අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ උරුදු පරිදි දවසේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ පුරුදු පරිදි අපි ලිඛිත ප්‍රශ්න වලින් සභාගත ආරම්භ කරමු දැන්ට ලිඛිත ඉදිරිපත් වෙලා තියෙන ප්‍රශ්න සභාගත කරන විදිහට අපි ප්‍රේමාත්මගේ ඉල්ලා සිටිමු ආම්දුනේ ප්‍රශ්න සංඛ්‍යාව ඉතා ශීඝ්‍රයෙන් අඩු වෙගෙන යනවා ඒ කියන්නේ එකෙන් පේන්නේ හවුදුරන්ගේ කමඨා සුද්ධ කිරීම හොඳ වගේම මගේ ප්‍රශ්න ඇසීමත් හොගක් හොඳයි කියලා මට. දෙකම සෞතු කියන එකක් දන්නෙත් නෑ කියන්නේ. ආවුදාට ප්‍රෝග්‍රෑම් එක ඔටෝ පයිලට් දාලා ලංකාවට වඩින්නත් පුළුවන්. තව දවස් දෙක තුනේ. ප්‍රශ්නට උත්තර දෙන්න ප්‍රේමට බාර දීලා. පළවෙනි ප්‍රශ්නේ ආම්බලි. ගරු ස්වාමින් වහන්සේ අද දින මා පරියංක භාවනාවට වාඩි වී කායානුපස්සනාව වඩමින් සිටියේදී ඊට පහසුවෙන් ආස්වාසය සහ ප්‍රස්වාසය අරමුණු කර ගැනීමට හැකිවිය. මෙසේ නිරීක්ෂණය කරමින් සිටියේදී ආස්වාසයට සාපේක්ෂව ප්‍රස්වාසයේ කෙටි බව දුටු වෙමි. එවිට පාදයේ වේදනාව හටගත්තේය. මේ වේදනාව දෙසට සිත කර ඒ වේදනාව ඇති වී පැවතී නැති වී යන බව මෙනෙහි කළ විට එය නැති වී යනවා දුටු වෙමි. පසුව නැවතත් ආස්වාසය සහ ප්‍රස්වාසය වෙත සිත යොමු කෙරෙමි. එවිට මේ ආශ්වාස ප්‍රාශ්වාස රටාවේ කලින්ට වඩා වෙනස් වී ඇති අයුරු දුටුවෙමි. මේ මොහොතේදී ආශ්වාසයේ දිගු වී ප්‍රශ්වාසයේ කෙටි වී ඇති බව දුටුවෙමි. මෙසේ විтин විට ආශ්වාසයේ සහ ප්‍රශ්වාසයේ වෙනස් වී යන අයුරු නිරීක්ෂණය කරමින් සිටියේදී උඩුකය නැති වී ගියාසේ තේරුණි. මේත් සමගම යටිකයේ පතුළු වලින් මහත් වූ වේදනාවක් දැනුනි. මේ වේදනාව මාංශ පේශීන් ගල් කරගෙන විහිදුණු යටි කය දරදඬු විය. එවිට මේ වේදනාවෙන් ඇති වී පැවති යන ඇති වී පැවති නැති වී යනසේ මෙනෙහි කළත් තව තවත් වේදනාව වැඩි විය. නැවතත් මේ වේදනාව ඔබ වහන්සේ දේශනා කළ පරිදි මේ කුණු ශරීරයේ දුක්ඛ ස්වභාවය නිසායයි මෙනෙහි කරමි. නමුත් වේදනාව කලින්සේ නැති වී ගියේ නැත. ඉන්පසු පරියන් ප්‍රයත්න අතහැර දමා භාවනාව නතර කෙලිමි. ඔබ වහන්සේ පසුගිය ධර්ම සාකච්ඡාවලදී මෙසේ දෙයක් වූ විට ගන්නා ඊළඟ පියවර පිළිබඳ උපදෙස් දී ඇති බව මා දැන සිටියත් ධර්ම දේශනාවලදී මුහුණ බිම ඇනෙන කම්ම නිନ୍ଦ යන නිසා උපදෙස් මගහැරී ඇතැයි සිතෙමි. මේ පිළිබඳ දීර්ඝ කනගාටුවෙන් පෙළෙමි. කරුණාකර මගේ මේ ගැටලුව විසඳා දෙනසේක්වා ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිටයි. මේක ඇත්තටම මේ රචනයේ මුල් කොටස කියවනකොට ගැටළු ස්වරූපයක් පේන්නේ අන්තිමකට අපිට ගැටලුව හිතලයි උත්තර දෙන්න වෙන්නේ ගැටලුව වෙන්නේ මේ වගේ අධික වේදනාවක් ආපහු නැගිටලා යෑම වෙන්න ඕනේ කියලා මට හිතෙනවා. ඉතින් ඒ සඳහා කරනවා නම් කරන්න තියෙන්නේ නැගිටලා යනව වෙනුවට නිගට යන තරමට වේදන අමාරු නම් ඉරියව් මාරු කරලා ඒ වෙනුවට විකල්පයක් ගන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන්. එතකොට අපි කරන්නේ ඇඟෙන් කතා කරලා අහනවා දැන් ওই වේදනාව තියෙනවට නැගිටලා යන එක විතරමද ප්‍රධානම උත්තරේ එහෙම නැත්නම් අපිට අතරමැද තත්ත්වයකට යන්න පුළුවන්ද කියලා. අන්නේ විදිහට මේ ඉරියව් මාරු කරන්න උනන්දු කරවීමක් නෙවෙයි මෙතන කරන්නේ නැගිටලා යනව වෙනුවට ඊගා විකල්පයක් කරපුවාම ඔය ඒ වෙලාවේ ඇති වෙන වේදනාවේ ආකාර දෙකක් දැනගත්තොත් මේක ටිකක් ලයිව්ලි වාසි වෙයි කියලා හිතෙනවා. දුක්ඛ වේදනා, දෝමනස්ස වේදනා කියලා බුදුහාමුදුරුවෝ වේදනා දෙකක් වෙන් කරනවා. දුක්ඛ වේදනා කියන්නේ කයට ඇතිවෙච්ච යම්කිසි ආගන්තුක අනතුරක් නිසා වෙන දෙයක්. දෝමනස්ස වේදනා කියලා කියන්නේ කම්මැලිකම නිසා හෝ එපා වීම නිසා හෝ හිතේ හට ගන්න වේදනාව. ඉතින් මේ වෙනකොට ඉන්නේ ගොඩක් වෙලාට කායික වේදනාවක් නෙවෙයි හිත දෝමනස්ස වේදනාවක්. ඒක මානසික දෙයක්. අර එක තැනම ඉඳලා මොනවත් කරගන්න බෑ කූඩුවක් හිර කරලා තිබ්බා වගේ කියලා. ඒක සඳහා නැගිටලා යන එක තමයි ඉතින් කය දන්න උත්තරේ. නමුත් නැගිටලා යන අතරමැද වීඩියෝ පොඩ්ඩක් වෙනස් කරලා බැලුවොත් සමහරලාට අර ඒ කයේ වේදනාව නිකන් අලු ටිකක් තිබිලා ගසලා ඇරියා වගේ මේ මේක කයේ වේදනාව නෙවෙයි මේක හිතේ වේදනාවක් දුක් වේදනාවක් නෙවෙයි දෝමනස වේදනාවක් කියන එක තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒක අර දෙක වෙන් කරලා අඳුනගත්තේ නැත්නම් අපි වේදනාව කියන එකට යට වෙනවා. දෙක වෙන් කරපුවාම අපිට පුංචි අවස්ථාවක් තියෙනවා යෝගාචරයට කායික වේදනාවක් නම් අපි ඇත්තට සලකා බලන්න ඕනේ. හිතේ අරගන්න වේදනාව නම් හිතටම විකල්පයක් සැපීමේ උත්තර හොයාගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ඒ වගේ ප්ලාසිබෝලින් කරන්නේ ඉංග්‍රීසි වෙදකමේ දොස්තර මහත්තයා දන්නවා මේ කියාගෙන එන කතාවේදී මේ තිබිච්ච ලෙඩක් තමයි එයා ඒක ඒ රෝග ලක්ෂණ වලට ඇබ්බැහි වෙලා. ඒක නිසා බේතක් කියලා ප්ලාසිබෝ එකක් දෙනවා. එතකොට මේ ප්ලාසිබෝ එකෙන් දන්නවා තියෙන්නේ ඇත්තටම ටල්ක් ටල්කම් පවුඩරයි වතුරයි විතරයි. ලෙඩ ගනිපයි. ඒකේ ඒක ගොඩාක් දොස්තරලට හිතා ගන්න බෑ කොහොමද ඒක වෙන්නේ කියලා. අන්න ඒ වගේ අපි නිකන් ප්‍රතිකර්මයක් කරනවා. හැබැයි ප්‍රතිකර්මයේ පයවර වායට පිටිකර හැය බෙහෙත් බඳින්න වගේ වැඩක්. හැබැයි හිත සන්තෝෂ අන්නේ වගේ මේ ඇඟ අපිට තෙල්ලම් දානකොට අපිට අපිත් එක්ක නිකන් ට්‍රික්ස් එල්ලම් කරනකොට අපිටත් පුළුවන් ඒකත් එක්ක ට්‍රික්ස් එල්ලම් කරන්න. ඒක තමයි ඔය කියන්නේ පොඩ්ඩක් කිරියව මාරු කරලා. එහෙම නැත්නම් ওই වගේ වෙලාවට තවත් ට්‍රික් එකක් තමයි නැගිටිනවා. නැගිටලා යනවා ගිහිල්ලා ආයෙ ආවිල්ලා වාඩි වෙන්න ඕනේ. ඉවරයි. අරක තේරෙන්න පටන් ගන්නවා මේ මේ කටු කොහලක දැම්ම වගේ උඩත් කටු බිමත් කටු තිබිච්ච එක නැගිටිනවා කියලා යටත් වෙලා ආයෙවිල වාඩි වෙච්චාම අර වෙනස් වෙන්නේ. අන්න ඒ වගේ එවුවා මේ Taman ළඟ ගමන් මල්ලේ තියෙන්න ඕනේ මේ වගේ පොඩි පොඩි ට්‍රික්ස් ටිකක්. ඒකෝර තමයි ගමන යන්න පුළුවන්. එහෙම නැතිව ප්‍රශ්නයක් නැහැ මේ අහගෙන ඉන්නකොට තේරෙන්නේ නැහැ මේ රචනේ. දෙවැනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සෑහෙන කලකට කලකට පෙර ඇවිදීම ශාරීරික ව්‍යායාමයක් ලෙස ආරම්භ කළෙමි. පියවර ගණන් කිරීමටත් දකුණ වම තියා මෙනෙහි කරමින්ද මුලින් පටන් ගත්තෙමි. පසුව මේ භාවනාවක් ලෙස පුරුදු කිරීමට පටන් ගත් විට පාදයේ ඔසවන විට චලනය වීමට පටන් ගන්නේ ඊට ඉනපෙදසේ ඉරපෙදසේ සිට බවත් අවබෝධ වුණි. ඉන්පසුව ඉනපෙදසේ සිට ඇඟිලි දක්වා චලනයෙන් ශක්තිමත් සතිමත්ව බැලීමට පුරුදු වුනේමි. මෑතක සිට සැහැල්ලුවෙන් සක්මන් පටන්ගත් විට මද වේලාවකදී මෑතක සිට සැහැල්ලුවෙන් සක්මන පටන්ගත් විට මද වේලාවකදී ඉන දෙපස සහ වලලු කර දෙපස මස් පිඩු තද වෙනවා සේද දනහිස සිට වලලු කර තෙක් පාදයේ සැහැල්ලු බවද වලලු කරෙන් පසුව පාදයේ විසි වෙනසේද දැනුනි පසුව මෙම ක්‍රියාවලිය ආරම්භ වන අයුරු දැක ගැනීමට උනන්දු වුනි. නමුත් අවබෝධ වූයේ මේවා කිසිවෙක් කරන දෙයක් හෝ විශේෂ තත්වයක් නොව ස්වභාවිකව තිබෙන දේවල් බවත් සතිමත් වූ විට ඒවායේ නියම ස්වභාවය within bracket reality පෙනෙන බවත්ය. ගරු ස්වාමින් වහන්සේ මේද මේද සත්‍යයේ question mark පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව මේකම නෙවෙයි සත්‍ය නමුත් මේ සත්‍යයට දොර ඇරෙන වෙලාව මේකට කියන්නේ ආසේවන ප්‍රත්‍යන ඉස්ලාම ඇසුරු කරනවා මේක ඊට පස්සේ ඇවිදිනවා කියන අදහසෙදි තියෙන අපි තනක සිට තව තැනකට ප්‍රයෝජනයක් සඳහා යන්නේකනේ අපි දැන් කරන ඇවිදීම තනක සිට තැනකට ප්‍රයෝජනයක් නැතුව යනවා යෑම කරන්නේ චේතනාවකින් නමුත් ලංකාවීම සඳහා නෙවෙයි ලබා ගැනීම සඳහා නෙවෙයි ඒකලිවල මේක දිහා බැලුවොත් ওই ආසේවන ප්‍රත්‍ය සහිතව එතකොට පේන්න පටන් අර ගන්නවා ඒ ඵලයන් කියලා විධානයේ දීපු ගමන් ඒ අර පරණ තියෙන මේ සිස්ටම් එකට මෙයා ඉති වැඩ කරන්න පටන් ගන්නවා. මේ වැඩ කරන පටන් ගන්නකොට අර ප්‍රයෝජනය ගිහිල්ලා සම්සන්තන සම්පන්දන සම්පාදනය කළ යුතු ප්‍රයෝජනේ හෝ වෙලාවට කලින් කරන්න ඕන කියන ආතතියක බැලුවොත් අපිට මේක පේන්නේ නැහැ. එහෙම ආතතියක් නැහැ. ගම යන්න තැනකුත් නැහැ. ඇවිදීම සඳහා ඇවිදිනවා දැන් මේක දිහා බලහන් හිටපුවම පේනවා. ඒ DVD එකක් හදපු එක දැන් ඒක ටෙලිකාස්ට් කරන වෙලාව වැඩ යනවා. එතකොට පේනවා මේ සඳහා කිසිසේත්ම මමයාගේ හෝ මාන්නයක හෝ තෘෂ්ණාවක අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. ඉතින් සංඝ සම්පූර්ණ වැඩ යනවා. එතකොට තමයි නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ. තණ්හා හෝ මාන හෝ දිට්ඨිය ආපු ගමන් ආතතියක් එනවා මේ වෙලාවට ඉස්සලා කරන්න ඕනේ අරයට ඉස්සලා යන්න ඕනේ මේ වැඩේ මෙතෙන්ට යන්න ඕනේ කියලා ආන්නේ අවුල ආපුවාම Taman දිහා Tamanට බලන කරන්නත් බෑ. දෙක ආසිවන ප්‍රත්‍යක් නැහැ. අලින් කරලා දැකලත් නැහැ. එතකොට මේකට විතර භාවනා ප්‍රත්‍ය කියලා කියනවා. ආසිවන කෘත්‍ය දන්නවා අපි මේ ඇත්ත දකින්න ආරම්භයක් ලැබලා දීලා තිනවා කලින්. ඊට පස්සේ දැන් මේ වැඩේ කරනවා වැඩේ වැඩේ සඳහා. කිසිම ප්‍රයෝජනයක් සඳහා නෙවෙයි. කිසිම වෙලාවට කලින් යන්න දෙමේ. වැරදුනා කියලා පශ්චාත්තාවයක් නැහැ. අනායාසයෙන් යන්නලා බලනකොට ඒ රූකඩ දර්ශනයක් රූකඩේ නටවන හැටි වෙනම බලලා ගිහිල්ලා රූකඩ ප්‍රතිහිද්ධ දර්ශනයක බලනකොට පේනවා පිටිපස්සේ තියෙන කළු තිරයට සාපේක්ෂව කළු නූල් වගේක් වැඩ කරනවා. නූල් වගේක් වැඩ කරනකොට අර පල්ලෙහා තියෙන රූප මිනිස්සෙක් වගේ ඇනිමේෂන් එකක් එන්න පටන් ගන්නවා. මේක නූල් වලින් වැඩ කරන්න කියලා දැකපු ගමන් එතකොට තේරෙන පටන් ගන්නවා මේ ඇනිමේෂන් එක හරි කෘතිම බව. මේ ලීවර් සිස්ටම් එකක් කියලා. එතකොට ඒකට හේතු වෙලා තියෙනවා කලින් මේක රූකඩයක් කියලා දාන්නවා නූල් සූත්‍රයක් කියලා දාන්නවා එතකොට ඒ ලීවර් එක වැඩ කරනවා දකින්නකොට කතන්දරේ තියෙන సౌందර්යය නැති වෙනවා ඒකට අපි හරි බයයි ඒකට නාටකම් පෙන්නන එකනත් බයයි ඉතින් ඒක නිසා ඔක්කොම වහලා අපි සෑහෙන මෝඩකමක් තියෙන්න ඕනේ සෑහෙන කළු අන්ධකාරයක් තියෙන්න ඕනේ සෑහෙන නොදැනීමක් තියෙන්න ඕනේ ඇනිමේෂන් එක දක්ඩේ රූපඩ ඇත්ත පණක් චරිත බවටපත් කරන්න. සෑහෙන මෝඩකමක් තියෙනවා. මේ මෝඩකම නැති වෙච්ච ගමන් මේ වෙනවා ලී කැලි ටිකක්. නෝල් සූත්‍රයක් දුවන්නේ කියලා. හැබැයි ඒකට කතාවේ సౌందර්ය රසය නැති වුණාට ඥානීය වර්ධනයක් සිද්ධ වෙනවා. ඉතින් ඒකෙදී අර సౌందර්ය වැඩි එක්කන ඥානෙ වැත්තක තියලා సౌందර්ය යගේ කරනවා. ඥානෙ ඕන එක්කන තව වැත්තක තියලා ඥානෙ පැත්ත බලනවා. ඉතින් මේ දෙකෙන් Taman කොයි එකටද කැමති කියලා දැන් කලාකාරයෙක්ගෙන් හොත් හිතකෝ ඥානෙ ආපු ගමන් సౌందර්ය නැති වෙනවා. ඒ නිසා ඔය රූකඩ කියලා බලන්න එපා. පුළුවන් තරම් මේක මේ ඔය එන්නේ මේ ශ්‍රී සංගපෝ රජු රෝම තමයි. මේ අරයම තමයි කියලා ඒකට අන්දන්න එපා. අන්දගෙන බලනකොට තමයි රස බලන්න පුළුවන්. එතකොට මේ රූකඩ කියන අදහසින් හෝ කායින් කතාවක් නැතුව යන්න ඕනේ. ඉතින් ඔතනදී සරුවචනාංශ එච්චරම බලපෑම් කරන්නේ సౌందර්ය කඩහන සත්‍ය බලන්න කියලා කියන්නේ මොකද ඒක හැමෝටම කරන්න බෑ සත්‍ය කඩාගෙන సౌందර්ය බලපං කියන්න ਸਰවඥාන්සේ යන්නේ ඒ වචනේ කියන්නේ හැබැයි මේ సౌందර්ය කඩහන සත්‍ය බලන්න කියලා කියන එක කියන්න බෑ ඔක්කොටම ඕනේ ඔක්කොටම ඕනේ රූකඩ බලන්න ඉතින් අර මං කිව්ව එකපාරක් අර මේ මේ රූකඩ වලට ගල් ගහන්න ගිය කතාව බුදුරජාණන්සේ ගහක් මුල වාඩි වෙලා ඉන්නවලු තණ්හාරති රගාව නටනවලු. අතිරංගන්නා රංගාව යන්නා ගංගා ගී කිය තෙයි තෙයි තෙයි කියනකොට ගල් ගන්නවලු ඕ ගල මිනිස්සු. බලනකොට මේ බුදුරජාණන් වහන්සේ නටනවලු තණ්හා කියලා ගහක් මුලට මෙහෙම කරගෙන ඉන්නවලු. බුදුරජාණන්සේ සිවුර කොන අල්ලගෙන අර නටවන එක බීලා මතක නැතිලා රූකඩ දෙක මාරු වෙලා. ඉතින් හිතන්න බුදුරජාණන්සේ මේ කොන් දෙක අල්ලගෙන මේ මේ මේ ඔය කියලා මම අම්මා බැන්න හොඳටම මට. උන් වැරදි කරන්නේ තෝ පව් කරගන්නවා කියලා. මේ භාවනා කරන්නේ නැති කාලේ ඕක තමයි වෙන්නේ. ඔය සෙල්ලමේදී අපි මේ ගමනක් යන්න ගියාම තක්මුක්කේ වැඩේ කරන්න ඕනේ කියලා ගියාම පීවර කීයක් තියනවාද? මොකක්වත් නැහැ අර ගමන කරගන්න බැරි වීම නිසා මේ කෘත්‍ය තනිකරම දාස භාවයෙන් සිද්ධ වෙන්නේ. සක්මණේදී එහෙම නෙවෙයි. ගමනක් නැති ගමනක්. ඒ වගේම කලින් දැකලා තිනවා මේක වයින් මේ බොත්තම තද කරපු ගමන් මෙයා දුවනවා. ඒක දැනුත් පටන් ගන්න ටික වෙලාවක් ගිහලා ගිහලා දාන්න. දාලා බලනකොට පේනවා යම් වෙලාවක අනායාසයෙන් වැඩේ වෙනවනම් දත්ම දින එක හෝ සක්මන හෝ මොනවා හරි කවමදාකවත් දත හැපෙන්නේ නැහැ හැප්පෙන්නේ නැහැ මොකක්වත් වෙන්නේ නැහැ. හිතලා කරන්න කිව්වොත් තමයි බත් කනකොට දිව හැපෙන්නේ. එහෙම නැතුව මේ අනායාසයෙන් යන්න ගියොත් පය වදින්නේවත් නැහැ. ඒක මොකද සබහා ධර්මනේ සිද්ධ වෙන්නේ. සබහා ධර්මයේ ගැටුමක් නැහැ. මේ අපි කරන්න ගියාම තමයි වෙන්නේ. එතකොට අර නූල් සූත්‍රේ පේන්නේ අපිට. නූල් සූත්‍රය කියලා කියන්නේ චේතනාවක් තියෙන හැම ක්‍රියාවකටම චේතනානුව තමයි ක්‍රියාව වෙන්නේ. ඉතින් අන්න වගේ දකින්න පටන් ගැනීමට කියනවා ආශේවන ප්‍රත්‍ය කියලා. ඒ ආශිවනේ ප්‍රත්‍ය අනුසුරාට පස්සේ ඒක ඒක දී ඇති සාධකයක් වශයෙන් සලකගෙන ප්‍රශ්න දිහා නැවත බලන්න. බලනකොට ඒකට කැපිනවා භාවනා කරනවා කිය. එතකොට තේරෙන පටන් ගන්නවා මේක දැන් කාටවත් වසක් ගන්න බෑ. මේක වෙන්නේ ඔක්කොම හේතුඵල ධර්මයක් මිස වෙන මොකක්වත් මේක නෑ කියලා තේරෙනවා. ඊට පස්සේ ආ ලක්ෂ කෝටි වාරයක් ඒක කරන්න වෙනවා. ඒක සාක්ෂාත්කරණය කරන්න. මොකද ඒ තරම් අවුරුදු කල්ප කෝටි ගාණක් මෙතන මමෙක් තියාගෙන මාන්නයක් තියාගෙන යමක් ලබා ගැනීමේ තෘෂ්ණාවෙන් තමයි අපි දුවලා තියෙන්නේ. දැන් ඒක අර භාවනා කරන වෙලාවේ පොඩ්ඩක් ඒක අයින් කරලා බහුලීගත කරන වෙලාවේදී පේනවා මේ වගේ පුංචි තැනක වෛරක මාරු කරුවාට පස්සේ අපි වලිගේ ගිනිගත්ත හනුමා වගේ මොන පැනිල්ලක්ද පනින්නේ මොන දිවිල්ලක්ද දුවන්නේ තව එක්කෙනෙකුට ඉස්සලා වෙන්න ගිහිල්ලා කුට්ටිය කඩා ගන්න ගිහිල්ලා අන්තිමට අර ඉබ්බගේ හා වගේ සටන වගේ පැනගෙන පැනගෙන ගිහිල්ලා අපි කොතන හරි නිින්ද වැටෙච්චාම ඉබ්බා ගිහිල්ලා දිනලත් ඉවරයි. අපි කොච්චර දක්කගන්න තිබුණත් කිසිම දක්ෂතාවයකින් වැඩක් වෙන්නේ. ඒ නිසා ඒක ඒ දකින්න ස්වභාවය පීවර තුනකින් තමයි මේ අහම්බකින් වගේ දැකපු දේ අහම්බෙකුත් නෙවෙයි චේතන බුදුරජාණන් වහන්සේ ඉන්නවා. ඒකේ දැකගත්තට පස්සේ ඒක දැක ගන්න සුළුව කරන වැඩේට කියනවා භාවනා කරනවා කියන්නේ ඒ කියන්නේ භාවනා කරන්න ඉස්සලා පැහැදිලිවම තමන්ගේ එල්ලේ පැහැදිලිලා තියෙනවා එහෙම නැතුව කරන දේට භාවනා කරනවා කියලා කියන්න බෑ. ඒක නිකන් මේ රෙජිමෙන්ටේෂන් එකක් විතරයි. ඊට පස්සේ සාක්ෂාත්කරණය සඳහා බහුලීගත කරන්න ඕනේ. ඉතින් බහුලීගත කරන්නේ මේ කාටවත් ඔප්පු කරන්න නෙමෙයි Tamanට Tamanගේ ඉඳුරන් දෙන්න හරියක් බොරුමයි කියන්නේ කියලා තේරෙනවා. ඇහැ කන ජීවනාසය හරහා මොනවද ලැබුණා නම් එච්චරමයි අපිට ඉන්නේ පෙරක දూరుව ටික දෙන්න හරියක් අපි ලව જાතිය බෝ කරන්න විතරයි දෙන්නේ. නැත්තම් අරසාවට. ඊට පස්සේ අපි ඒක සාධාරණීකරණය කරන්න මේ ශිෂ්ටාචාරය හරහා ඉඳගෙන පුදුමාකාර හතර සිලකට රවුම් කුණ්‍යක් ගහන්න හදනවා වගේ කදාවත් හරියන්නේ නැති මිස්ෆිට් එකක් මෙතන තියෙනවා. ඉතින් අන්න එක දැක්කට පස්සේ තේරෙන පටන් ගන්නවා සදාචාරය කඩන්න ඕනෙත් නෑ ශිෂ්ටාචාර වෙන්න යන්න වෙන්න දෙන්න යන පද්ධතියට යන්න අරින්න මේ කාගවත් ලනු කාලා මේ කවුරුවත් දෙන න්‍යාය පත්‍රයකට වැඩ කරන තරම් දාස වෙන්න එපා ධර්මයක් තියෙනවා ඒක හේතුඵල ධර්මයෙන් යන්නේ කියලා තේරුණාට පස්සේ ආයේ මේ අහවල් දේ ළඟා කරන්න ඕන කියලා ආතතියක් නැහැ. මේ දේ මන්ට අර යටි ඉස්සලා ගන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ නැහැ. ඉතින් ලැබෙන දේ ලැබෙයි. හොඳයි. තුන්වෙනි ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදෙස් අනුව අවුරුද්දක පමණ කාලයක් භාවනා කරන අයෙක්මි. පරයන්ක භාවනාව. වරහන් ඇතුලේ ඊයේ උදේවරුේ පරයන්කය. නහයේ අග හුස්ම වැදෙන ආකාරය බලමින් භාවනාව ආරම්භ කරන විට නොබෝ වේලාවකින් හුස්ම සංසිඳී ආනාපානය නොදැනී ගියේය. ඒත් සමග ශරීරයේද නොදැනී ගියේය. හිස් අවකාශයක් වැනි තැනකට ඇතුල් විය. ටික වේලාවකට පසු සෙවණැල්ලක් බඳු සිතවිලි කීපයක් එන ආකාරයක් සිතවිලි කීපයක් එන ආකාරයක් නැවත නැති වෙන ආකාරයක් දැනගත හැකි විය. යම්කිසි කාලයකට පසු නැවතත් බොහොම සිහින්ව ආනාපානය දැනෙන්නට විය. මේත් සමගම ශරීරයේද ගලක් මෙන් දැනුනි. ශරීරයේ පැද්දෙන්නට ගත් අතර ඇටමිදුළු හරහා යන වේදනාවක් දැනුනි. වේදනාව දෙසට ඉබේම සිත දිව ගියේය. වේදනාව හොඳින් පරීක්ෂා කෙලිමි. තද වේදනාවක් උරහිසින් පටන්ගෙන එය පැතිර යන ආකාරය දුටිමි. ටික වේලාවකින් වේදනාව නැති විය. හිත බොහෝම සංසුන් ආකාරයකින් පැවතිලා සාමාන්‍ය ජීවිතය අන්ඩර්ලයින් කරලා හිත හැම හැම විටම මගේ පැත්තටම යොමු යොමු වී ඇති ආකාරයයි පෙනෙන්නේ. හිතට ඇතුළත් වෙන සිතුවිලි දෙස නිරීක්ෂකයෙකු ලෙස බැලීමට හැකියාවක් සමහර අවස්ථාවල ඇත. මෙම වැඩසටහනට පැමිණි පළමු දිනේ දරුවන් මතක් වී සුසුම් හෙළුවෙමි. මම පැමිණියේ ඇයිදයි මගෙන්ම ප්‍රශ්න කළෙමි. නිතරම කතා කිරීමට පෙළඹ සිටි මම කතා නොකර සිටින්නේ කෙසේද ප්‍රශ්නාර්ථ ලකුණු. කියා සිටුවෙමි. නමුත් කතා රසයට වැඩි රසයක් මේ නිශ්ශබ්දතාවය තුළ ඇති බව පැහැදිලි වෙයි. gedarawat වෙන කිසිම දෙයක්වත් ගැන තදබල සිතුවිලි හිතට එන්නේ නැත්. සතිය ජීවිතයේ ප්‍රශ්නයකටම පිළිතුරු සපයන බව නම් පැහැදිලිය. භාවනාව සඳහා ඉදිරි ඉදිරි උපදේශ පතමි. ඔබ වහන්සේට නිවන් සුව. ඒක මම එදත් කිව්වේ මේ සතික්ව හම්බෙක වේ සබ්බත්තිකං වදාමි කියලා. සබ්බකිච්ච සාධාරණ මහා මච්චෝවිය කියලා අටුවාචාන් වංශ සඳහන් කරනවා රජුරවන්ට සීලු කෘත්‍ය සම්පාදනය කරලා දෙන මහා ඇමතිවරයෙක් වගේ. මිනිස්ටර් විතවුට් පෝට්ෆෝලියෝ වගේ ඒ කාරණා සම්පූර්ණ කරලා දෙනවා. එහෙම නැත්නම් සතිය සියලු අර්ථ සපේනවා කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් සීලු තන්නේ අපේක්ෂා කළ යුතුයි. මේ සතිය පවු කරන තැන් වල බෑ පින් කරන තැන් වල විතරයි පන්සලේ විතරයි පිළිකන්නේදී බෑ එහෙම ගන්නෑ. සතිය පන්සලේ පිළිකන්නේ දෙකේදීම සතිය අපේක්ෂා කරන්න ඕනෙම තැනකදී. එතකොට පේන්න පටන් ගන්නවා අපි මේ සතිය වඩයුත්තක් වැඩියුත්තක් කියලා කිව්වට සතිය උප්පත්තිය ඉඳලා තිබුණ දෙයක්. අපි හිතනවා මෙතනදී සතිය නෑ කියලා නෑ කියලා හිතන්නේ එතන නොතිබිය යුතුයි කියලා හිතන එක. සතිය තියෙනවා. ආන්න එක තේරුම් ගත්තට පේනවා මේක මනුස්සයට හම්බෙච්ච ජීවිත දායාදයක්, උප්පත්ති දායාදයක්. ඒක නැති කරගන්න තමයි මේ ඔලොමොල මොලයක් කියලා ගත්තේ. මොලේ ආපු ගමන් සතිය නැහැ. සතියට වෙන්න දෙන්න. එතකොට තේරෙයි ඒ සතියේ ඉන්නකොට පුදුමාකාර ආරක්ෂක වලල්ලක් Taman වටේ තියෙනවා. කිසියෙත්ම ආය බය වෙන්න දෙයක් නැහැ. මොකද ආරක්ෂක වලල් අනාරක්ෂාවක් එන්න බෑ සතිය කඩගන්න නැතුව. එතෙන් සතියට බාධා කරන්නේ නැතුව සතිය හැම වෙලාවෙම තියෙනවා කියලා තේරුම් ගත්තොත් Taman තියෙනවා වෙනම පුද්ගලික ආරාධාවක් හෝ ආයුධයක් හෝ මොකක්වත් ඕනේ කරන්නේ නැහැ. අරසාව තියෙනවා. ඒ වගේම අර ඊටාම සියුම් තැන ගැන විස්තර කරනකොට අමහලාවට සියුම් තැන නැත්තම් මොකවත් නැති තැන නැත්තම් අර පරතෝ තුච්ඡතෝ රිත්තතෝ ශුඤ්‍යතෝ වගේ ඉන්න වෙලාවේ ඒක පట్టල වුණොත් පදන් වුණොත් නැත්තම් ඒක මගේ හැබෑනි වහින බවට පත් කරගන්න මට්ටමට මේක වශී කරගත්තොත් එහෙම නැත්නම් ඒක සිද්ධි කරගත්තොත් පේනවා ඒක ඉවර වෙනකොට ඒ ශුන්‍යතා ජවනිකා ඉවරනකොට මොකක් හරි ලාවට හිතවිල්ලක් හරි වේදනාවක් හරි තද්දයක් හරි නිකන් අහසේ බලාකුලක් වගේ එකක් එනවා. ඒ බලාකුලට සද්දයක් කිව්වොත් ඒක සද්දයක් බවට පත් වෙනවා. ඒකට හිතවිල්ලක් කිව්වොත් ඒකට හිතවිල්ලක් බවට පත් වෙනවා. ඒක වේදනාවක් කිව්වොත් වේදනාවක් බවට පත් වෙනවා. මතුවෙන්නේ එකයි. මේකට දාන නම අපිට ඕනේ නමක් දාන්න පුළුවන්. ඒක නිසා මේ මතුවෙන දේ එන්නේ කිසිම හැඩයක් ගඳක් රසක් පාටක් මුකුත් නැතුව ඒ මතුවෙන ස්වරූපයට අපි මේ ආවේ හිතවිල්ලක් කියලා බැලුවොත් ඒකෙදි දිගින් දිගට දිගින් හිතවිල්ල බාටපත් වෙනවා. දැන් මේ මතුවුනේ නිස්සද්දතාවයේ අඬ කියලා අඬක් වශයෙන් බලන්න ඒ අඬක් වෙස යනවා. ඊට මේක කම්පන වේගයක් කියලා බලන්න කම්පන වේගයක්. මේක ආලෝකයක් කියලා බලන්න ඒක ආලෝකයක්. මේක සහැල්ලුකමක් කියලා බලන්න සහැල්ලුකමක්. ඒ මතුවෙන දෙයට අපි දාන නමෙන් පේනවා මම මොකාද කියලා. මතුවෙන්නේ එකම දෙයි. ඒ දෙයට නාමකරණය සිද්ධ වෙන්නේ තණ්හා මාන දිට්ඨිය අනුව. ඊට පස්සේ ඒක බොරු කරන්න කවුරක්වත් නැහැ. ඒක දිගේ යනවා. ඒ නිසා නමක් තාන්න නැතුව ඉන්න බලන්න අංජ බජල්. මේ එන දෙයට නමක් දාන්න නැතුව හිටියොත් ඒ එන දේ ඇඹරෙනවා, පැකිලෙනවා, අපිව වගලා ගන්න හදනව මොනවා හරි කියලා මේක මාව එක්කෝ ඉඹ ගනින් එක්ක නැත්තම් කිස් කරපන්, එහෙම නැත්තම් මට එලවපන් මොනක් කරන්න දෙන්නේ ඉන්න බෑ. ඔය මොන දෙයකටවත් අපි මේ නාමකරණය කරේ නැත්තම් සංඥාකරණය කරේ නැත්තම් ඒක ඇවිල්ලා මේ උමරි පපා මුකුළු පපා කොමල පපා ඉන්නවා. නම දාපු ගමන් ඒ ඒ ඒ චරිතෙට හැඩ ගැහිලා ඊට පස්සේ ඉතින් අපි අර යා කරන යෝජනාව ඉස්තර කරා වෙනවා. ඊට පස්සේ නටන්න පටන් ගන්නවා. ඉතින් අන්න එතන මේ choiceless awareness නැත්තම් evenly suspended attention දාගෙන ඉන්නකොට පේනවා. මෙතන ප්‍රභවයේ ප්‍රභවයේ වශයෙන් තියෙනවා. දෙයක් බවට පත් වෙලා නැහැ. එතකොට මම ਸਰබලධාරි. මට ඕන දෙයක් මේකෙන් හදන්න පුළුවන්. ඕන රූපයක්, ඕන සද්දයක්, ඕන ගඳක්, ඕන රසක්. මේක අපි මෙතන බ්‍රේක් නැතුව ගියොත් අපි එන්නකොටම නමක් දැම්මා. දැම්මට පස්සේ අපි ඒකට වාල් වෙනවා. ඒක හරියට මේ ස්වංවරයට ගිය කුමාරයෙක් එකම කුමාරිකාවක්වත් තෝරන්නේ නැතුව නිකන් ඉනවා. ඒතකොට ඔක්කොමලා මේ කුමාරයාගේ පැත්තට නේ ඉන්නේ. තෝරපු ගමන් ඒකි විතරමයි අනිත් සේරම හතුරු වෙනවනේ. අර තොරපිකීටත් හතුරු වෙනවා. කුමාරයටත් හතුරු වෙනවා. ටික වෙලා හිටපන්කෝ තෝරන්නේ නැතුව සොයන් වරේ ඉන්න බැරි කට්ටිය තමයි බැඳ කට්ටිය කියන්නේ. ඒගොල්ලෝ නේ ඒගොල්ලෝ හිතනවා අර යට ඉස්සලා මම මේක දාගන්න ඕනේ. කොයි කෙනත් සොයන් වරේට යනවා. සොයන් වරේ එහෙමද? එතකොට ඒ ඔක්කොගේම අවධානය ගන්න පුළුවන්. ඒක කරන්න බෑ අපට. අපේ අපි ඒ තරම්ම නාශනනුවක් දාලා තියෙන්නේ යමක් එනකොටම ඒක අපේ රුචි අරුචිකම් අනුව දන්නාමාන දිටියන මේක නම නාමකරණය කරන කරපු දේ තමයි අපිට කරදර කරන්නේ කරදර මැත්තේ හැපදෙන්නෙත් ඒක තමයි මෙතන මේ නාමකරණය කරන්නේ නැතුව සංඥාකරණය කරන්නේ නැතුව ඉන්න පුළුවන් එකට අපි කියනවා තතතාවය කියලා එහෙම නැත්නම් නොසලින මනස කියලා එහෙම නැත්නම් තාදී ගුණය කියන වචනේ සඳහන් කරලා තියෙනවා. සියලු දෙනාගේම යෝජනා එනවා ගොඩක්. මොනවාක්වත් මේ එකක් තෝරන්න එපා. තෝරපු ගමන් අනිත් සියල්ලම තරහ වෙනවා. එහෙම නැත්නම් මෙතන වෙන්නේ තෝරපු නම දීපික බවට දමතිවේකන පණ ගන්නකොට ඒකට හිත හිත ගිය ගමන් අනිත් සියල්ලෙන් හිත අපි දුරස්ත වීමක් සිදු වෙනවා. ඉතින් අන්න එතන තියෙන මේ සර්ව බලධාරීකම. එහෙම නැත්නම් එතන තියෙන මේ ධක්විති රජකම බුදුරජාණන්සේ සෝවාන් මාර්ගය කියලා කියනවා. කොයි දේ මොනවා ආවත් බලාකුලක් වගේ ආවත් හේවනලක් වගේ ආවත් ආලෝකයක් වගේ ආවත් සංඥාවක් වගේ වටත් උකට නාමකරණය කරන්නේ නැතුව ඉන්න. බුදුජානන්සේ කියලා තියෙනවා මේ ලෝකේ හැම දෙයක්ම නමකින් කෙලසිලා තියෙනවා කියලා. නමක් දාලා නැත්තම් කෙලසිලා නැහැ. ඒක නික්ලේශී. නමක් දැමීමෙන් කෙලසෙනවා. නාමකරණය කරන්නේ මටත් ඉස්සෙල්ලා මගේ චේතනාව. ඊට පස්සේ මට ඒ බබ්බා බාර ගන්න වෙනවා. ඊට පස්සේ බබාට නිල් පාට ඇඳුම් දාන්න ඕන රෝස පාට ඇඳුම් දෙයි බබා පිරිමි ගෑනු වෙනවා. බබාට බබා විදිහට ඉන්න හරි. කලල කලල අවස්ථාවේ තියන්න ප්‍රයිමෝඩියල් ෆෝම් එකේ තියන්න. එතකොට පේන්න පටන් ගන්නවා මේකේ නිකන් මැටි තියෙනවා කලයක් හදලා නැහැ. ගුරුලීත්වයක් හදලා නැහැ. කුඹලට අහුවෙච්ච මැටි පිටෝක ඕනේ අඹණ්ඩ ඕනේ දෙයක් වඩපත් කරන්න පුළුවන්. අන්න ඒ තෙන්ට ගිහිල්ලා ඒ කියන්නේ යමක් නැති තැනක ඉඳලා හට ගන්න තැන බලලා ඉතින් ඉක්මනට නාම කරලා මේක අල්ලා ගන්නවට වඩා නැත්නම්කට අහු වෙනවට වඩා මේක තියා බලාන හිටියොත් පේනවා මේ ලෝකේ ඉන්න කාටවත් අපිට කරදර බාධා කරන්න බෑ අපි යන යාළුවෙක් හරි තරහකාරයෙක් කියලා නම් කරනවා නම් කරුවට පස්සේ තමයි ඔක්කොම රණ්ඩු සරුවලුයි පෙන් කරච්චලුයි ඔක්කොම එන්න පටන් ගන්නෙ ඒව ඒ විදිහට තියෙන්න පුළුවන් ඒක හරි මේ මේ ජීවිතේ ජීවත් වෙද්දිම අපි මම කර දෙයන්න ආශි බවටපත් වෙනවා ਸਰබලධාරි වෙනවා අපි එනදී ඕන දේ බවටපත් කරන්න පුළුවන් හැබැයි පත් කරව ගමන් ඒකේ 16ක් වෙනවා අපි. පත් කරන්න ඉස්සෙල්ලා ඒක අපේ ඒක ඒක අපිට 16ක් වෙනවා. අන්න එතන හරි මේ මොකක්ද කියන්නේ? ඒ එතෙන්ට එනකන් සංසිද්ධිය බුදුහාමුදුරන්ටයි මටයි එකට සිද්ධ වෙන්නේ. නාමකරණය වෙච්ච ගමන් මම පෘථජන භාවයට යනවා. බුදුචානන්සේ කවදාවත් නාමකරණ යන්නේ එතනින් නතර කරන්න පුළුවන් තියෙන හැකියාව බලනවා. මැටි ටික තියෙනවා. ඕන වෙලාවක මට මට ඕනේ දෙයක් හම්බන්න පුළුවන්. ඉතින් අපි හිතන්නේ එහෙම නෙවෙයි මැටි තියනට වැඩිය වැලියු ඇඩඩ් කලයක් හැදුවොත් කියලා. කුරුලේතුවක් හැදුවොත් කියලා. නමුත් දැන් කොමිට් වෙලා කියලා දන්නේ. මම යා දැන් දැන් මම මම මගේ තියෙන හැකියාවල් පෙන්නලා ඉවරයි. ඒ තවදුරටත් ඒක මැටි නෙවෙයි. ඒ දැන් කලයේ කියලා කියන්නේ කුරුලේතුව. ඒකට අහුවෙලා. පුළුවන් නම් අන්න අර ප්‍රයිමෝඩියල් ෆෝම් එකේ නතර කරන එක තමයි අපි මෙතෙක් කල කරපො නැති දේ ඒක සාමාන්‍ය නිර්මාණශීලිය හිතන්නේ නෝන්ජලයක් කියලා. එහෙම නැත්නම් මේ කරන්න පුළුවන්කම තියෙදි නොකර ඉන්නවා. නැත්නම් නිර්මාණශීලීත්වයක් නැහැ, ප්‍රගතිශීලීත්වයක් නැහැ, අවස්ථාවේ ප්‍රයෝජන ගන්න දන්නේ නැහැ කියලා. නමුත් Taman අවස්ථාවට අත දාපු ගමන් වාල් වෙන බව විතරක් මතක් කරන්න පුළුවන්. අවුදෙන මේ මේ නැගිටින තව ප්‍රශ්නයක් හුස්ම සංසිදී ආනාපානයේ ගොස් ශරීරයේද නොදෙනී ගොස් ප්‍රකාශයක් වැනි තැනකට ඇතුල් විය. මේ සත්‍ය හාමුදුර මෙතන දකින්නේ ඇත්තෙන් මේ ආශ්‍රව වලින් තොර මනසද? මේ කියනවා මේ රූප ධර්ම වල ආභාව ප්‍රඥප්තිය කිය. එහෙම නැත්නම් පටවියාපෝ තේජෝ පවතින්නේ අවකාශ ධාතුවේ පාවෙමින්. දැන් අපි පටවියාපෝ ධාතු ගෙවන් කළා අවකාශයේ දකින්න. අපි නැත්නම් මේ රූප ධ්‍යාන ඉවර කළා ආකාසානං ඡායතනෙ කියලා මේකේ සමත ධානයේදී පෙන්නනවා. ඒ කියන්නේ අරූප පළවෙනි ධානයේ. ඒ කියන්නේ මේක පවතින මේ මේ ස්පේස් එක දකින මේ ස්පේස් එකේ තමයි ඔක්කොම නටන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ. ඉතින් අපි ඒ වගේ නාන ක්‍රියාකාරක ඔක්කොම බලන නැත්නම් ඉක්මවලා කොහෙද සස්පෙන්ෂන් වෙලා තියෙන්නේ කියලා බලන්න වෙන්නේ. සස්පෙන්ෂන් වෙලා තියෙන අවකාශේ අවකාශයට ගියාම ඒක විස්තර කරන්න පුළුවන් මේක පඨවි නෙවෙයි මේක ආපෝ නෙවෙයි මේක තේජෝ නෙවෙයි මේක වායෝ නෙවෙයි කියලා මිසක අවකාශේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. අපි දන්නේ අර ආස්තික ප්‍රඥප්තිය අභාවයෙන් මේක නාස්තික ප්‍රඥප්තිය බව දන්නේ. මේකට ලෝකයා නාස්තිකයි කියලා කියනවා. ඉතින් එතකොට එයා ආපහු යන්න හදන ආස්තිකත්වයට. පටවිය ආපහු ඉතින් ඒව ෆ්‍රික්ෂන් එකක් දෙනවා. ඒව ගැටුමක් ඇති කරනවා. ඒව හැම වෙලාවෙම ප්‍රමාණ කරණයක් තියෙනවා. ඒව හැම වෙලාවෙම තාරාතිරම් තියෙනවා. අවකාශයේ මොකක් එක තාරාතිරම් මනින්නේ. ඒ නිසා අවකාශයට ගිහිල්ලා අවකාශයේ පදිංචි වෙන්නේ නැතුව මේ හතරමා භූතයන්ගේ සෙල්ලම් ක්‍රියාකාරකම් හරියට දැක් ගන්න බෑ. එහෙම නැත්නම් හතරමා භූතයෝ කියලා කියන්නේ ගොරෝසු වෙච්ච කල එහෙම නැත්නම් කියනවා collapsed matter energy එක තමයි matter බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් ඒව කඩා වැටීමකින් තමයි අවකාශයේ පිරිහීමකින් තමයි පට ව්‍යාපෝ තේජෝ හටගන්නේ. ඒ පිරිහෙන ස්වරූපේ එහාට ගියාට පස්සේ අවකාශයේ කැණිටත් ඒ පිරිසුදු සත්‍යයක්. නම පෘථජනට ගන්න දෙයක් නෑ ඒකේ. පෘථජනට ඕනේ එකතු කරන්න පුළුවන් දෙයක්. සංසන්දනය කරන්න පුළුවන් දෙයක්. ඩයිමේ මේ ත්‍රිමාණ තියෙන එකක්. ගුරුත්වාකර්ෂණයක් තියෙන එකක්. ලෝකලයිස් වෙච්ච එකක්. ලෝකලයිස් වුනේ නැත්නම් නිච්ච සංඥාව ගන්න බෑ. අවකාශයේ නිච්ච සංඥාව ගන්න බෑ. සුඛ සංඥාව ගන්න බෑ. සුභ සංඥාව ගන්න බෑ. ආත්ම සංඥාව ගන්න බෑ. හැබැයි කවුරක්වත් දන්නේ නැහැ මේ ඔක්කොම නාටකම යන්නේ අවකාශ මාධ්‍ය බව. අවකාශය සස්පෙන්ඩ් වෙලා තියෙන බව. ඉතින් භාවනාවෙන් ගියාට පස්සේ වුණත් ඒ යෝගාවචරය නැවත පටවියාපෝ තේජෝ පතනවද එහෙම නැත්නම් මේ අවකාශයේ පතනවද කියන එක 100% ඉලෙක්ට්‍රික් 100%ක්ම අහම්බයක් නමුත් අපි දැකලා නැති අවබෝධ කරලා නැති ප්‍රත්‍යක්ෂණය කරලා නැති සාධාරණීකරණ නැද්දී අවකාශය නිසා බුදුරජාණන් කියන පොඩක් ගිහිල්ලා ඒකට ඒක සංදන්තනය කරන්නේ ඒතකොට තමයි අපි දන්නේ අඩු ගන්න දෙකක් තියෙන බව නැත්තම් අපි දන්නේ එකම දෙයයි රූප ලෝකේ විතරයි ඒකෙම ඉපදිලා ඒකෙම මැරෙනවා මේ සංසාරේ මෙතෙක්කල්. දැන් පළවෙනි වතාවට අපි අවකාශයට ගියාට ඒකෙන් වැඩක් ගන්න නම් ඒක රූප ලෝකයේට විකල්පයක් වශයෙන් බව දැනගන්න ඒකට යන්න බයයි. ඒකට ගියාම පාළුයි. තනි රහෙන් තල්ලු වුණා වගේ, කොන් වුණා වගේ, සැකයි. ඉතින් ඒක නිසා අපි පුළුවන් තරම් රූපයක සරණ පතනවා. රූපයක පිහිට ආධාර පතනවා. ඒක මේ රූපස්කන්ධය කියලා අපි කියනවා. දැන් මේ රූපස්කන්ධයම පට ව්‍යාපෝ තේජෝ වායෝ ගෙවම් කරලා අවකාශ ධාතුවට හිත යන ඔක්කොගෙම යනවා. අපි උජහාට පිළිත් නුලක් ගැට ගන්නවා. එතෙන් සෙත් කවියක් කියව ගන්න. එහෙම නැත්නම් කාටද කියලා උලුවට අත තියව ගන්න. ආශිර්වාද ගන්නකොට බුදු අම්මේ කොහෙදෝ ගියා මහා මකරෙක් වාගේ ආයෙත් ඇවිල්ලා අර රූපෝලි පොට්ටු තියාගන්න. විභූති සුභ විභූති තියාගන්න. රූපයක් තියාගන්න. තියාගත්තේ නැත්නම් අපිට බයයි. ඒ මොකද අවකාශය අපේම 96ක් බව කදාවත් පිළිගන්න කැමති නැහැ. අවකාශය කියන්නේ නිකන් හුලන්නේ. ඒ හුලමුත් නැහැ. ඕකට කවුද මේ ඒක ළඟාවීමක් වශයෙන් භාවනා ප්‍රයෝජනයක් වශයෙන් එහෙම නැත්නම් මේ භාවනාවක මානසික දියුණුවක් වශයෙන් ඒ නිසා බුදුජානසර නාස්තිකවාදීයි කියලා බැන්න මේ අවකාශය දන්නේ නැතුව රූප දැනගන්න බෑ කියන මේ කතාව නිසා. අවකාශ ධාතුවේ දිහාන්දරේ වැඩිපුර නාම ධර්ම ද පවතී. එහෙම කියන්නේ රූපේ අභාවය නිසා අරූප කියන නම විතර රූපේ අභාව ප්‍රඥප්තිය. ඒකට ඕකට ඊට පහසුකම් දෙන්න පුළුවන්. නමුත් අපි මේ තාම මේ කතා කරන්නේ රූප වේදනා සංඥා සංකාර රූපස්කන්ධය ගැන. ඒ රූපස්කන්ධයේ රූප කෙවම් කරන්නේ නැතුව රූප පිළිබඳ අවබෝධය ලබන්නේ නැතුව වේදනා සංඥා සංස්කාර පිළිබඳ අවබෝධයේ සංකර භාවයකට හේතු වෙනවා. මේක පිරිසුදු කරගත්තා නම් පේනවා අවකාශයතා රූපේ වෙන්කොල්ල අඳුරගන්නේ නාමයෙන් තමයි. එතෙන්වත් අපේ නාමය තාම කැමති නෑ. අපේ නාමය කියන්නේ හැමදේම රූපය තුලම පෙන්ලා දීපමට. මට තියෙන හරියක් එකතු කරන්න පුළුවන් ලෝකයේ තුල මේ ද්‍රව්‍ය රූපේ තුල අපේ ආමිෂ ලෝකේ තුල තමයි අපි මේ සම්ඩු සරුවලේ ඔය අවකාශ ධාතුව <coughs> නිසනක ජය නිතරංග ජය. ඒකට කවුරක්වත් ෆයිට් කරන්න. එතන කියලා බලනකොට කවුරක්වත් නැහැ. ඒ කිසි ෆ්‍රික්ෂන් එකක් නැහැ. ඒකට කියනවා ග්ලීස් ෆ්‍රික්ෂනල් පාත් කියලා. එහෙම නැත්නම් කම්ෆර්ට් සෝන් කියලා කියන. ඒ කම්ෆර්ට් සෝනේ කවුරක්වත් නැහැ. මොකද මේ කට්ටිය තාම මේ ෆයිට් එකනේ මේ ආමිෂේනේ. ඊට පස්සේ පුළුවන් ඒක තුල කොහොමද ඔය අරූප ධර්ම නැත්නම් නාම ධර්ම වැඩ කරන්න කියලා දැනගන්න පුළුවන් අපිට තියෙන්නේ මේ මේ රූප ලෝකේ එහෙම නැත්නම් මේ රූපය නැත්නම් භෞතික తত্ত্বය එහෙම නැත්නම් මේ කියන පාරිභෝගිකත්වය එහෙම නැත්නම් මේ කියන සුඛ උපභෝග වස්තු තියෙනවනේ. එතනමනේ අපි ඉපදිලා මැරලා යන්නේ. අපිට ඒක එහා පැත්තේ සැපක් තියෙනවා. නිර්ආමිෂ සැපයක් තියෙනවා. නිතරංග ජයක් තියෙනවා කියලා කිව්වට ඉවුවා ගූඪ ධර්ම ඒවා গুপ্ত ධර්ම කියලා විද්‍යාව මුලින්ම ප්‍රතික්ෂේප කරා. විද්‍යාවට කවදාකවත් මේ පැත්තට යන්න බෑ. දැන් ඒ නිසා විද්‍යාව මේ මනස් මේ මයින්ඩ් සයන්ස් කියලා ඒ පැත්තට මේ අවුරුදු 20ක්වත් නැහැ වයින් ඒ ටර්ම් එකවත් කොයින් කරලා. ටර්ම් එකවත් හදාගෙන ඒගොල්ලෝ මුළු විද්‍යාවම කිව්වා. ওই පැත්තක් තියෙන එක පල්ලියට බාර දෙන්න. ඔය ඩෙකාට් කිරුවේ ඒක තමයි. මේ රූප ධර්ම අපි බාර ගන්නවා. ඒ රූප ද්‍රව්‍යන්නේ අඟහරු ලෝකයට යන්නේ හඳට යන්නේ ඔක්කොම යටිතල පහසුකම් තියෙන්නේ. බුදුරජාණන් මේ මැට්ටෝ පොඩි උන් අසුචිත් එක සෙල්ලම් කරනවා වගේ මේ පොඩි ටික අල්ලන මෙච්චර නටන 96ක් වෙන අවකාශය දන්නවනම් ඒකේ තියෙන නිතරංග ජය කියලා දන්නවනම් ඒකේ තියෙන නිර්ආමිෂ සුඛය කියලා දන්නවනම් මේ කක්ක ටිකට මෙච්චර නටයිද කියලා. හැබැයි පොඩි කාලේ ටිකක් අක්කාත ගන්න ඕනේ නැත්තම් ඒක හරියන්නේ නැහැ. අපේ අම්මා කිව්වේ බුලත් tira කෑමට කට රතු වෙන්නේ නැතුව පොඩි කාලේ කක්ක කාපු නැති කට්ටිය කිව්වා. ඒ ළමා වැඩ එහෙම නැත්නම් මේ පොඩි ළමයන්ගේ වැලි සෙල්ලම් කියලා බුදුහාමර කියන්නේ මේ ආමිෂ ලෝකයේ තියෙන සෙල්ලම් ටිකට කියන්නේ කුමරු කුමරයන්ගේ වාලුකා ක්‍රීඩා කියලා. ඉතින් ඒක තුලමත් අපිට පැය 24 මැදි ඒකත් ඉවර කරගන්න බැරි තරම් මැරුණාට පස්සෙත් වලිගයක් තියන්න බැරිනේ. ඉතින් මේක එහා පැත්තට ගිහිල්ලා ඔය අවකාශ පැත්තට යනවා කිව්වහම යන්නේ කනම් පුළුවන්. නමුත් ගිහිල්ලා මේක අගය කරනවා, ආඩම්බර කරනවා මේක ආධ්‍යාත්ම මේක මේක ආගම කියන එක පිළිගන්න ගියොත් එහෙම මේ ලෝකේ මේ තියෙන ආගම් වලට බෑ. ඒ පැත්තේ කුණ්‍ය ගහන්න බෑ. ඒ පැත්තේ ඉඩම් බෙදා ගන්න හම්බ වෙන්නේ නැහැ. ගරුතර ස්වාමීන් වහන්සේ මට පොඩි ප්‍රශ්නයක් අහන්න තියුණා මේ දැන් අර ඔය වහන්සේ කිව්වේ යමක් නැති තැන හරි හෙවණැල්ල කිව්වක ඒකද ගොජේ කියලා වහන්සේ මීට කලින් පැහැදිලි කිරීමක් කරේ. ගොජේ උඟාවක් කියලා බලාන ඉඳලා බලන තැම්පත් වුණාට පස්සේ මම ওই වගේ හෙවණැල්ලක් පාටපත් වෙන්නේ. පේනකොට ගොජේ ඒකටම පණ තියෙන මහා වේග ක්‍රියාකාරීත්වයක් විදිහට පේනවා. ඒක දැකීමත් ලොකු දෙයක් කියලා හේ මේක දිහා බලහින්ට ඒක තැම්පත් වෙනවා. ඒක මේ බොර කරපු වතුර මණ්ඩිය වතුර මණ්ඩි මෙදිනා වගේ තැම්පුණාට පස්සේ අන්තිමට වතුර විතර තියෙන කොලොයිඩ්ස් විතරයි. මොනවද කියන්නේ වට කලලංසු. බර ඔක්කොම තැම්පත් වෙනවා. ඒකට ඒකෙත් තියෙන මොකද්ද රංගනයක් තාම. නමුත් ඒක වතුර යහපැත්ත බලන ගතියට තද හානියක් කරන්නේ වතුර නිකන් බොරක් විතරක් කිරිපාට ගතියක් විතරක් ඉතුරු කරනවා. ඒ වගේ ක්‍රියාකාරීත්වය පුදුමාකාර ලාලිත්‍යයකට වැඩ කරන්නේ. කොලොවිච් වැඩ කරන්නේ ගල් වගේ නෙවෙයි, මැට වගේ මැටි වගේ නෙවෙයි. ඒක අඟලක් වතුර දිගේ බහින්න සුමානයක් විතර යනවා. එතකොට ලෝකේ ඔක්කොම බොහොම ස්ලෝ මෝෂන් action replay දාලා බලනවා මේ මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියන ලයක් මේක තියෙනවා මේ මේ ලීලාවක් කියලා එකක් ඒ ලීලාව වැඩ ඒක තුල තමයි අපි මේ කාර්ය බහුල ජීවිතයක් හදාන කයකොස්සන් ගහගෙන නටාගෙන ඉන්නේ නමුත් ඒකේ ලීලාවක් තියෙනවා ඉතින් අර ගොජෙත් නතර වෙන්න ඇරියොත් ගොජේ දිහා බලන හිටියොත් ඒ ගොජේ අන්තිමන ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා බොහොම ස්ලෝ මෝෂන් එකේ එන්න පටන් ගන්නවා එතකොට තමයි කය හිත ඔක්කොම තැම්පත් වෙන්න ඕනේ. තැම්පත් වෙන එක විතරයි ඒක පේන්නේ. ඒකට විතරයි තැම්පත් කරන්න පුළුවන්. ඒ දෙයට ගියාට පස්සේ තේනවා අපි මේ ඊටිබන්දම දෙපැත්තෙන් පත්තු කරගෙන දුවනවා නිකන් මේ පත්තු වෙලා නෙමෙයි ඊටි ටික විනාශ වෙන්නේ උණු වෙලා. ඊටිබන්ද බඳ දෙන කෙලින් කරලා පත්තු කරන්නේ. මේක දෙපැත්තෙන් පත්තු කරන එළිය වැඩි වෙනවා කියලා. දෙකොණ විලක්කෝ කියලා තියෙන්නේ. දෙකන විලක්කෝ වත්තු කරන වාලිග හනුමාලිගේ කිනිතේ ඔබවති දූපං අම්මා බලහනින්න බලන්න මොකද අපි කල්පන වෙන්නේ ගා මේ ඔක්කොම එහෙම කුරුළු කුරුළු ගෙතාලට වැඩි යන මේ වැඩ ටික ෂෝක් එකට යනවා ඉතින් අර ගොජේ නතර කරගන්න ගොජේ දැනගෙන ගොජේ දිහා ඇඟිලි ගැහිමකින්තරෝ චේතනා විරවතෝ ඒක බුදුජානක කියන්නේ උපය උපාදානා චේතසා අදිඨානා බිනිවේසා නොසයාතේ පජහන්තෝ විරමති නෝපාදයන්තෝ එහම් විචිතානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා මේ මේ ගොජෙත් දැකලා ප්‍රාර්ථනා කරන්න එපා අදිෂ්ඨාන කරන්න එපා චේතනා පහල කරන්න එපා හේම තියෙන්න අරින්නේ එයා ඒකට එහෙම තමයි ඒ tempat වෙන්න දෙන්නේ නැති එකනේ අපි tempat ගොජේ දකින්න මට්ටමට යන්නෙත් නෑ අපි අපි දකින්නේ තාම මේ ගෑනු මිනියෝ අනම්මනන්නේ දේවල් බදාගෙන තියෙන්නේ. මේ ඔක්කොම ගොජේ වුණාට පස්සෙත් එහෙම තැම්පත් වෙන්න ඕනේ චේතනා කරන්න නැතුව. මොනම චේතනාවක් නැතුව ඔබ දැක්කට මොදක නොදැක්ක වගේ හිටපන්. දැහුණට විතර නෑහුණා වගේ හිටපන්. එතෙන් දැකපෙකින් නතර කරපන්. ඒකට ඒකට එහෙම යන්න ආරපන්. ඔය පෑදිදියට බොරදී එක් වෙන්න දෙන්න එපා. කලවම් කරන්න තු ඉන්න කියලා. ඔන්න කලවම් කිරීම තමයි කෙලසෙනවා කියන්නේ. එහෙම නැත්නම් කුප්පනොයි කියලා කියන්නේ. අකුප්පාමේ චේතෝ විමුක්ති කියලා බුදුරජාණන් කියන්නේ ගොජේ දැක්කම අකුප්පන් නැතුව එහෙම නතර වුණා. ඉතින් ඒකට වෙන වෙන්න දෙයක් නැහැ. tempat වෙනකොට බොහොම සියුම් ලාලිත්‍යයක් වඩටපත් වෙන්න පටන් ගන්නවා. එතකොට වෙන මේ ලෝකේ දුවන්නේ බොහොම ලස්සන වෙන ভাইබ්‍රේෂන් එක මේ අපිට ඕන ভাইබ්‍රේෂන් එක ගත්ත ගමන් ඊට බඳව දෙපැත්තේ පත්තු කරගත්තා වගේ වලිග ගිනි තියාගත්තා වගේ ඉතින් නටනවා. ඒ නටපු කෙනාට නටන්න දෙවෙනියත් පේන්නේ නෝන්ජලෙක් වගේ. ඉතින් යන ගම ඇඟිල්ලෙම තනගෙන මොකක්ද යකෝ ජීවිතයන් කොමිනිකන් අපි වගේ සෝමී හිටපන්කෝ මොකක්ද අවසරයි ස්වාමීන් වහන්සේ ඒ ගොජේ තියෙන්නේ රූප ලෝකේ ඉන්නකන් විතරයි නේද ඒ කියන්නේ කයක් තියෙනවා කියලා ඔය සමූහය ගොඩ කන්ද කය කියලා කියන්නේ ඒකට තමයි ඒක ඒක ගෙවිගෙන යනකොට ඒක මර්ජ් වෙනවා අරූපෙත් එක්ක මර්ජ් වුණාට පස්සේ ඉතින් අපිට ඕන නම් ඒකේ ඔය වේදනා පැත්ත සංඥා සංස්කාර පැත්ත බලන්න පුළුවන්. ඒ සරුවඥාන්සේ කියන්නේ මේ අපේ කියන ගැටේ ලියන්නේ ඉස්සෙල්ලා රූපේ සම්බන්ධ ගැටේ පොඩ්ඩක් ලියා ගන්න. මොකද ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. ඒක ටච් කරන්න පුළුවන්. ඒක වෙරිෆයි කරන්න පුළුවන්. වේදනා සංඥා තියෙන්නේ වෙනම ස්ටියර් එක. ඒක වෙරිෆයි කරන්න බෑ. ඒක සම්පූර්ණ මනෝවිකාරයක් වෙන්න ඉඩ තියෙනවා. රූපේ මනෝවිකාරයක් වෙන්නේ නැහැ. ඒකේ 3 dimensional. ඒකේ ඒකේ මේ ගැටුම තියෙනවනේ. ෆ්‍රික්ෂන් එක තියෙනවානේ. ඉතින් ඒක තමයි නරකත්. ඒකම තමයි හොඳෙත්. මොකද මං යන දිශාව ලකුණු වෙනවා මේකේ. හිස්ටරි එක මාක් වෙනවා. අරකේ නෑ. ඒ නිසා මේකේ යන ට්‍රෙන්ඩ් එක අල්ලගත්තට පස්සේ තමයි වේදනාව වැඩ කරන න්‍යාය ධර්ම තේරෙන්නේ. සංඥා වැඩ කරන්නේ ව ඊට වඩා බොහොම ගැඹුරුයි. ඊට පස්සේ සංස්කාර ඊටත් වැඩි ගැඹුරු ඊටත් යටින් තමයි විඥානේ මේ මේ කරඬු හතක් මැද දන්ත ධාතුන් වහන්සේ වැඩ ඉන්නා වගේ තියෙන්නේ. අපි පෙරහැරට ගෙනියන්නේ පිටම කරඬුවනේ. කට්ටිය දන්ත දතුනාංශ කියලා වැන්දට ඒක තමයි මුළු ලෝකෙම තියෙන ඔය දේශපාලනයයි ඔක්කොම තියෙන රූප ලෝකේ තමයි. ඉතින් ඒක අපායට යනකොට ප්‍රේත ලෝක වලට යනකොට ඒක බොහෝමත්ම සරයි. අර නාම ගන්න ගැන හිතන්නවත් ඒගොල්ලන්ට වෙලාවක් නැහැ. ඉහළිය ලෝක වලට යනකොට රූප ලෝකෙ තුනී නාම ධර්ම වැඩි. ඒ නිසා රූප සම්බන්ධ කරන භාවනා කරන්න බෑ. ඉතින් ඒගොල්ලන්ට බුදු කෙනෙක් පහළ වුණාට මේකට අවශ්‍ය කරන මේ ලැබ් එක හම්බ වෙන්නේ නැහැ. තීරික තියෙන ඔක්කොම තියෙනවා රූප නැහැ. මේ ඔය හත්තාලෝක කුමාරයා මැරලා ගිහිල්ලා හත්තාලෝක දේව පුත්‍රයා වශයෙන් ඇවිල්ලා පුත්‍රජානසෙ වෙණී හිටිනවා. වෙණී හිට ගන්න හිට ගන්නකොට වැක් කරනවා. ආයෙ මේ හිට ගන්න ආයෙ වැක් කරනවා. ගැරන්ඩියක් හිට ගන්න හන්දසුපුනස් කියනවා ඕලාරික රූපයක්ම වගන්න නැත්තම් ඉන්න බෑ. එයාට ලැජ්ජයි බුදුහාමර ඉස්සලා වැක් කරනවා දකින්න. අර භාවනා කරන එක නයි බෙල්ල කඩා වැටෙන්නේ. ඒක ලැජ්ජාවක් වෙනවා. ඊට පස්සේ කියනවා ඕලාරික රූපයක් මවා ගන්න. ඊට පස්සේ යාර කෙලින් හිටගෙන ඉන්න පුළුවන්. ඒ නිසා මේ ලෝකේ ඉන්නකම් මේ කුණු කය තියෙනකම් මේ වද දෙන කය තියෙනකම් විතරයි භාවනා කරන්න පුළුවන්. ඒ භූමාට දිවියෙක් වුණොත් මේ චාතුම් මහරජික දෙවි කෙනෙක් වුණොත් තාවතින්සුනොත් එnde end end රූපසියුම්. ඒ නිසා අපි මේ දකින 3D බලන්න බෑ. එහෙම නැත්නම් මේ වගේ මේ අල්ලලා ලව් කරන්න හම්බෙන්නේ නැහැ ඒක අප්සෙට් එක. ඒක නිසා ඒක ඒක දෙයියගේ වටේට දිව්‍යාංගනාව 500 පහල බලනවලු. ඉතින් අල්ලපු ව්‍යානේ කට්ටිය කියනවලු නෑ ඒ මගේ වැයික්කේ වහන්නේ මටයි අයිති කියලා. ඉතින් දෙන්නම යනවලු රක්ත දෙවියන්ට ගාවට දක්න කියන ඔය ඔක්කොම අයිතිල පළයල්ලකද ඔක්කොම දක්න දෙවියන්ට අයිති වෙනවා. කාමයක් නෑ. කාමයක් බුඳින්නම් බෑ මොකද රූපේ නෑ. තීන රූපේ ස්පර්ශ වෙන්නේ නෑ. රූපයක් ඇත්තෙම නැද්ද හඳුන්නේ? එහෙම නැල්ල තියෙනවා. ඔය කියන්නේ ඔය කියන්නේ දන්දන්න තැනilla එනකොට වලාකුලක් වගේ මොකද්ද ආව හිතවිල්ලක් වගේ කියලා. සංඥාවෙන් කියන්නේ ඒක රූප නෙවෙයි සංඥාව කියනවා මේක රූපයක් කියලා. එහෙනම් මේක හිතක් කියලා. මේක මේ සද්දයක් කියලා. මේක වේදනාවක් කියලා. ඉතින් ඔය හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී. ඒ රූපයක් කෝ රූපේ තමයි. මනෝ රූපයක් නේ සම්. ඔය ඉතින් රූප සංඥා කියලා කියනවා. ආම්දනේ දැන් අපි මේ ආනපාන කලින් ප්‍රශ්නයට සම්බන්ධ එකක්. දැන් ආනපාන සති භාවනාවේදී අපි නාම රූප පරිච්ඡේදය ගැන සඳහන් කරනවානේ. දැන් මේ හුස්ම තුනී තුනී වෙලා ගිහිල්ලා කය සංසිඳිලා අවකාශ වගේ තැනකට එනකොට හාමුදුරුවෝ කියවනේ දැන් අපි අවකාශ තත්ත්වයක ඉන්නේ කියලා. එතකොට මේ නාම පැත්ත දකින්න බැරිද මේ ආනාපාන සති භාවනාව? ආස්වාද ප්‍රසවාසයෙන් වෙන් කළ දැනගන්නේ නාමයෙන් තමයි. මේ පිම්බීම හැකිලිම නෙවෙයි ආනාපාන කියලා දන්න එකට නාමය කියලා තමයි කියන්නේ. මම මේ හිටගෙන නෙවෙයි මේ ඉඳගෙන ඉන්නවා කියන්නේ නාමය තමයි. නාම පැත්ත නේද? නෑ එහෙම එහෙම අපිට එහෙම කියන්න බෑ. රූප දකින්නේ නාම වලින් කියන්න බෑ. නමුත් ඒ දෙක නැතුව මේ ගේම ගෙනියන්න බෑ. ඒ දෙන්නට දෙන්න අන්‍යෝන්‍ය ප්‍රත්‍ය නොවි කරන්න බෑ. ඒක නිසා අපි භාවනා පැත්තෙන් බැලුවොත් නම් කීත හැකි අපිට මේ රූප දෙකක් පෙන්ලා මේකයි මේකයි වෙන් කළ පේනවද කියලා බැලුවොත් රූප ලක්ෂණ ගැන කතා කරලා මේ නාමයෙන් කරන වෙන්කිරීම තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඒ වුණාට ඒ පුද්ගලයා හිතන්නේ මේ රූප දෙක වෙන් කළ අඳුර ගන්න හදනවා කියලා. නමුත් වෙන්කිරීමේ කෘත්‍යය කරන්නේ නාමයෙන්. ඉතින් ඒ නිසා යා රූප ලෝකේ භාෂාවෙන් තමයි කතා කරන්නේ. ඒ ව්‍යාකාරයෙන් කතා කරන්නේ. නමුත් කියවෙන්නේ නාමයේ කරන හොල්මන තමයි කියවෙන්නේ. ඉතින් ඒක තන්නේ වේදන ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. දෙකම එකට බැඳිලානේ තියෙන්නේ නේද? එකිනෙකට මේ දැන් මේක මේ පාට නිසා තමයි මේ පාට වෙනස් වෙලා පේන්නේ. දෙ නැත්තම් දෙකම එක වගේ තියෙනවා නම් එක්ක අපි කියාවේ දෙකක් නම් තියෙනවා වෙන් කරන්න බෑ කියලා. නැත්තම් දැන් මේක දෙකක් තියෙනවා. ඒ දෙකේ වෙනස රූපේ තමයි තියෙන්නේ. ඒක මගේ පැත්තට ඒ ඇති. නමුත් මම තව කෙනෙකුට හේතු ගන්නට හදනකොට මම මේක වචනට දාන්න එපායි. දාන්න ගියම එතන තියෙන sannivedana ප්‍රශ්නයක්. දැන් මම මේ දේ විඳුර ගන්නට වැඩි ලොකු වෙනසක් තියෙනවා. දෙකපු හැටි තව කෙනෙකුට කියන්න නැතු. ඉතින් බුදුරජාණන්සේ කියන එහෙම කිව්වේ නැත්තම් අපිට ගුරුවරයෙක්ගෙන් පිළිහිට ගන්න බෑ. ඉස්සක් කියන්න ඕනේ. කිසිම කෙනෙකුට කවම දහකවත් මේ වෙනස කෙනෙකුට කියන්න බෑ. කියමන වටනගෙයි තේරෙන්නේ නැහැ. වෙනස දකින්න තුව නෙවෙයි. ඉතින් මේ කමඨාන් සුද්ධ කිරීමේදී කියන්නේ ඔබ දකින්න එක එකක්. මේ දැකපොදේ තෝරන්නේ බේරන්නේ නැතුව විනිශ්චය කරපත් වෙන කෙනෙකුට මේ ඇති හැටියම කියනවා කියන එක ඇත්තටම බෑ උත්සාහයක් ගන්න කියනවා. ආර්යනාංශ කියන්නේ යාට ආර්ය ව්‍යවහාරයෙන් ගා ගන්න නැතුව මේ කියවන්න ගිහිල්ලා තණ්හාව ඇති කරන්නේ නැතුව මේ කියන්න ගිහිල්ලා මාන්න ඇති කරන්නේ නැතුව මේ කියන්න ගිහිල්ලා මම ඇති කරන්නේ නැතුව කියන්න උත්සාහ කරනවා. පුත්තජාන කවදාකවත් බෑ කියමන අරහත් තණ්හා මාන දිට්ඨිය ඇති වෙනවා. ඒකනේ එතන ප්‍රශ්න සංනිවේදන ප්‍රශ්නය. හාමුදුරනේ ඔතන තව පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරොත් දැන් නාම රූප පරිච්ඡේද ඥානය ලැබෙනවයි කියන්නේ මොන අවස්ථාවේද? ඒ ඒක ඉතින් භාවනාවට බහින්නේ එතනින්. ආ මුලදී මේ ඥානෙ මෙහෙම මේක සාමාන්‍ය සරලව කියන්නේ අපි දැන් මේ එකේ මේ එකියක් මේ දෙයක් කියලානේ පටන් අරගන්නේ අපි මේක ඒකකයක් කරන්න හදන්නේ. නාම රූපයෙන් කියන්නේ අඩු ගානේ ඒකකයේ අඩු ගානේ නාම රූප කියලා හෝ ඕකේ දෙකක් තියෙනවා. ඔබට දන්නේ නැති වුණාට. මේක දෙකක් එකක් නෙවෙයි කියලා මේ අපි මේ ඒකකයක් කියන එක තුල තමයි නිත්‍ය සංඥාව සුඛ සුභ සංඥා තියෙන්නේ. මේක සමූහයක්. මේක දෙක තුනක ප්‍රතිවාප මේ මේ මේ සමவாயයක්. අන්නේ සමவாய කියන තමයි මේ නාම රූප කඩන්නේ. මහා ලොකු දෙයකට නෙවෙයි. මෙතන අඩු ගානේ නාමකරණයක් තියෙනවා. ඒක මේකේ ගෑවිලා නැහැ. මෙතන දෙකක්. ඊට පස්සේ රූප කිව්වහම පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියලා පහකට කරනවා. නාම කිව්වහම වේදනා සංඥා සංකාර කරන. ඊට පස්සේ ඒව තුල තව තව කරනවා. ඊට පස්සේ දිග ඒ ඒ නාම රූප කියන කඩාගෙන මේ කඩාගත්තට පස්සේ අනිත්‍යව කරනවා කියලා අහන්න දෙයක් නැහැ. එක්කිනම අහාලු කළු ගලකට ගහලා කඩන්න බැරි සයිසේ කළු ගලකට ගහලා ගහලා ගහලා ගහලා ලෝකෙත් hina වෙද්දි ගහලා ගහලා දෙකට පලා ගත්තා නම් ඊට පස්සේ යාට විශ්වාසයක් තියෙනවා මේ පළව පැඳුල්ල තව බලන්න පුළුවන් කියලා. නේ අපි ඕනම දෙයක් කතා කරනකොට අපි මේක ඒකකයක් කරගෙන තමයි අපි ඒකත් එක්ක අඳුනගන්නේ. මෙතන ඒකකයක් නැහැ. මෙතන තියෙන්නේ කලාපයක්. මෙතන තියෙන්නේ සමූහයක්. මෙතන අඩු ගානේ දෙකක එකතුවක්. ඊට පස්සේ ඔය ඔය දෙන්න හදන ಗುಣ ඒ කෑලි කෑලි වල නැහැ. අපිව දෙන්න හදන මේකේ තියෙන නිත්‍ය භාවයේ සුඛ භාවයේ කෑලි කෑලි කැඩෙන්න කැඩෙන්න ඒක අපිව අපි කියන වචනයට තරම් වෙන විදිහ නෙවෙයි හැදිරෙන්නේ. හැදිරෙන්නේ සම්පූර්ණ අපි දෙන්න හදන නමට විරුද්ධව. ඒක නිසා ඒක මේ දේ අරගෙන ඒකට දෙන්නම පැත්තක තියෙද්දි මම කියනවා නම දීපංකෝ ගුණයක් තියාගනින්කෝ මගේ කියාගනින්කෝ දෙකක් කියලා හිතලා බලපන්. ඒතර දැන් උඹ ඔය කියන එක තියෙන්නේ මේ කැලේද මේ කැලේ. එයාර එක හතොලේ කියනවා එයාට පැනික් ඇටැක් එකක් එනවා. ඊට පස්සේ දවස් 3-4ක් යනකම් එක දිගටම සම්පූර්ණ අපා දුකක්. 29 වෙනි උපන්දිනේ වෙනකොට PhD ඉවරයි මං හිතන්නේ. ඉතියා කියනවා දැන් මේ මගුල තියේදී කොයිලා එනවද දන්නේ නැහැ. ආට පස්සේ දවස් තුනක් විතර වැඩක් නැහැ. දැන් මොකට ඉඳලා මන්ද? ඔක්කොම අධ්‍යාපනය ලැබලා ඔක්කොම ඊට පස්සේ ආ හිතා ගන්නවා ඊට පස්සේ ආපු දවසේ මම පැන්ඩෝ මේ නිදිබෙත් පෙට්ටියක් කරන බොනවා ඉවර කරනවා කියලා. ඒක දවසක පාන්දර දෙකට එනවා. එයා දන්නවා ඉතින් අද ඉඳලා ඉවරයි. ඒතරේ නිදිබෙත් පෙට්ටිය ගන්න. ගන්නකොටම කවුදෝ කියනවා ඇහෙනවා. මේ ජීවිතේ නසාගත්තත් ප්‍රශ්න ඉවරයක් නැහැ කියලා. ඒක සාමාන්‍ය පුනරුත්පත්ති ප්‍රශ්නයක්. නමුත් මේ මනස පුනරුත්පත්ති විශ්වාස කරන්නේ නැහැ. ඊට පස්සේ ඒක එනවා මිනිහට ඔළුවට මේ ඔළුව පුපුරන වෙලාවේ. අනිත් එක්කෙනෙක් කියන පිටපස්සේ කියනවා I can't live with myself even for one split second කියලා. එසකොට කියනවා I can't live with myself නම් මෙතන දෙන්නෙක් ඉන්නවා. I can't live with myself which one is the real me? කියනකන පැනික් එක යනවා අය මේ නිකන් ඔඩුව නරක වෙච්ච මේ ඉසික පුපුරන මට්ටමටම යනවා. Need them. සීනියස ගැනීමත් ඒ ඔප්ෂන් එක ඉවරයි. I can't live with myself කියනකොට ඇනලයිස් කරන වාක්‍ය පුපුරලා යනවා. ඒ කියන්නේ I no hope. පුපුරලා යන්නේ ආලෝකයකට. ඒක මාස 6ක් එක දිගටම තියෙනවා. ඊට පස්සේ මිනිස්සු ගිහලා ගාඩන් එකේ වාඩිලා බලන් ඉන්නවලු. අර ආලෝකයේ විතරම විනියර තියෙන්නේ. මේ මිනිස්සු ළඟට ඇවිල්ලා අහනවලු අනේ මට ප්‍රශ්නයක් තියෙනවා ඔයාලට කිව්වට කමක් නැද්ද? ඉතින් මිනිහා අහලා වට පස්සේ දෙන උත්තරේ හරියටම හරිලු. ඒ ඊට පස්සේ මිනිහා ලෝක ගුරුවරයෙක් වඩපත් වෙනවා. I can't live with myself. අපි කරන හැම වාක්‍යෙම ඔක තියෙනවනේ. අපි දෙකක් හදාගෙන ඊට පස්සේ යන්න I live with myself. කෝකද will power එක තියෙන කවුද මමයා? කොයි එකකටද මේ මම කියන්නේ? ඔය ඔය ද්වේතාවේ කඩාගත්ත ගමන් ඒක භාවනා කරන්න ඕනේ නැහැ. මේ ද්වේතාද මේ මේ ද්වේතාවේ කියන එක බුදුජානසයේ දේතානපසන සූත්‍රයේ 16 ආකාරයකට පෙන්නනවා. ඒකටම ඇටෙන්ෂන් එක දීලා උඹ ඔය කරන වැඩේ හරි. ඔය හිතලා බලපන්. උතන තනි ඒකකයක් නෑ උඹ කියන දේ හරි. ඒකකයක් නෑ. අඩු ගානේ ස්ප්ලිට් එකක් තියෙනවා. අඩු ගානේ පැලිරක් තියෙනවා. ඔබ ඒක බලන්නේ නැතුවනේ ඔය කතා කරන්නේ. අන්න එක බලලා මේ නාම රූප දෙක කඩාගනි. ඊට පස්සේ ඒ ඊතුරු කැලි කඩනවා ගැන යකඩ මල්ලට ගුල්ල ගැවුවනම් හාල් මල්ල නොබල විසිකර කියලා තියෙන. ඒක ගැන බලාපොරොත්තු තියන්න දෙයක් නැහැ. ඉතින් අපි කැමති නෑ අපි ආදරය කරන දෙයක් නාම රූපයක් කියලා බලන්න. දැන් ආදරය කරන බබා නාම රූපයක් කියන්න පුළුවන්ද අපිට? ඒක මහා කහ ගන්න අපරාධයක්. එතන එන්නේ වැඩියෙන් වෙන්නේ හැමතිස්සෙ ඝන සංඥාව නේද? ඒ ඝන සංඥාවේ ඒකකයක් කරගන්න එක. ඝණයකුත් නෙවෙයි ඝන කියන්නේ එක එකට විරුද්ධ පැත්ත. කලාප සංඥා. ඉතින් මේ ඝණයක් කියන එක පෙන්වන්න අපි ගමන් දැන් බබා මගේ බබා ඝණයක් කිව්වොත් එහෙම ඒකට ඉතින් වාකන වහ කෑව වෙනවනේ. නේ අනික් ළමයි නම් ඝණයක් වෙන්න පුළුවන් බෑ මගේ බබා බෑ. ඒක ඒ ඒකේ මේ නාම රූප කියලා කලන්න බෑ නාම රූප කඩපු ගමන් ඔක්කොම එකයි. මගේ බබත් එකයි මගේ කක්කටිකත් එකයි ඒ කියනවා මේ සුභාෂිතේ. හොඳටම කඩප්පුලිම දරුවෙක් උපදිනවට වැඩිය රජ කෙනෙකුට හම්බ වෙන දරුවෙක් ඒ දරුවා රජකමත් විනාශ කරනවා රජුරුත් විනාශ කරනවා ඒක නිසා ලියපු පූජිතය ලියපු මේ පොත තමයි සුභාතිතේ ඒ වෙලාවේදී අම්මා තටමනලාගේ අසුචි ටිකක් පිට වුණා නම් ඒ අසුචි ටික හොඳලු ඒ ළමයට වැඩියි එච්චර ඒ තරම ඒ තරම නරක දරුවෙක්. ඉතින් අරගත් ඝන සංඥාව මේකත් ඝන සංඥාව. ඩටමන තරම ළමෙක් හම්බ වෙනවා. ඒක ලෝක විනාශ කරනවා. ඊට වැඩි හොඳට තටමල කක්ක කරනවා. මේ මේ සංස්කෘතකාරයෝ දෙන උපමා උස්සන්න බැරි උපමා දෙන්නේ. එනිසා අපි තටමල තටමල මේ බෙට්ටක් වදනවාද? දරුවෙක් වදනවාද කියලා දෙකම නාම රූප නම් ඉතින් පිටිමි අපිට ප්‍රශ්න නැහැ. දරුවෝ වැඩි නැහැ කියලා අපිට ප්‍රශ්න නැහැ. ඉතින් අපි යන්න ප්‍රශ්නෙට. අන්න සාරෙක්සලා කිව්වා වගේ මේ දැන් අර දකින්නේ කියන්නේ නැහැ කියලා කියන්නේ ඇත්තටම දක්න දේ කියන්න කැමති නැහැ කියන එක නේ. ඒ තමයි තණ්හා මාන දිටි කියන්නේ. ඒ කියන්නේ මගේ ප්‍රകൃතිය හෙලි කරන්න කැමති නැහැ. ඒ කියන්නේ මේ එක කොල්ලෙක් හැදුනලු කිල්ලොත් එක්කම. ඉතින් කිල්ලොත් එක්ක ගුණහර්ප කතා කර කර ඉන්නවලු. කොල්ලා. ඊට පස්සේ කිල්ලෙක් ඇහුවලු කිල්ලේ කිල්ලේ කිල්ල කන්නමලු ඕල කොල්ල කොල්ල එකතු වෙච්චාම මොනවද කතා කරන්නේ කියලා. ඔය වුවමයි ඔය වුවමයි කියන්නේ. යකෝ කොල්ල ওই තරම් වලත්තද කියලා ඇහුවලු. එකම තමයි යන්නේ. ඒ වුණාට හිතනවා කොල්ලෝ හිතනවා දැන් අපි තමයි බලත්ත. කෙල්ලෙක් හම්බ වෙනකන් කණ්ඩායමට අපි නැන්නේ අපි විතර නොසෑ නොකෑමන දහවතුර කඩප්පුලි කතා කරන જાතියක් ඇත්තේ නැහැ කෙල්ලෝ නම් ෂෝක් කියලා. කෙල්ලෝ තිතයින්නේ මේ තමයි. ඉතින් ඔය දෙකෝල එක තුනයි බලනකොට ඔගේ දෙයන්න නාම රූප විතරයි. ෂෝක් ෂෝක්. සම්හන්සාරය ස්වාමීන් වහන්සේ මේ අර පොඩ්ඩකට ඉස්සර වෙලා ඔබ වහන්සේ කිව්වා කියලා මම හිතනවා ඝන රූපයක් නැති අරූප වගේ කලවල ඉන්නකොට නිවන් ලබන්න බෑයි කියලා. ඉතින් ඒක රූපේ ඇති සම්බන්ධය මොකද්ද ස්වාමීන් වහන්සේ නිවන් දැකීමට? රූපයෙන් විතරයි ගොඩක් වෙලාට දුක ගොඩක් දෙන්නේ. දුක නැතුව දුකේ මුල හොයන්න බෑ. දුකේ අභාවය හොයන්න බෑ. එනිසා මේ රූපෙ මේ අපිට හම්බෙච්ච මේ කය සියලු දුක් දෙන කයේ තමයි ඒක තමයි මේ පරිේශණයට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික දෙන්නේ අපිට. මේ රූපේ නැත්තම් කොහෙන් අපි භාවනා කරන්නේ? මොකෝ කවද මේ දුක කියන එක අවබෝධ කරන්නේ? දුක්ඛ සත්‍ය කොහෙන් අවබෝධ කරන්නේ? දැන් අපිට කයට එන වේදනාවට අපි මේ පත්තු බඳිනවා, වේද ගන්නවා. ඉතින් කියන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න කැමති නෑ. මේ මේ කය තියෙනකම් විතරයි දුක එන්නේ. ඒක ඒකනේ අපි මේ ආයෝජනය කරන්නේ මේ නැවත නැවත විභාව මේ භාවනාවට. ඒ ස්වාමීන් මමත් ඊට සමාන ප්‍රශ්නයක් අහන්න හැදුවේ ස්වාමීන් වහන්සේ එතකොට මනායතනෙන් දැන් අපිට හිතුවිලි එනවනේ. එතකොට දැන් දොරටු සයින් එකක් මනායතනෙ. එතකොට ඒකෙන් දුක් සහිත සිතුවිලි එනකොටත් ඒකෙන් ඒකෙනුත් දුක් සහිත සිතුවිලි එනවනේ. ඒ එන්නේ මේ මේ අර ඇහ කන දිවනාසය කය දෙන ලනු කාලානේ. ඒ ඒ හය පදනම් කරන තමයි මන ආයතන චිත්ත කතා හදන්නේ. බේසික් ইনফෝමේෂන් එන්නේ අර පහේ. මන ආයතන තියෙන secondary data analysis එක. original data analysis මන ආයතනේ සිද්ධ වෙන්නේ නැහැ. primary data ඔක්කොම එන්නේ මේ පහෙන්. ඒව ඔක්කොම රූප සම්බන්ධ ඒවා. මන ආයතනේ ඒකට code decoding වලයි secondary data analysis කියන එක දන්නවනේ. රිසර්ච් එක කරලා අහක දාන තොරතුරු ටික ඒව ගත්තාම පැත්තකට ලයින් කරන රිසර්ච් නොකර දෙන්න පුළුවන්. අපේ කියන්නේ කරල් අහුලනවා කියලා. ඒ පන්දිසාංශ කියනවා සම්ප්‍රදාන කුල බලාත්වල මේ ගොවිගම අයට විතරයි කුඹුරු වැඩ කරන්න පුළුවන්. ඊට වැඩිය පහත් කුලවල අයට කුඹුරු වැඩ කරන්න බෑ. ඒගොල්ලෝ කරල් අහුලන්න පුළුවන්. කරල් අහුලන කියන්නේ මොකක්ද? ගොයන් කපලා ඉවරනාට පස්සේ ඉතුරු ටික අහුලන්න පුළුවන්. ගොවිය ගණ්ඩත් බෑ ඒක. කරල් අහුලමිනේ මඩ ගා ගන්න ඕනේ නෑ. හැබැයි ඉතින් දවසම නාට්‍ය වෙච්චාම කුණු පෙට්ටියක් විතර අහුලා ගන්න පුළුවන්. ඒ කරන්න ඇහිඳිල්ල තමයි මනායතනෙන් කරන්නේ. මේ වැඩ කරලා ඔක්කොම හම්බ ගන්න එක කරන්නේ ගොවියා. එයා තමයි අස්තන ගන්නෙ. ඒ මේ සාමාන්‍ය අපේ පැත්තේ ඉස්සර එනවා මිනිස්සු ගොයන කපන කායට මේ වට කට කට වට පෙට්ටියක් ගන්න ඇවිල්ලා ඔක්කොම අහුලන්න අහුලන්න අහුලන්න යනවා. ඒක දැන් ගොවිතැන් කරන තහනම් රජේ. රජුරු. ගොවිතැන ගොවිතැන ගොවි අධිගාන ගොයිගම අයිට විතරයි. ඉතින් මේ මනායතනය කරන්නේ අරබෙන් එකතු වෙන සෙකන්ඩරි ඩේටා එකතු කරගෙන ඒකේ තමයි මම පෞෂත්වය රුචි අරුචිකම් ඔක්කොම තියෙන්නේ එතන. බේසික් ඩේටා එන්නේ ඇහෙන් කනින් නාසෙන් දිවෙන් තමයි. ස්වාමීන් වහන්සේ එතකොට දැන් මේ වගේ තලයක ඉපදිලා ඉන්න කෙනෙකුට දැන් පහුගිය භව ඒවට මොනවා හරි හිතට දුක් එනවා ඇති නේද? ඒක තමයි දෝමනස කියන්නේ. මනසේ අට ගන්න දුක් වලට තමයි දෝමනස කියන්නේ. දුක් නෙවෙයි ඒවට කායික දුක් කියන්නේ දෝමනස. ඒව තමයි පැනික්. ඔය දෙයින් යම මාන මාන මන මේ මානසික රෝග කියලා කියන්නේ. මානසික රෝගාපනස මේ සාමාන්‍ය කායික දුක වලට වැඩි දුකේනේ ගත කරන්නේ. බුදුමාකාර දුක කියන්නේ මේ බැලුව බැලමුණ මොකක්වත් නැහැ. ඉතින් ස්වාමීන් වහන්සේ කියන්නේ දෝමනස් මදීද ඔය දුක්ඛ සත්‍යය නෑ බෑ බෑ දෝමනසය කියලා කියන්නේ concept එකක්. අපිට reality එක ඕනේ. ඒ උනත් දුක්ඛනාත් ඒකේ අනිත්‍ය දුක්ඛත් මේ conceptual අනිත්‍ය දුක්ඛ නාත්. මේකේ නෑ. මේ මේ කයට ඇති වෙන එක ගහේ බඩු. ඒකයි මේ මම කයට කියන්නේ ඕලාරික අත්පටිලාභේ මේ කොහොම පිංකල්ලව මනසාත්‍යක් නේ. අපි ඒකට විතර වෛර කරන්න යන්නේ මොකේටවත්. අපි මේක කොයි වෙලාවෙත් මේ රූපලාවන්‍ය කරගෙන වෙන දෙයක් වඩපත් කරගන්න හදන්නේ මේ ප්‍රകൃතියට කැමති නෑනේ අපි. ඒක තියෙන හැටියට. ඒ කිය ඒ තක්කල් අපි ඉගෙන ගන්න හැම දෙයක්ම එක්ක ප්‍රොජෙක්ෂන් එකක් එක්ක ඉමේජිනරි එකක් එහෙම නැත්නම් හැලුසිනේෂන් එකක් එහෙම නැත්නම් මායාවක් මේක නෑ මේකේ මායා කරන්න බෑ කරන්න පුළුවන් නමුත් වෙරිෆයි කරන්න පුළුවන් ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් ඒකයි අනිකුත් ආගම් එක්ක බුදුහාරක වෙනස බුදුන් කියව මම මිනිසෙක් දෙයියොත් නෙවෙයි බ්‍රහ්මයත් නෙවෙයි මොකුත් නෙවෙයි මිනිසෙක් උඹලට වගේ මට බඩගිනි තියෙන උඹලට වගේ මං අම්මා තාත්තා ඉපදිලා තියෙන්නේ මම මිනිසෙක් අපි මේ බුද්ධ ආගමෙන් දෙවියෝ වෙන්න හදනවා අපි කිය අපි හදනවා අපනාත බ්‍රහ්ම වෙන්න දෙවි වෙන්න. බුදුහාමුදුරුවෝ කියන මෙච්චර දෙ වැඩේට මේක හොඳටම ඇති බුදු වෙන්නමත් ඇති මේක. ඉතින් අපි ඒකට කරන වෛරය නැති කරගෙන රූප භාවනාවට මේක තමයි අපේ කර්මස්ථානය කරගන්න ඕනේ. ස්වාමීන් වහන්සේ එතකොට දැන් අනාගාමී කෙනෙක් මේ සුත්තාවාස වල ඉපදිනවා කියලා කතාවක් තියෙනවා. එතකොට ඒගොල්ලන් අර දුකේ මේ ඕලාරික කොටස අවබෝධ කරගෙන නිසාද ඒගොල්ලන්ට සුද්ධාවාසයේදී ඉතුරු ටික සම්පූර්ණ කරලා නිවන් දකින්න පුළුවන්. ඉතින් ওই සුද්ධාවාසෙ මෙහෙ තමයි තියෙන්නේ ඔය රූපේ ගිහුණාට පස්සේ අනේකට තමයි සුද්ධාවාසෙ කියන්නේ. එහෙම නැත්නම් වෙන තැනක් තියෙනවා කියලා හිතා ඉන්නවද? මේ මේ මේකෙන් පිට බ්‍රහ්ම ලෝකයේ වෙන අතන තියෙනවා මෙතන තියෙනවා කියලා. මේ භාවනා කරනකොට එන ගුණ හරබෙට තමයි ඔය කියන්නේ. ඉතින් කවුරක්වත් ඒකට කියන්නේ කැමති නැහැ මාත් කියන්නේ. මොකද නැත්තම් ඕගොල්ලෝ දැන් ගෙදර ගිහලා ගියා මම සුද්ධාවාසයේ ඉඳලා ආවේ කියලා. දැන් අර ගෙදර ඉන්න මිනිස්සු ඔන්න පටන් ගන්නවා මේ අපේ අම්මට පිස්සු කියලා පොඩ්ඩ වැරදුනොත් මගේ අතින් එහෙම කියවිලා ඕක තමයි අරූප ලෝක කියලා. හරි දැන් මම ඉන්නේ අරූප භාවනාවේ. සෝයන සමාව වෙන්නේ නේව සංඥානා සංඥායසෙන්ද මම ඉන්නේ ඒ කියන්නේ ඒ තරම නිත්‍ය සංඥාව කාලා තියෙන්නේ. මේක මේ තරම් ශීඝ්‍ර වෙනස් වෙන එකක්. මේ ඔක්කොම මේ වර්තමාන මොහොතේ තියෙන්නේ. කවුරක්වත් කියන්න කැමති නැහැ. උත්පත්තන තියෙන ස්වාමීන් වහන්සේ. තියෙන ඒ දෙකම තියෙනවා. ඔය ත්‍රිපිටකයේම බුදුරජාන් වහන්සේම සුද්ධවාස ගැන කතා කරන වෙලාව තියෙනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේම කතා කරලා කියනවා මේ බඹයක් පමණ වූ මේ ශරීරයේ දුකත් පණවෙමි දුකේ හේතුවත් පණවෙමි නිරෝධයත් පණවෙමි නිරෝධ සංඥායිත බුදුරජාන් කන්ට්‍රඩික්ටරි. බුද්ධිසම් මේ සටහ contradiction. ambiguity of contradiction uh, නෑ. මොකද්ද uh, ambiguity in buddhism කියලා පොතක් ලියලා තියෙන වෙට්ටුනි මහත්තයා. අපි ඔප්පු කරලා තියෙනවා මොන හරි තීර එකක් බුද්ධ ආගමේ ඒක ඩිස්ප්‍රූව් කරලා තියෙනවා. ඉතින් මේ දෙක දකිනකොට බුදුරජාණන් වහන්සේ දෙකක් කතා කරලාද කියලා හිතන වෙලක අත්‍ය අත්භාවය කතා කරනවා. ඒක අනාත්ම භාවය කතා කරනවා. ඉතින් අපි අල්ලගෙන තියෙන නිත්‍ය සංඥාවේ අපිට අරකට මේක කන්ට්‍රඩික්ටරි. නෑ. මේ මාරු වෙන ලෝකේ ස්වාමී වහන්සේ බ්‍රහ්ම ලෝකවල ඉන්න බ්‍රහ්මයන් ප්‍රීති ഘോഷා කිරුවයි කියලා කියන්නේ මොකද ධම්මචක්කප්පවත්ත සූත්‍රයේ ඒක නම් කරලා තියෙන්නේ. ඒ ධම්මචක්කපවත්තන සූත්‍රයේ වෙනකොට මම දැන් මෙතන කියන එකෙන් පිට වෙච්ච තැනක් කියලාද හිතන්නේ? કોઈ ප්‍රීතිගෝථා පවත්තලා තියෙන්නේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණයෙන් පිට කියලාද හිතන්නේ නැත්නම් මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණයද? ඉතින් බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම ලෝකේ නෙවෙයි ඉඳලා තියෙන්නේ මෙතනනේ. නම් කරලා තියෙන්නේ පරිත්තාප. නම් ඕනතරම් නම් කරන්න පුළුවන්. මොකද ප්‍රශ්නේ අපිට මේ දෙන දෙයම දැන් වෙළඳ ලෝකේ අපිට එකම දේ නම් දෙකක් දාලා ප්‍රයිසස් දෙකකට විකුණනවනේ. ඔය සුපර් මාකට් වල කරන්නේ ඔය දෙල්ලමනේ. මොකද ප්‍රශ්නේ? ඉතින් අපි පරිභෝගිකයට අපිට දෙකක් වුණාට අරුවට එකම තමයි. මේ අපි සංඥා කෑවට සංඥාව අපිව කණ්ඩෙන්නේ නැහැ. අපි මේ එක එක සංඥාවල් අල්ලන මේවා තමයි අපි මේ භාවනාවේදී අපිට gadol වෙන්නේ. બ્લોක් වෙන්නේ. අපි කවදාකවත් හිතන්නේ නැහැ. ওই බුදු මුළු ත්‍රිපිටකයේම මේ මම දැන් මෙතන කියන එකේ තියෙන ওই බ්‍රහ්ම ලෝක දිව්‍ය ලෝක තේරම තියෙන මේ මොහොතේ නෑ නෑ නෑ මේක අවබෝධ කරගෙන වෙනමම මේ බුක් කරලා යන්න ඕනේ වෙනම ඉන්ටර්සිටි එකක් තියෙන ඒක බ්‍රහ්ම ලෝකෙට. ඒක දිව්‍ය ලෝකෙට කියන්නේ ඉතින් ඉතින් ඒක තමයි විකුණන කන්නේ කට්ටියක්. මම ওই අනේක ಜಾති සංසාරම් කතා ගාතාවක් ගාතාවට බණක් කියව කොළඹට එන්නේ කියලා. ගිහිල්ලා ගියාට පස්සේ ඒ කතාව ඉවරලා පොඩි ඒ දවස්වල බණ ඉවරලා මේව කතාවක් කරනවා. ඊට පස්සේ ඒක අම්මා කෙනෙක් කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ මෙහෙමයි මේ මේ જાතින් જાතිට අපි යන හැටි. ඒ තාත්තා කෙනෙකුයි පුතයි කෙනෙකුයි මේ ආත්මෙදී තාත්තා පුතාව මරලා. තද්ද ද්වේෂයක්. ඊට පස්සේ ඒ දෙන්නම ඊගාව ආත්මේ තාත්තා පුතා වෙලා මේ ප්‍රතිලා අරයා මෙයාව මරලා. මැරුවට පස්සේ දැන් මරන්න ඒ වෙලේ ඒ ආත්මේ හේතුවක් නැහැ. එයාට බොහොම සතුටින් ඉඳලා. පස්සේ කවුරු හරි හිප්නොටයිස් කරලා බලනකොට මේ ගිය ආත්මේ මේ වගේ ඇතුලෙන් බහගත්ත තරහක් ගියාත්මට ගිහිල්ලා එතකොට මේ ද්වේෂයේ යහත්මට ගියාට පස්සේ අපි බැඳෙන බැඳිල්ල කොහොමද කියලා අපිට හිතා ගන්න බෑ. දැන් මේ මුළු ඔක්කොම බනහපු කට්ටිය හොල්මන් වෙලා බලනවා ඉතින් අපි දන්නේ නෑ දැන් මේ ආත්මේ එක්කෙනෙකුට ප්‍රේම කරන එකට තරහ යන කොහෙන්ද එන්නේ දන්නේ නෑ. ඉතින් අපිට කියනවා දින්නටම සම වෙන්නේ කියලා වෙන්නේ නෑ. ඉතින් ඇඟ දුවනවා. ඊට පස්සේ මං කිව්වා ඔය වගේම නෙවෙයිද Tamange පුතාට ප්‍රේම කරා නම් ඔය ප්‍රේමෙම ඊගාවාත්මයට ගියාම ඔය තරම්ම අකුසල් වෙනව නේද කියපු ගමන් මුළු සබාවටම කේන්ති ගියා. ද්වේෂය හොඳ නෑ ප්‍රේමය හොඳයි. එතකොට මයි ළඟ ඉන්න අම්මා කෙනෙක් එහෙනම් සාසයේ manussත්ත්ව ප්‍රතිලාභي හොඳ නැති එකක්ද කියලා ඇහුවා. මම කනේ මම එහෙම එකක් කිව්වේ නෑ. ඕගොල්ලෝ දකින්නොනම් ද්වේෂය ආත්මෙන් ආත්මයට යනවා වගේ ඔය ප්‍රේමෙත් ආත්මෙන් ආතර වැන්දනක් ඇතිකන මේ බන්ධනය සුභේ පිණිස පිටනවාද සුඛේ පිණිස පිටනවාද හිටින්නේ තණ්හාව වගේම ද්වේෂයේ කෙලස් දෙකක්. ඉතින් ඒ නිසා දැන්වත් අපිට තේරුම් ගන්න පුළුවන් අපිට ඒ තියෙන ද්වේ අපේ තියෙන තණ්හාව පුද්ගලිකකරණය කරන්න අපි කාට හරි ආරෝපණය කරන්න එපා දරුවට හරි මහත්තයට හරි ගාමිණී පොන්තේකට හරි මාළනී පොන්තේකට හරි. ආන්නේ කරලා පස්සේ ඒ මනසියත් එක තමයි කතාව යන්නේ. නමුත් අපේ හිතේ තියෙන මේ ප්‍රේම නෙමෙයි යන්නේ. ඉතින් ඒකයි ද්වේෂය දෙකම එකමනේ ද්වේෂයයි ප්‍රේමයයි දෙකම එකමයි. ඒ දෙකට කිසිම වෙනසක් නැහැ. ඉතින් අන්න ඒක දිහා බලන්න පුළුවන් නම් මේ දැන් ඇති වෙච්ච තත්වයටදී දැන් ඉති වෙච්ච දේනේ අපිට කනගාටු වෙලා මොනවා වෙනවටදී අපි භාවනා කරනවා බලන්න පුළුවන් නම් අපි මේක පෝෂණය කරනවද නැවත නැවත අඬ අඬ කිය කියා නැත්නම් මේ වෙච්ච එකේ නාම රූප සම්බන්ධතාවය බලනවද නැත්නම් මේක පරිශෙන්ට ලක් කරනවද හැබැයි ඒ පීඩේ පෙළෙන එකනට මේක දිහා බලන්න බෑ මොකද අර මේ පීල නට්ටෝ. නමුත් අපි කල යුත්තේ ඒක තමයි. මොකද පෙයි පෙලෙන්නේ නැති වෙලාවට අපි පෙන් කැඩිනවා. ආ හම්දුනේ මට හිතෙන්නේ මට හිතෙන්නේ අපේ Tamange ශරීරයේ නාම රූප හැටියට ඉස්සලා දැක්කනම් අනිත් අයගේව දකින්න හරි ලේසි පහසු වෙනවායි කිය. අපි වැඩිම ආස කරන්නේ අපේ ශරීරයට. මේක නාම රූප සම්බන්ධයක් විතරයි කියන එක දැක්කනම් අනිත් ඒවා පහසුවෙන් දකි කියලා මට හිතෙන්නේ. ඇත්තටම බාහිරේ නාම රූප කියන බව භෞතිකද්දී ඔප්පු කරලා ඉවරයි. මේ ඇතුළේක බලා ගන්න බැරි එකනේ බුදුහාමර මේක විපස්සනා කරලා කියලා ඇතුළට දාන්න හදන්නේ භෞතික විද්‍යාව දැනුම ඇතුළට දාලා හුස්ම දිහා බලන්න. තමන්ගේ ඉරියව්ව දිහා බලන්න. අපි බාහිරේ නාම රූප යම් දක්ෂකමක් තියෙනවා අපේ. නමුත් මේක අල්ලන්නම කැමති නෑ. ඒක තමයි එතකොට එතකොට තමයි වක්කාර වෙන්න ඕන අල යන්නේ දඟලන්නේ වමනේ ගතිය එන්නේ එපා වෙන්නේ නිදිමත වෙන්නේ සේරම ඒකට බෑ කියන්න බැරි උතරතුරු හම්බෙච්චා අපි ඉතින් භාවනාවෙන් පට්ටි කට්ටි බයින ඊට පස්සේ මේ දෙක ගලපන්න කියනවා අභ්‍යන්තර බාහිරේ තියෙන්නේ නාම රූප දෙක විතරමයි හැබැයි ඒක ඔය මූල ධර්ම වශයෙන් පිළිගන්නවා වගේ නෙවෙයි එතෙන්ට ගියාට පස්සේ ඔය සංඛාර උපේක්ෂා කියන එකත් එක තමයි බැලන්ස් කරන්න වෙන්නේ කොයි එක සංස්කාරයක් ඒ හැම එකටම සම උපේක්ෂාව. ඒක එතකොට වෙනවා කියනවා ප්‍රොෆෙසර් පද්මසිරි කියනවා මොටිවේෂන් එකක් ගන්න බෑ. මොනම දෙයක් හරි කරන්න මොටිවේෂන් එන්නේ සංකාරූපෙක ආපුවම එයා නිකම්ම ভেජිටබල් වෙනවා. එයා නිකම්ම මේ නිකම්ම අපි කෝ ගහක් ගලක් බවටපත් වෙනවා. ඒ නිසා සංකාරූපෙකව තියෙද්දි මානව දයාව ගන්න පුළුවන් වුණොත් ආ ඒකට සරුවඥයි. ඒ නිසා අපිට මේ සංඛාරුපේක්ඛාව තමයි ඔය බුද්ධ ජනසිතෙන් කියන්නේ ඒවම්පි සබ්බ භූතේසු. මේ විදිහට සියලු සත්‍යයන් විශේෂ කරන්න පුළුවන් නම් එහෙනම් මාන සම්භාවයේ අපරිමාණ. මනස වඩන්න කියලා කියනවා මිනිසෙකුට හිතා ගන්න බෑ. ඒ තමන්ගේ ස්වාම්පුරුෂයව දරුවා කෙරේ විදිහට සියලු සත්‍යයන් කෙරේ අඩු ගන්න මේ ගහකොළ විශේෂයි. එතකොට බලන්න අපිට කොච්චර වාක්‍යමත් වෙනවද කියලා ජෛව ලෝකයේ සම්බන්ධව. එතකොට අපිට පුළුවන් ද එක්කෙනෙක් මරනවා කියලා අඬ අඬ ඉන්නේ. විශාල වගකීමක් ඇති කෙනෙක් නේද බුදුරජාණන්සේ බලන්නේ සියලු ලෝක සත්‍යය વિશે අර ජෛව ලෝකයේ පැත්තෙන්නේ බුදුරජාණන්සේ පිළිගන්නවනේ ඒකට හැම කෙනාම මං කෙරේ බලනවා ඒ නිසා මං හැම කෙනාම කෙරේ පතල මහා කරුණාව තියෙනවා ඒකට එක්කෙනෙකුට දාන්න බෑ කොන්සන්ට්‍රේට් වෙන්නේ නැහැ කිරුවොත් ඩිස්ටෝෂන් එකක් එනවා සන්නහස එතෙන්දි දැන් අපි පියේහි විප්පයෝගෝ දුක්ඛෝ කියන ඒ පැත්තෙන් හිතලා මේ ඇවිල්ලා තියෙන දුක්ඛ සත්‍ය ඌන ඉස්සරහට ඇවිල්ලා තියෙන වෙලාවක් කියලා ඒකෙන් වාංගුවක් ගන්න පුළුවන් මේ භාවනා පැත්තට යන්න. ඒ කියන්නේ අපි සංසාරේ හිටියොත් මේ වගේ අය දැන් මීට කලිනුත් ඕන් තරම් අඬලා ඇති. ඉස්සරහටත් අඬනවා. ඉතින් මේක හැමදාම ඉන්නවද නැත්නම් මේක එළියට යන්න මේක මේ පොසිටිව් පැත්තට හරව ගන්න එක උදව්වක් ඔක ඇත්තටම මේ தත්ත්වයටපත් වෙලා හීලිං එකක් එනකම් පොසිටිව් කරගන්න බෑ. හැබැයි මේ වගේ කෙනෙක් කියලා සභාවට කියනකොට සභාවේ ඉන්න අයට මේක තාම පරිබාහිර දෙයක් නේ. ඒගොල්ලන්ට ගන්න පුළුවන් මේක මෙතෙන්ට මාත් වැටෙනවනේ. වැටුණාට පස්සේ නම් එතනදී තියෙන්නේ ඔය හුරතලේ විතරමයි. හිත කොට ගන්න ඕන කොහොම හරි ක්‍රමයකට. ගත්තට පස්සේ කියන්නේ දැන් පෙන්කෙලින්න එපා. දැන්වත් අඩු ගන්න ප්‍රයෝගයක් දැකලා ඒකෙන් ආදර්ශ ගන්නයි කිය. ඒ කියන්නේ ඔය සුබදානමින් ඒ දැන් හොතටම භාවනා කරනවා රිට්‍රීට් ඕගනයිස් කෙනෙක් විදිහට යාගේ අවුරුදු 18ක විතර බබෙක් නැති වුණා. නැති උනේ මේ ඇපෙන්ඩිසයිටිස් පුපුරලා ડોක්ටර්ට ඩිටෙක්ට් කරගන්න බැරි වුණා. ඒකල මෙයාට කිව්වා හැන්දෑවේ ගෙදර ගියන්නේ ප්‍රශ්නයක් නැහැ ඉන්න දෙන්න බෑ කියලා ඉන්ටර්වියු ගන්නේ. උදේ යනකොට මිනිහ තිබ්බේ. ඊට පස්සේ ඉවරයි ජීවිතේ. ඉතින් මම මලකට යන අවුරුදු දෙක තුනක් කියලා ඒ භාවනා කරන පටන් ගන්න ඊට පස්සේ කිව්වා සංසය ආය වැඩක් නැහැ කතා කරලා කියලා. ඉතින් මෙච්චර ලස්සන හිටපු කොල්ලෙක් මේ ඉතින් අම්මට දුව පුතා. ඊට පස්සේ කතා කරලා කතා කරලා කොහොම හරි මෙයා භාවනාවෙන් ඊට පස්සේ මහත්යත් ඇවිල්ලා ඊට පස්සෙත් ළමෙක් ඉන්නවා. ඒ ළමයාත් හරියට ඒ වයසට යනකම් යනකම් භාවනා කරා. ඉතින් ඊට පස්සේ හැමදාම කට්ටියට ඇවිල්ලා කියන්න පටන් ගත්තා. මෙන්න මෙහෙමයි මෙහෙමයි හීල්ුනේ කියලා. ඊට පස්සේ මයි ළඟට හොරෙන් ඇවිල්ලා කියනවා මට ලැජ්ජත් නෑ ඒක පැත්තක දානස. ආයෙත් කාමයේ ඇවිල්ලා තියෙනවා කියලා. අර තියෙන කාලේ කවදාකවත් ආයේ මේ කාමයක් තියා ජීවිතය දිහා සුන්දරත්වය බලන්නම් බෑ කියලා. මගේ මට තියෙන විශ්වාසයට මට කිව්වා ස්වාමීන් වහන්සේ ආයෙසරයක් මම කු බලපන් චපලකම හිතේ. බෙදා අඬනකොට වැලහින්නයක් වගේ කොච්චර කනගාට වෙන්න හිටියේ. එතකොට <clears throat> දැන් අද උඹට කියන්න පුළුවන් තරමට අවිල්ල තියෙනවා කියලා. ඊට පස්සේ ওই අවුරුදු 18 ළමයින්ට රිට්‍රීට් එකක් ඕගනයිස් කරා. ඕගනයිස් කරපු දවසේ යාගේ පුතත් අවිල්ලා හිටියා. දෙවෙනි ළමයා. ඒ ළමයාටත් ඒ වයසේදී ඒ විදිහටම ඉස්පිතාලේ ගිහලා ඒ විදිහටම මිස් ඩයග්නොස් එක මිස් කරාලු. අර විදිහම වාට්ටුවෙන් කවලු ගෙදර යන්න කියලා. එතකොට එයා කිව්වලු මං හෙට එනකොට මෙයාගේ මිනිහ මෙතන තියෙදි මං ඔයාලට එකක් කියන්නම්. මම මේ දරුවෙක් නැතිලා විඳවන අම්මා කෙනෙක් ඇපෙන්ඩිසයිටිස් තියෙන්නේ. දරුවා බේරගත්තා. හැබැයි මට කියන්න ඕනේ සංසාර දරුවා නැතුණා වගේ මේ දරුවා එදා නැතුණත් මට දැන් කනගාටුවක් නැහැ කියලා කියන්නේ මම මේ කියන්නේ. හැබැයි ඊගව දවස් යනකොට දරුවට පණ. ඩයග්නොස් එක කරා හරියට මට එතෙන්දි තේරෙනවලු මට දැන් මේ දරුවා නැති වුණාට ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්න නැහැ කියන්නේ ඒ කියන්නේ නරක අදහසක් නෙවෙයි ඒ නිසා මට හොඳට කල්පනා වුණාලු මේ මිනිස්සු නරකට නෙමෙයි මේ කරන්නේ හැබැයි මේ මිනිස්සු මේ අංජ බජල් මිස් ඩයග්නොස් එක මිස්සුනොත් ඉවරයි. මට හොඳට සී කල්පනාවලු හරියටම ඒ තැනමයි. මම කතා කරලා කිව්වලු තරහින් නෙවෙයි කියන්නේ අම්මා නැතිච්ච දරුවෙක් නැතිච්ච අම්මා කෙනෙක් වශයෙන් මං කියන ඕගොල්ලෝ නැගිලි ගහන්නේ. මෙතන තියෙන්නේ appendicitis පිපිරලයි කියලා. වැඩි හරියයි කියලා. ඉතින් දැන් එයාගේ මුළු එකම ජීවිතේ මේ වයසේ ළමයින්ට භාවනාව කියලා දෙන එක. මුළු ජීවිතේම මට ඕනෙම වෙලාවක ගහලා කීතයක මේ වැඩි කරපන් කියලා කරනවා මොකද එයා දන්නවා මේ වෙච්ච පාඩමෙන් එයා විතර නෙවෙයි බර ගාණක් ඉගෙන ගත්තා ඒක නිසා මේ කෙනෙකුට වෙච්ච කලදරයක් නෙමෙයි මේ අපි ඔක්කොටම වෙච්ච එකක්. අපි ඒක බෙදා ගන්න හැබැයි මේ වෙලාවේ එයාට ඒක තේරුම් ගත්තේ නැතුණ කියලා අපි අනුකම්පා කරනවා. හැබැයි කවදාද හීල් වුණාට පස්සේ පෙන්කෙලින් දෙපා. හීල් වෙච්ච ගමන් පෙන්කෙලිනවා. එතකොට අපිත් එක එදාටත් ඉන්න ඕනේ. එතකොට කියන්නේ ඔබ එදා ඇඬුවා දැන් ඔබ තනිය පෙරලා තියෙන්නේ. හැබැයි පුතේ මතක තියාගනින් ඒක සැරයක් නෙවෙයි යන්නේ. ඕක ආයතන නිසා මේක ආහාරයට ගන්න කියලා. ඉතින් ඒක තමයි කල්යාණ මිත්‍යා කරන්නේ. යා බෆර් එකක් කරලා දෙනවා. යාටම නැවත යාගේ අර ඉමෝෂන් එක හරවලා අරිනවා. හැබැයි අමාරු වෙන්න වෙලාවෙ නෙවෙයි. හීල් වුණාට පස්සේ ඒක ටයිම් ස්පෙસિෆික්. ඒක හරියට ඒ වෙලාවට කියන්න ඕනේ. දැන් මේ වෙලාවේ හීල් වෙන්න අරින්න ඕනේ. ඕව හීල් වෙච්ච ගම යාට ආයෙ මතක නැතිනවා. ඕව මොනවත් මතක නැතිලා ආයෙත් යනවා. අර වගේම දේතුකට කතා කරලා කියන්නේ ඔබට ලැජ්ජාව කියන එක තියෙනවනේ. දැන් මෙන්න මේ පාඩම ගනින්. කියලා එතකොට මේ group action එක නැතුව මම තනියම ගොඩ එන්න බෑ. මොකද මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ සමාජික ප්‍රශ්න මේක ethical question එකක් මේ. තපංගේ අතපය කැල්ල වෙච්ච නෙමෙයි ගහපු බන්ධනයක් නෙමෙයි මෙතන තියෙන්නේ සමාජ බන්ධනයක් මේ. අපි තනියමනේ ඉපදුනේ. ඒ නිසා මේක සීල ප්‍රශ්නයක් මේ. ethical. එයාට ඒ නිසා ethics වලින්මයි උත්තර දෙන්න ඕනේ. මට දුකක් ආපු වෙලාවක මම ගොඩක් ලාට උත්සාහ කරනවා ඒක නෑ. දුකක් එන වෙලාවක මම උත්සාහ කරන හැම වෙලේ මේ දුක් වෙන හැම මොහොතකම මම එකතු කරන්නේ ද්වේෂ සහගත කරුණ කියලා හිතලා ඒක පාලනය කරලා. ඒ කොහොම යොපු කරන්නේ කොහොම තමන්ගේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ? ඒ කියන්නේ ඉස්සර මනම් නෙමෙයි ළඟකදී ඉඳලා නමුත් මොකක් හරි නිසා දැන් වැඩ කරන තැනදී හරි වේදනාවක් ඇති වුණොත් ලොකු දුකක් නෙවෙයි වුණත් නමුත් තරහක වේදනා දුකක් එනකොට මම හිතනවා මම එකතු කරන්නේ මේ දේශසාගත කර්ම මේ වෙලාවේ ඒක මටයි පාඩුව කියලා මම හිතන්නේ වැලකින් උත්සාහ. ඔව් ඒ දයාමගෙන් දෙසරයක් කව මේ සැරේ ගමන ආවට පස්සේ මම දයාගේ මූණට හොම්බට දෙකක් දැමලා ගියා ඔබ නටන්නේ ද්වේෂයෙන් කියලා. නෑම කිව්වා. ඊට පස්සේ මං ගෝ උඹේ බලන මේ කනගාටුව ද්වේෂයෙන් එන එකක් කියලා. ඒකේ යාගේ කියන නරකක් නෙමෙයි ද්වේෂ පවුලේ ක්‍රියාත්මක වෙන මෙහුණුවර 10ක් 15ක් තියෙනවා. එකක් තමයි කනගාටුව. කනගාටුව කියන්නේ ද්වේෂයිචයිසිකය. ඉතින් පිච්චෙනවා. ඒ නිසා අපි බලන්නේ ඉස්ලාමයි කියලා ගන්න. ඉස්ලාම් තමයි සංසිඳිලා. නැත්තම් තමයි මට්ටමට ඇවිල්ලා ඕනේ මගුලක් වෙච්චා ඉස්ලාම මම සංසිලා ඉන්න eBay. ඊට පස්සේ තමයි අපිට පුළුවන් ওই වෙච්ච කෙනාට අනික් කෙනෙකුට කරන්න. ඉතින් ඒ විනෝඩ අඬනවා කියලා කියන්නේ තව තවත් තැවෙනවයි කියලා කියන්නේ අර द्वේෂයට පොහොර දානවා කියන එක. නැත්නම් ආහාර දෙනවයි කියන එක. ඒකට බුදුරජාණන්සේ කියනවා ඒ द्वේෂය බෝගාල වැඩෙනවා. ඒක නිසා අපි අපි දැනගන්න ඕනේ සමාජය නම් කරන්නේ ඕක තමයි. නමුත් බුදුහාමුදුරුවෝ දෙන උත්තරේ රැඩිකලි ඔපොසිට්. රැඩිකලි ඔපොසිට්. ඉතින් ඒක අර පීඩනයේ ඉඳලා අල්ලන්න බෑ. පීඩිත මනසකට අල්ලන්න බෑ. මොකද යාට ඒ වෙලාවේ මතක් කරලා දෙල කියන දැන් නම් අඬපෑ. මුට ඇති වෙන්න අඬපෑ. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මම කවදාද ඔක තනියෙපේනවා. කොච්චර කිරකවත් ඔක හිතින්නේ නෑ. ඊට පස්සේ අඩු ගානේ ඒක පාඩමකට අරගෙන එහෙම නැත්නම් මේක first hand experience එකක් නැත්නම් අත්දැකීමක් වශයෙන් අරගෙන අපි invest කරන්න ඕනේ ඊගාට. ඒකට සමාජය කැමති නෑ. සමාජයෙන් කවදාකවත් අතුදව්වක් දෙන්නේ නෑ. යාළුවෙක්ගෙන්වත් අතුදව්වක් හම්බෙන්නේ නෑ. ඒගොල්ලෝ කරන්නේ අර ඒ වන් වේ ඒ කියන්නේ මේ මේ පළුවයි දෙන්නේ. ඊටු පළුව දෙන්නේ නැහැ. බුදුරජාණන්සේ කිසි පැකිලීමක් නැතුව අර අමාරු වෙලාවෙම පළුව දෙනවා. දෙප්පම දෙනවා. දීලා කියනවා මේක පස්සේ කරපන් මේක ඉස්සලා ගනින් මේ බේත පස්සේ උඹට දෙන්නම් කියලා. ඉතින් ඒක කිසాగොතුමි වගේ කෙනෙකුට දීලා තියෙන හැටි, පටාචාරාවට දීපු හැටි මේ හිතා ගන්න බෑනේ මේ පටාචාරා වගේ මනුස්සයා විතර නෙවෙයිනේ දරුවෝ දෙන්නයි අම්මයි තාත්තයි මල්ලි ඔක්කොම වටපතේ රෙදිත් නැහැ. නංගි සීයේ ලෝපන් කියලානේ කිව්වේ. ඉතින් එළෙව්වනේ. ඒ කිය ඔය වේදනාව සංසලා ඔක්කොම කරලා කවුන්සලින් කරලා එහෙම කරන්න කියනනම් එහෙම කවදාකවත් හි වැඩේ වෙන්නේ නැහැ නේ. නම් කිසි හීලෝපන් කිව්වා. බුදුන්සේ දැකපු ගම අර ඔක්කොම ගියා සීයලෙව්වා. මේ හිළුවේලි ගෑණි දුන්නේ මොකද්ද? විනයදර භික්ෂුණීන් අතර පළවෙනි තැන. දුන්නේ පළවෙනි මේ ඒතදග්ග පාළිද කිව්වේ විනේතර භික්ෂුණීන් අතර පළවෙනි තැන මේ හෙළුවෙන් නගරය ඇවිදපු ගෑණිට දීපු මේ නිල මේ කොන්නෝකේෂන් එක. ඒ නිසා ඒ තරඟේ රිෆ්ලෙක්ට් මේ රැඩිකලි අනිත් පැත්ත බලන්න පුළුවන් වෙන්නේ බුදුරජාණන්සේ ඔය එක්කෙනෙකුව ෆේව කරන්නේ නැහැ. කොයි එක්කනට සමානව සලකනවා. ඒක කරන්න බෑ ඉමෝෂනලි. ඒක කරන්න සම්පූර්ණ අර සංකාර රූප එක්ක නැත්නම් ওই නාම රූප කතාව තමයි එන්නේ. කියන කනා හැම කෙනාටම සලකන්න ගියොත් ඇත්තටම මේ ප්‍රශ්නයක් ප්‍රශ්නයක් එන්නේ නැහැ. අපි මේ ප්‍රශ්නේ හදාගෙන තියෙන්නේම මෙයා හොඳයි මෙයා නරකයි කියාගත්ත එකෙන් තමයි. නැත්නම් එන්නේ ඉස්සලා තිබුණ එකක් නෙවෙයි මේ. මේ අතරමඟ හදාගත්ත මේක නිසා පුදුමාකාර විඳවිල්ලක් විඳවනවා. ඉතින් මොකද කරන්නේ? මනසින් වෙලා හරියට කරදර කිව්වා. අයිති කරන අවිස්සනේ විශේෂ විදිහින් ඒක නෑ. හැබැයි සතිය කියන එක වැඩිම ස්වාමීන් කියන විදිහට ඒක ඉබේම මයික්‍රෝ කියනවා අන්තර ලේසිවත් ඒක. හැබැයි අපි කවුරුත් එක්ක කියන්නේ. ඔය කියන්නත් බයයි. දැන් පටාචාරාට මෙහෙම කරලා නංගි සතිය ලෝපං කියලා කියන්න ජේසුස් කිත්සු සංසික බලාපොරොත්තු වෙන්න බෑනේ. අපිත් කවදාකවත් හිතන්නේ කාටද කියන්නේ අනේ මාසයට මේ මොනවාරි කරපන් අරකම් මේකක් කියලා කවුන්සලින් කරපන් කියලානේ. සීලව ගන්න කියලා කිව්වේ. ඒක ඒ බුදුරජාණන්තිගේ තියෙන අර මේ කොන්ෆිඩන්ස් නේ. මේ ඔක්කොටම සබ්බත්තිකම් වදාම කියලා කියන්නේ අම්මා මැරුණත් තාත්තා මැරුණත් සතියේ අහක දාන තරක් නැහැ. ඒක තියාගෙන ඉන්න පුළුවන්. ඒකදී ඔය අම්මා නැති වෙච්ච වෙලාවේ මම පුරුදු කරලා හිටියේ සතිය. ඒත් ඇඬෙනවා දැන්. දැන් ඇඬෙනකොට පිටිපස්සෙන් අර වගේ කටිය කොනේ hina උකුත් යනවා. දැන් තෝත් දැන්නේ බනක් කියනවනේ මේ සතිය පිටපෙයි කියලා. දැන් තොට මොකද වෙලා තියෙන්නේ? ඒ මොන කරන්නේ මේ හැන්ඩේ නම් අල්ලන්න බෑ. ඒකත් හතියට අහු වෙනවා. මේ අම්මගේ මිනිහත් පේනවා. ඉතින් එතකොට පේන්න පටන් අර ගන්නවා. අම්මා හරි ගමන්නේ කවුරු හරි වාංගුවට තියාගෙන මේක තේරුම් අරගන්න ඕනේ. අම්මා නෙවෙයි මැරලා තියෙන්නේ උඹේ හිතේ කැලක් මැරලා තියෙනවා. එදාට තමයි අඬන්නේ. එහෙම නැත්නම් පත්‍රේ තියෙන ඔක්කොම මර මල මේ මේ වලට අන්නන්න එපායි. දැන් ස්වාමීන් වහන්සේ කියුවා විදිහට න්‍යාය පත්‍රය අනුව වැඩ කරනවා කියන අනාත්ම කියලා එහෙමත් හිතන්නේ. එක එක පැති තියෙනවා ක්‍රිෂ්ණමූර්ති කියනවා ක්‍රිෂ්ණමූර්ති අයියත් එක දෙන්නම ඔය මේ පරිවිඥාණිත සභාවේ ලෝකේ තියෙන සැප ඔක්කොම දීලා එංගලන්තේ ගිහිල්ලා පුහුණු කරා අයියා මලා මල පුදසල ෆුල් ડિප්‍රෙස් මිනිහට මොන විදිහකින්වත් හිතා ගන්න බෑ. මෙයා අන්තිමේ මං හිතන්නේ. ඊට පස්සේ දවසක යා මේ ඔය ඒ ඇපල් ගහයට එංගලන්තේ තියෙන ඇපල් ගහයට වාඩි වෙලා ඉන්නකොට කට්ටියක් මිනිහක් ගෙනියනවලු. ගිනොට දැක්කලු පිටිපස්සෙන් යන පිරිස අඬනවා. එයාට කියනවලු මේ මිනිස්සු අඬනවා මං අඬන්නේ ඇයි මේ බෙට්ටි යනකොල්ල ඒගොල්ලන්ගේ නෑයෝ. මගේ නෑය නෙවෙයි. හැබැයි මගේ අයියා නැති වෙච්ච වෙලාවේ මං ඇඬුවා මේගොල්ලෝ ඇඬුවේ නෑ. කියනකොට යාට තේරෙනවා එකපාරටම මැරිච්ච මිනිහා තේ නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ මගේ තියෙන සෙනෙහස මත කියලා අර අයිසෙක් නිව්ටන්ගේ ඔළුවට ඇපල් ගෙඩිය වැටෙනා වගේ ඒ ගායර්ථ මිනිහට රියලයිස් වෙලා තිනවා මැරිච්ච මිනිහා කවුරු වුණත් මට අදාළ නම් විතරයි මට ශෝක පරිදේ වෙන්නේ මට අදාළ නැත්තම් දැන් අර මිනිහා කියන්නේ මෙතන මට ගානක් නැහැ ඉතින් ඒක යායේ එහෙම ටටක් ගාලා ප්‍රසිද්ධියටපත් කරලා ලිව්වා කතා කරලත් කිව්වා Tamanට වෙච්ච පාඩුව හැටියට තමයි මේ ඇඳිලි දෙදිලි ඔක්කොම තියෙන්නේ. ඒක කන්නඩියක් ඉස්සරහට කියලා බලනකොට ඒකේ හාස්‍ය රසයක් තියෙනවා. සාහිත්‍ය රසයකුත් තියෙනවා. මොකද කියන්නේ අපි රෑ හම්බ වෙනවනේ දැන් දිගටම කරුණ සාකච්ඡාව ගෙනියනවා. හම්දානේ මේ ගිලම්පස එකක් නෑ නෑ මගේ වඩු ෂුවර් ආයේ ඔක්කොම හරි. ඊළඟ ප්‍රශ්නේ හම්දුනේ ගරු ස්වාමීන් වහන්සේ කාය පිළිබඳ සියලුම දැනීම් නොදැනී ගොස් හිත පමණක් ඉතිරි වූ පසුව තවදුරටත් භාවනාව ඉදිරියට කරගෙන යාමේදී මනෝ විකාර වලින් වල්මත් නොවීමට රෙෆරන්ස් පොයින්ට් එකක් ලෙස තබා ගන්නේ කුමක්ද? මේ අවස්ථාවේදී විපස්සනා උපක්ලේශ මතුවේද? එසේනම් ඒවා සැකවින් විස්තර කර දෙන්න. කිසිම ආකාරයක සුතමේ දැනුමක් මේ අවස්ථාව ගැන නොමැති නිසා මම මේ ප්‍රශ්නය අසමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. සුතමේ ඥානයක් නැතුණාට Taman කියලා ඉතිහාසයක් තියෙනවා. Taman කොතනින්ද මෙතෙන්ට ආවේ කියලා දන්නවා. එක දවසක් වෙලත් නෑ ඒක. ඒක සම්පූර්ණ චිත්‍රය කියනොනම් කාම ගුණ කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපනය කරනවා කාම ගුණ රූපයෙන් ප්‍රතිස්ථාපනය කරනවා රූපේ දැන් රූප සංඥාවක් බාටපත් වෙනවා ජවනික හතරක් අඩු ගානේ රූපය රූප සංඥාව ප්‍රතිස්ථාපනය වෙනවා කියන එක උණු උණුවේ මතකේ තියෙනවා ඒක සුත්තමේ ඥානයක් නෙවෙයි ඒතකොට දැනගන්න ඕනේ මෙතන දැන් මේ තියෙන දේ ඔබ එක සැරයක් බලලා තීන්දු කරන්න එපා මේක යථාර්ථයේද මේ චින්තාමේද නැවත නැතෙන්න ආරින්. අන්නේ නැවත නැවත බැලීමට අනුපස්සනා කරනවා කියලා කියනවා. ඒක වහා තීන්දුවකට එන්න බෙන්නේ නැත්නම් evenly suspended attention. observation වැඩි කරනවා inference අඩු කරනවා. නිරීක්ෂණය වැඩි කරනවා නිගමන අඩු කරනවා. ඒක තමයි විපස්සනා කරනවා කියන්නේ. එතකොට මේක මේ මේ දැන් බලාකුලක් වගේ එන්න හදනක හිතවිල්ලක්ද සද්දයක්ද වේදනාවක්ද හොඳද නරකද එක සැරයක් ඇවිල්ලා හිට කරලා යනවා ආයෙ සැරයක් එන්න යනවා ඉතින් අන්නේ වෙලාවේදී මේ අනුපස්සට හරහා තමයි ඒක තමයි භාවනා කරනවා කියන්නේ බුදුන්ස අපිට දෙන්නේ අනුපස්සනාවටම සිනනිම ගත්තාම විපස්සනා කියන එක ඒ වගේ තියෙන ලස්සන දේ තමයි මේක නැවත නැතිනවා. ඒ ඒ ජවනිකාව නැවත නැවත පෙරලෙනවා යාගේ කර්ම ශක්තිය හැටියට. ඉතින් ඒ නිසා රූපේ ගෙවන් වෙනකොට ලෑස්තිලා යන්න කියන එක තමයි මේකට දෙන්න තියෙන gadol break එක. නැත්තම් අල්ලලා අත ගන්න පුළුවන් උත්තරේ ඒක තමයි. මයික් එක වැඩ කරන්නේ නැහැ. මම ඊයේ ප්‍රශ්නේ ඇහුවේ මේ දැන් හැම වෙලේම මූල කර්මස්ථානයේට අපි මේ ලං වෙනවනේ කාය කාය පිළිබඳ හැඟීම තියෙද්දි එතෙන්දී කරගන්න තියෙන දැන් එහෙම මනෝවිකාර ඇති වෙන්න පුළුවන්ද රූප කර්මස්ථානයේදී වෙනවා වගේම වෙන්න පුළුවන්ද මනෝවිකාර විතරමනේ තියෙන්නේ වෙලාවේ එතකොට රෙෆරන්ස් පොයින්ට් එකක් කියලා මං කිව්වේ අර තියෙන හිත විතරක් තියෙනවා කියන තියෙන දැනුම එතනද පොයින්ට් එක තියෙන්නේ එනි මේ තිබිච්ච රූපේ ගෙවිච්ච බව දන්නවා රූපේ ගෙවෙන්නේ එක සැරේ නෙවෙයි ඒක ඕලාරික රූපේ සුකුම වෙලා සුකුම සුකුමතර වෙලා පියවර ගානේ යනවා ඒක ලෑස්තිලා යන්න ඕනේ දැන් ඉතින් බහුරු කෝලං නාට නටන වෙලාව ඔබ මේක බහුරූපෝලං කියලා නෙවෙයි රියැලිටි කරගන්න හදනවා. දැන් තමයි මේක යථාර්ථයක් කරන මේකට කට උත්තර බඳින්න හදනවා. ජස්ටිෆයි කරන්න හදනවා. සාදාහටි ගන්න නැත්තම් ওই නටලා යන්න අරින්න වෙන්නේ නිකන් වතුර ඇඳපු චිත්‍රයක් වගේ. වැල්ලේ ඇඳපු අඩිසටහන් වගේ ඒක නැති වෙනවනේ. ඉතින් මේ පස්නෝ පක්ෂේෂ යත් වෙනවා දාපවසරය. එන හරියක් එන්නේ මේව මොකකට හරි මනාපමනාප පහළ වුණොත් උපක්ලේශ වෙනවා. මේ වැල්ලේ ඇඳලා තියෙන රූප වලට අපි සම්මාන දෙන්න යන්න ඕනේ නෑනේ. වතුර ඇඳපු අකුරු වලට ලස්සනයි කියන්න ඕනේ නැහැ නේ. වතුර ඇඳින දේවල්, වැල්ලේ තියෙන දේවල් ඒකට එන්න තමයි අර රූපේ ගෙවන් කිරීම Tamanට පෙන්න පෙන්න මේ දැක දැක දැක දැන තමයි එතෙන්ට යන්නේ. යනකොට දැහත් දැහත් වෙන්න එන්න ඕනෙම නැහැ. එනවනම් ඒව ඔක්කොම රූප සංඥා. මේ රූප සංඥා වල තියෙන්නේ මම සහ මම නෙවෙයි කියලා සීමාවක් නැහැ. සංකල්පයක්ද යථාර්ථ කියලා හොල්ලන්න අල්ලන්න බෑ. ඒව ඇවිල්ලා යනවා ගියාට පස්සේ තිබ්බ තැන ලකුණක්වත් නැහැ. නැතිවීම සඳහා පිළියම් කළ යුතුත් නැහැ. මම කන්න ඕනේ නැහැ. ආ ඒ ටික බලනවා දැන් ඉතින් මේකෙදි මොනම දෙයක්වත් projections දාන්න යන්නත් එපා reference point හොයන්න යන්නත් එපා. හැම projection එකක්ම ආසහිතනයිල අල්ලගන්න. එහෙම නැත්නම් හැම මේ අපි මේ කුණ්‍යක් ගහගත්තොත් ඒ කුඤ්ඤය අල්ලගන්න වෙනවා මේ මඩ මඩේ මඩේ ඇවිදිනකොට කුඤ්ඤ නැහැ මේකට එහෙම සම්පූර්ණ පදනම විරහිතම වෙන්න දෙන්න සංඥා විඥාණයට පදනම නැතිම කරලා දෙන්න මොකක් හරි පදනමක් දීම තමයි මෙතෙන්දි පුදුරන්දි කියනවා යා යා යේච චේතන යාච චේතන යාච පත්තන යාච අනුසේති චේතනා ප්‍රාර්ථනා අනුසේ කියන තුන ලෑස්තිලා ඉන්නවලු මේ වෙලාවට පොඩි සපෝට් එකක් දෙන්න ඒ කියන්නේ කොට පෙර කොදුරුකම් දෙන්නේ. යංච චේජේජි යංච පකප්පේචි යංච අනුසේති. ওই තුන් දෙනා බලාගෙන ඉන්නවා විඥානය කොට ගන්න. හරියට ප්‍රභාකරන් නැති වෙන වෙලාවේ ආමි නැවක් සූදානම් වෙලා හිටියලු ඇමරිකාවේ ගිහිල්ලා මෙයා රෙස්කියු කරන්න. ඒ වෙලාවේ ඉන්දියාව කියලා තියෙන දෙන්න බෑ කියලා. මොකද ඉන්දියාවේ ජනාධිපති හොඳ වෙලාවට ඇමති මරලා. ජනාධිපති. දැන් තමයි දන්නේ. ඇමරිකාට ඕන වුණා නම් මුලති වල මෙහා කොටු වෙච්ච වෙලාවේ මහින්ද රාජපක්ෂ ඔලොමලව කියලා දෙනක් ගහනවා කිය. ඒ කිරුවට හරියන්නේ නැහැ ඉන්දියාව හරස් වෙන්න ඉඩ තිබුණා අපට. හරස් වෙන්න බැරි වුණා ඉන්දියාවට ගහවන. ඒ නිසා ඇමරිකාවේ නෑ. ඉතින් ප්‍රභාකරගේ පැත්තේ වුණා නම් ඒක දෙයියු පුදුම වගේනේ. යෝගී තමයි විඥානය පච වෙනකොට විඥාණයට නැවලා සූදාන චේතනා ප්‍රාර්ථනා සහ අනුසය. ඒක තමයි ඔය ඉල්ලන්නේ ඔය. මට මේ රෙෆරන්ස් පොයින්ට් එකක් කියලා. ඔය චේතනා ප්‍රාර්ථනා හානුසික ඇතර මොකක් හරි එතන එතනින් එහාට යන්න තියෙන ප්‍රාර්ථනාවකින් වගේ දෙයකින් දෙක මොන දේ වුණත් අර මේ මේ මේ පදනමක් නැති ගොජයක් විතරයි කියන එකට අපි හිතනවා මට බලහිනකොට අල්ලගෙන ඉන්න කණුවක් දෙන්නකෝ කියලා. හිතනවාද මේ සම්‍යක් අදහසක් කියලා මේක. ද්විතීය චේතනා සූත්‍රය සඳහන් කරලා මෙතෙන්දී ඔබට පිහිටට වගේ ඒ චේතනා ප්‍රාර්ථනා සහ අනුසය ඔය තුනම තමයි අර මැරෙන්න යන විඥාණයට ආයෙ පොහොර දීලා ඉන්ජෙක්ෂන් දීලා සේලයින් දීලා නැගිටවල දෙන්නේ ඔබ ඒකටද උදව් කරන්නේ නැත්නම් ප්‍රයත්න නොකර හිටපන් චේතනා නොකර හිටපන් අනුසයට එන්න දෙන්න එපා. එතකොට සංකල්පයක් වුණත් ඒක රියැලිටි එකක් වුණත් සංකල්පයක් වුණත් නිකන් ඔව් මැනික වුණත් එක විදියයි නෝන වුණත් එක විදියයි මැනික වුණත් නෝන වුණත් අපට වදේමයි. ඒ කියන්නේ ඒ වෙන විදියම බලාගෙන ඉන්න විතරයි. එතෙන් ඉස්සර ලකුණු පෙන්නලා තියෙන්නේ. එක දවසක් නෙවෙයි. හත්තර සැරයක් පෙන්නලා දැන් අද දවසේ යනකොට දන්නවා දැන් බවුරු කෝලමගයක් එනවා. මේ නාටකම් වගේක් එනවා. කොයි එක ආවත් ඔබ දැනගනි ඕක හැන්ති ගෑවිලාම කෙල්ලෝරක් නැති හැන්ති ගෑවිලාම යන්න අරපන්. ඒතකොට කියනවා නෑ අප්පා නිකන් ඉන්නවට කුඩයක් හරි දෙන්නකෝ මට හේත් වෙලා ඉන්න. අර පතුරු දෙක දිගහැරලා ඉඳ ගන්න පුළුවන් කුඩ තියෙනවා දැකලා තියෙනවා. ස්ටූල් තියෙන්නේ. අය මෙහෙම දිගහැරපුවම ටික හිටගෙන වේදිකාවේ මේ කතාවේ යද්දි ඉඳගෙන ඉන්න පොඩ්ඩක්. ඉඳගෙන වෙන්නේ ස්ටූල් එක නෙමෙයි අර ඒ වගේ එකක් හරි ඉල්ලනවා. ඉතින් අපි මෙතෙක් කල් කෙරුවේ ඒකටනේ දුන්නේ. බුදුරජාණන්සේ කියනවා ඒ එක දුන්නත් ඔය යන්න හදන විඥානේ ඕකේ එල්ලෙනවා. එතකොට කොහොමද දැනගන්නේ වැරදි තැනක එල්ලිලාද ඉන්නේ නැද්ද කියන දැනගන්න බෑ ඊගාව දාසෙත් කරන්න ඕනේ ඊගාව දාසෙත් කරන කරනකොට කරනකොට Taman තුලම Tamanගේ හැකියාව නැත්තම් Tamanගේ දක්ෂකම මතුවෙනවා මේ තරම් අනතුරුදායකටපත් වුණත් මම කවදාවත් පුදුන් විශ්වාස කරන්නේ නැහැ. මේ තරම් අනතුරුදායකටපත් වුණත් මගේ සීලයට සාරිඹෝක වෙනසක් වෙන්න විදියක් නැහැ. මේ තරම් අනතුරුදායක තත්ත්වයට මම සතියට මුකුත් වෙන්නේ ඔය තුන කන්ෆර්ම් වෙන්නේ මෙතන පදනම් විරහිත වෙච්ච දවසේ තමයි. මෙතන පදනමක් තියෙනවා නම් ඒ සද්ධාවමදී. පදනම ඉල්ලනවා කියන්නේ. සීලේ විශ්වාස නැහැ. එහෙම නැත්නම් මට මගේ සතියට ජැක් ගහන්න නැතුව ඉන්න බෑ. ලක්ෂ වාරයක් කෝටි ලක්ෂ වාරයක් දෙන්න. එතකොට තමයි යා තේරුම් අරගන්නේ මේකට මේක අපි අපි අපි දුන්නට ජග් ගැහුවට ජග් ගහන්න ඕනේ නැහැ. ජග් ගහන තාක්කල් මාරා. ජග් ගහන තාක්කල් කෙලස්. අපි මෙතෙක් කල් ඒකමයි කෙරුවේ. ඒ නිසා ඉස්සරහට එන්න ඕනේ වෙලාවක් මෙතෙන්ට එනවත් දන්නවා අපේක්ෂාවකුත් නැහැ වෙන්නෙත් නැහැ මොනවද. අන්න එතකොට බුදුහාමරක රැස් වෙනවා. එතකොට තේරෙනවා යකෝ සීලයක් කියලා කියන්නේ මොන වගේ දෙයක්ද. එතකොට තේරෙනවා මම මේ වඩපු සතිය මෙතනදීවත් පැහැර යන්නේ එයා යාගේ කෘත්‍ය ඉෂ්ට කරනවා හැබැයි යාට මට අරක දීපම් බෝනස් දීපම් ට්‍රැවලින් දීපම් බටා දීපම් මොකුත් இல்லන්නේ ඉල්ලුවා නම් ඒක නෙවෙයි හොඳ සතිය. අවුරුදු මීළඟ ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ කනරල් ධර්මදේශනයේදී ඔබ වහන්සේ ප්‍රඥා ශික්ෂාව වඩාත් වේගවත් බව දේශනා කරන්නට යෙදුනි. සීල සමාධි ප්‍රඥා යන මෙම ශික්ෂා අනුපිළිවෙලින් වැඩි යුතු වන්නේද? සිත සතිමත් වූ විට පංච නීවරණ ධර්ම ප්‍රකටවන්නේ නම් ඒවා හඳුනාගෙන එම අනුශය ධර්ම ප්‍රහීන කිරීම කළ හැකි වන්නේද? කාර්ණිකව මේ පිළිබඳ තවදුරටත් පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. මේකේ ඇත්තට මේ වගේ ප්‍රශ්න කිවිස්තර කරන්න බෑ ප්‍රශ්නයක් දීලා. නමුත් අපි ගිය ආත්මේ අපි කොච්චරක් භාවනා කරලා තිබුණාද? එනතන් අපි බිඳුවේද පටන් ගත්තේ කියන එක අපි දන්නේ නැහැ. කාගවත් account balance එකක් නැහැ. ඒ නිසා අපි දෙනකොට දෙන්නේ 1 2 3 4 පිළිවෙල තමයි. ඔක්කොම බිඳුවේ කියලා තමයි දෙන්නේ. ඔක් කරගෙන කරගෙන යනකොට අර පරණ මේ උපනිශ්‍රේ සම්පත්‍ය ආවොත් එයාට ඒව උදව් උපකාර වෙනවා. නමුත් ඒක තියෙද්දි බිඳුවෙන් පටන් ගන්න කියන්නේ ඒව අව탁සිරු කිරීමක් නෙවෙයි. අපි මූලධර්ම පදනමක් තියෙන්න eBay. කරගෙන කරගෙන යන්න කරගෙන යනකොට තමන් පරණ කරපුවා තියෙනවනේ ඒව බෝනස් වගේ ඒව මහසි සයිඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා. ගමනක් යනකොට ගිය මඟ ලකුණු කිරීමේ ක්‍රම දෙකක් තියෙනවා. අපි ඔය පාරේ මැද සුද ඉරන්දින මැෂින් එකක් තියෙනවා තල්ලු කරන යනකොට දිගට මිර ඇඳීගෙන යන එක. එතකොට කිසිම තැනක හිස් නැහැ දිගට යනවා. එහෙම නැත්තම් කියනවා යට කොනේ තින්ත ගාලා හැරමිටියකින් ඇන ඇන ගියොත් එතකොට හැරමිටියේ ලකුණ දිගට වදින්නේ නැහැ තිත් තිත්නේ වදින්නේ. ඒක සාරිපුත්තු සාංශේ ක්‍රමයේ තමයි තින්ත පටිය. මොග්ගල්ලාන ස්වාමීන් ක්‍රමෙතෙන් යටි කෝටිතෝ පීලෙන්තෝ විය හැරමිටිය යට ඇන ඇන යනවා වගේ ඒ ඩොට් ඩොට් ලයින් එකක් තියෙනවා. ඉතින් මේ දෙකේ කොයි එකද හොඳ කොයි එකද නරකද කියන එක නෙවෙයි වැඩේ. අපි ඔය අහන්නේ දිගට යන ඉරක් යනවා කතා කරන්නේ. නම සමහරු යනවා යන ගිය අතේ අර නිකන් මේ පියවර ලකුණු ටික විතරයි තියෙන එක දිගට ලකුණු වැටලා නැහැ. ඒ නිසා මේක එකම දේ දහස්වර කිරීමෙන් තමයි එහෙම නැත්නම් ওই ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ සැකේ. සද්ධාව මධිකම තියෙන්නේ. උත්තරේ මොකද්ද? සද්ධාවේ යුක්ත නැවත කරන්න. ඒකම නැවත කරන්න. ලක්ෂ වාරයක් කරන්න. කරනකොට කරනකොට කරනකොට තමන්ගේ අර යටින් ඉස්සෙල් ඉස්සෙල් හම්බෙච්ච අත්දැකීමම නැවත තහවුරු වීම එහෙම නැත්නම් ඒකම වශී කරනවා කියන වචන අපි පාවිච්චි කරන්නේ. සිද්ධි කරනවායි කියන වචනේ. සිද්ධ කරනකොට තේරෙන්නේ කවුරුත් කියන්න ඕනේ කරලා බලනකොට හොඳට තේරෙනවා ටිකෙන් ටිකෙන් සැකේ දුරවන් වෙන හැටි. සැකේ දුරවන් වෙනවා කියන්නේම සද්ධාව වැඩෙනවා. එතකොට තේරෙනවා බුදුරජාණන්සේ අපෙන් කොටසක් බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේ gedi පිටින් දෙනව නෙවෙයි. බඩ ඉංගියක් පෙන්නලා ඔබට හොඳ නම් ඒකම නැවත නැවත කරන්න කියලා. මං කිව්වේ නෑ ඇත්තටම ප්‍රඥාව වේගවත් කියලා. මං කිව්වේ ප්‍රඥා ශික්ෂාව එතන එතන ප්‍රතිඵල දෙන ගතිය වැඩි. ස්වාමී පැවැත්ීමේදී කාලයක සිට පුරුදු වී සිටින්නේ අනිත්‍ය දුක් අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිවෙල පිළිවෙලින් සිතමින් කය තුලට සිතවිලි රැගෙන යාමේ ආනාපානය සක්මන් කරන විට වැඩි වේලාවක් එහි රැඳී නොහැක නැවත මා ඉහලින් කියන ආකාරයට අනිත්‍ය දුක්ඛ අනාත්මයට යයි යන මාර්ගයේ හරි සක්මන් කරන විට වේලාවක් එහි රැඳී නොහැක. නැවත මා ඉහළින් කියන ආකාරයට අනිත්‍ය දුක්ඛ අනාත්මයට යයි. මා යන මාර්ගය ඔබ වහන්සේ උපදේශ බලාපොරොත්තු වෙමි. මා ආනාපානයට හිත යොමා සිටින විට දීකරු රූප සටහන් දකිනවා. නමුත් මා බලන විට තව දිනක කළු රුවක් මාළඟ සිනාසී සිටියා. ඒ මා අනිත්‍යයේ වඩන නිසාද මා දකින්නේ මාගේ සතිය පැවැත්ම සුන්දර නැත. ඔබ වහන්සේගෙන් මාහට නිවැරදි මඟක් ඉල්ලා සිටිනවා. උසාවියට ඒමට අකමැති. ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණයි. ඒ පළවෙනි වාක්‍යයේ දෙක කියන්න ආයතනයක් කරනවා කියලා. මම හරියට උදාහරණයක් පළවෙනි වචන දෙක පළවෙනි වාක්‍ය දෙක. මා සතිය පැවැත්වීමේදී කාලයක සිට පුරුදු වී සිටින්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිවෙලින් සිතමින් කය තුළට සිතුවිලි රැගෙන යාමය. මේ මුළු වාක්‍යම द्वේෂය කියලා මං කියනවා. එයාම අනිච්චං කිව්වනම් द्वේෂය, දුක්ඛං කිව්වනම් द्वේෂය, අනාත්තං කිව්වනම් द्वේෂය. හැබැයි ඉතින් විපස්සනා භාවනාවේදී හැමනේ ත්‍රිලක්ෂණය අපි දකින්න එපා. මාරි ඉතින් කව කිසිම තැනක සතිපට්ඨාන වේ වචන තුන කියවිලා තියෙනවද කියලා බලන්න. සතිපට්ඨාන සූත්‍රයේ තුන් සැරයක් කියවලා බලන්න. කිසිම ඕක අවබෝධ වෙයි. අවබෝධ වෙන්නේ ඉස්සලා ගත්තයි කියලා කියන්නේ අර කවුද කිව්වා වගේ අඬනවා නම් කනගාටුවක් වෙනවා නම් ද්වේෂ පදන මේ තමයි. ඉතින් මේක ඇඬිල්ල. අවබෝධ කලින් ලේබල් කරන එක වැරදි නේද? ඔව් මේකට කියන්නේ අත්ති කිලමතාන් යෝගය කියලා. අවබෝධ වෙන්න ඉස්සෙල්ලා මේක අනිච්චං කියනවා දුක්ඛං කියනවා මට උසාවියට ගඳවන්න ඕනෙත් නැහැ. මොකද මම දන්නවා අනිවාර්යයෙන්ම ඔක බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මතක තියාගන්න මේ වැනි ද්වේෂයක භාවනා කරන්න ගිහිලා කාලයක් කෙරුවට පස්සේ මොකද වෙන්නේ කියලා හිතකට මොන්නම දෙයක් දිහාවත් බලන්න බෑ. සුන්දරත්වයක් ඇත්තෙම නැහැ ජීවිතේ. හැම වෙලාවෙම මේක නදකින්න පතන්න දුමකින් නදකින්න පතන්න දුමකින් නදකින්න පතන්න දුම. ඔච්චරයි මං කියන්නේ. ආම්දනේ දැන් දැන් හුස්ම රැල්ල දිහා බලනකොට හුස්ම රැල්ල ඇති වී නැති වී යන එක අපි බලන් හිටනවනේ. ඒ ඇති වී නැති වී හුස්ම රැල්ල වැඩක් නෑ අපි නැති වීම නැති වීම බලන්න හදනව නෙමෙයි හුස්ම රැල්ල නේ බලන්නේ. අපිට මේ මේ අනිත්‍යතාවයයි කියන එක හැඟෙනවා හැඟෙනවා කියන එක නෙමෙයි පළවෙනි වාක්‍ය ආයසරයක් කියවන්නේ ඒක සකර්මක වාක්‍යයක්. මම සතිය කියලා අඳුනගෙන තියෙන්නේ ඒක. ඒක සතිය කියලා අඳුනන. ඔව් එතකොට ඒක වැරදිනවා. ඒ කියන ගුණාට බින්ද බිප්පෙත් මා කර්තකාරය බීලා කර්තකාරය දී ගුණා බීපුවාන් ගුණා යන්නේ වඩමානෙට මම කුරේ ගෙවිල වගේ භාගයට. මොකද වේද පොතල් දෙක මාරු වෙනවා. ඉතින් ඕක තමයි බුද්ධ ආගම කියන්නේ. බුද්ධ ආගම කියන්නේ ඕකදී ඔය ලක්කන්න බෑ. උසාවියට කැඳවන්න වටිනවා. අපෝ එපා. එතකොට ඒක එතකොට මේ පුද්ගලික අතුරු හදාගත්තා වෙනවා. මං කියනවා අර ඉස්සලා අපේ අර මේ ඉස්සලා කියපේක වගේ අඬන හැම වෙලාවෙම ද්වේෂය ඉන්නේ. ඒක ප්‍රකාශ වුණානේ. ඒ වගේ මේ භාවනා කරන්න ඉස්සෙල්ලා මේ මේක අනිච්චම් මේක දුක්ඛම් මේක අනත්තම් කිව්වනම් උන්ද පටන් ගන්නෙ द्वේෂයෙන්, දිගටම द्वේෂය ඉවර වෙන්නේ द्वේෂයෙන්, මොලේ නරක් වෙන්නේ නැතුව නතර වුණොත් ලොකු දෙයක්. ඒ කියන්නේ මේ ඇමරිකාවේ මේ ජපානයේ කරව පරිශීලනයක තියෙන වතුරු වීදුරුවක් ළඟ තියලා නොදකින් නොදකින් නොදකින් නොදකින් නොදකින් නොදකින් නොදකින් නොදකින් කියන්නේ හිටියොත් ඒක ස්පටිකී කිරුවට පස්සේ ස්පටිකේ හැඩේ සූපත් වේවා සූපත් වේවා සූපත් වේවා කියනකොට ස්පටිකී කරප හැඩෙත් කරගෙන පෙන්නලා දීලා තියෙනවා. සූපත් වේවා කියවම හැම සම් බොහෝම සමමිතික ස්පටිකයක් හැදෙනවා. නොදකින් නොදකින් කියනකොට මොකද වෙන්නේ කියලා. නොදකින් කියලා කාට නොදකින් කිව්වත් Tamange ලේ ටිකයි නරක වෙන්නේ. අනිච්ච දුක්ඛ අනත්තං කියන තුනම නැස්චාත්ත වචන තුන. මේක කියන ලේ මේ මේ කැකෑරෙනව. ආනාපානෙ බලන්න. එච්චරයි. අපි ඕ මොනක්ක කියන්නේ නේ. ඒකට ආනබණ්ඩ ආරූඪ කරලා බැලුවොත් මම මේ බලන්න දෙන අනිච්චන් කියලා. ඒ පටන් ගන්නෙම द्वේෂයෙන්. එහෙම නැත්නම් द्वේෂ අනුසයෙන්. ඉතින් ඒක මම කියනවා මේ අද මේ ප්‍රකාශ කිරුවට වැඩක් නැහැ. නමුත් මම කරනවා. අරණ්‍ය වාසී භාවනා කරන ස්වාමීන් වහන්සේලා සියලු දෙනාම ඔය ලෙඩෙන් පෙරෙනවාද? ඔක්කොමලා අනිච්චන් දුක්ඛං අනත්තං අනිච්චන් දුක්ඛං අනත්තං කිය කිය ඉන්නවා. මේ ගෑනු කෙනෙක් දකින්නකොට ද්වේෂය එනවා. ඇයි හදීනේ ඒත් නාම රූපනේ. ඉතින් ඒකත් විමනස තින්ද පැලෝකේ. පින්නන්න බෑ. සුන්දර දෙයක් පෙන්වන්න බෑ. මේ සදාචාරවාදී වෙන. මොකද මේ පැහැව පැහැව පැහැව පැහැව දෙකටම තියෙන අනිච්ච දුක්ඛ අනත්තම්. ඉතින් ඒ ජීවිත මේ ඇති දේ ඇති හැටියට බලපං කියන කවදාවත් තේරෙන්නේ බලන්නේ මේක අනිත්‍ය දක්නාසලුව. ඉතින් ඒක උඩ යක්ෂ රූප තමයි පේන්නේ. වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ කටියට කියලා දෙන්න විදියකුත් නැහැ. මොකද ඒගොල්ලෝ හිතනවා ඒක තමයි සදාචාරය කියන්නේ. ඒක තමයි මේ උත්කෘෂ්ඨ භාවනාව. ඒක තමයි මයිත් මේ විපස්සනාව කියලා. ඊට විභාග වෙනස්නේ choiceless අභ්‍යානස ඇතිදේ ඇති හැටියට කිම කියලා කොච්චර අමාරුද කියලා බලන්න. ඉතින් මේ වගේ අයට මේ මේ මේ හෙලි කරන්න දෙන්නත් ඕනේ. හෙලි කෙරුවට පස්සේ අපි නිර්දය විදියට විවේචනය කරන්න ඕනේ. විශ්ෙන් කරන පුද්ගලෙක් නෙවෙයි. මේ සතිය කියන එකට මෙච්චරම කැත කුණුහරුපෙන් බනින්න එපා. පව් අපා. මේ සතිය කියලා කියන්නේ අනිච්චන් දුක්ඛං අනත්තං කියලා දකින් දකින් දෙ බැලීම කිව්වොත් කොහොමද අපි පොළට දාලා මේ බඩු විකුණන්නේ? සත්‍ය කියන්නේ මේක නෙවෙයි. සත්‍ය කියන්නේ ඇතිදී ඇති හැටි දැක. එච්චරමයි අපිට බැරි. අපිට ඒ නිසා ඕන දෙයක් ආරූඪ කරන්න පුළුවන්. ආරූඪ කරපු ගමන් ඒක කවදාකවත් ස්ට්‍රේට් ලයින් එකනේ ආක් එකක් ගන්නවා ඊට පස්සේ ඒක ඒක වටේ කරකිලා තද මොමන්ටම් එකට යනවා ආය කවදාකවත් මේක කෙලින් කරගන්න බෑ මේ මේ මූලික අර්ථකථනය කෙලින් කරගන්න එක ආම්දලි දැන් ඔය මේ ප්‍රශ්න හැම දෙයකදීම මේ වගේ ප්‍රශ්නයක් අල්ලුත් ආවා දැන් ඔය භාවනා කරනකොට හම්බුනේ සුතමේ ඥානයක් අවශ්‍යම අවශ්‍ය නැහැ නේද අවශ්‍යයි අවශ්‍ය සුතමේ ඥානයක් අවශ්‍යයි දැන් ඒ වගේ ඥානයක් තිබුණින් දන්නේ හැමදේම මෙතන මේ ඕකට ඥානය කියන්න බෑ ඕකට සුත්තම ඥානය කියන්නේ බෑ. ඕක මේ කියන්නේ මිස් අන්ඩර්ස්ටෑන්ඩින්ග් එක. සතිය කියන කිසිම තැනක තියෙන බෑන්ඩ් ඔය වගේ සුත්තම ඥානය. සතිය නිර්වචනය කරපු කිසිම තැනක තියෙන බෑන්ඩ් ඔහොම නිර්වච ඔහොම එනම් පිටසෙක් කියන්න ඕනේ ඒක. අත් ඩෙෆිනිෂන් එක වැරදි. සම්පූර්ණයෙන්ම වැරදි. ඒක හරියට ඕගොල්ලෝ භාවනා මධ්‍යස්ථාන කියලා කියන්නේ ඕ පිස්සන් කොටු. ඔයගොල්ලෝ භාවනා මධ්‍යස්ථාන කියන ඕගොල්ලෝ තනි කර වැරදි. ඒ එහෙම එහෙම ඕන තරම් දේවල් තියෙනවා. ලෝකේ ඕන දෙයක් තියෙනවා. ඒකේ ප්‍රශ්නයක් නෑ අපිටයි අපි අපි ඔඩොක්කේ දාගන්නේ. අපිට මේ ලස්සන සද්ධර්මයක් තියෙනවා. අපිට බුදුරජාණන්සේ කියපේක මේ කවුරුත් කියන්නේ නැතුව කියලා දීලා තියෙනවා. අනිත් එක අත තියන්නෙත් නෑ කවුරක්වත් ඔය ත්‍රිපිටකයට. ඒවයිවම දහ ගහන අපරාධ. ඒචීදි පටලව පටලව ගන්න අයිතියක් තියෙනවා. ඒ නිසා මම කියන්නේ කවදාකවත් අද ලෝකේ ගුරුවරයා ශිෂ්‍යය තෝරන්නේ ශිෂ්‍යය තමයි ගුරුවරයා තෝරන්නේ. ඒ ගුරුවරයා පිස්සු කෙලින කෙනෙක් නම් ඒ ශිෂ්‍යයයි ඒකට වගේ කියන්නේ. සපෝට් කරන අය තමයි ගුරුවරු නාස්ති කරනවට වගේ කියන්නේ. ඒක නිසා අපි යම් කෙනෙක් තේරුවා නම් ඒ මමයි නේතෝරලා තියෙන්නේ මම මේ ගුරුවරයා මට එඩි කිව්ව නෙවෙයි කියන්නත් එපා. මෙතන ඉන්න කවුරු හරි කැමති නම් කාටට උදව් කරන්න කිසිම කෙනෙකුට කියන්න එපා. අනේ මම ළඟට එන්න කියලා. මොකද ඒකම කියලා බනිනවා යා කවදාද. උඹනේ ඇවිල්ලා මාව ගෙන්නගෙන අමාරු වෙදම්ම කියලා නෑ. ආවනම් උදව් කරන්න. ආවේ නෑනේ ආයකත් ජයසිරි මංගල කොටින්ම යුද්ධ දිනු ඒසාර මේ සතිය දන්නවනම් කවදාකවත් කවුරු හරි දෙයකට කොමිට් වෙන්නේ අපි ආපු කෙනෙක් අතාරින්නෙත් නෑ මොකද මේ මනස පොඩි ගැලවුමක් නෙමෙයි ගැලවිලා තියෙන්නේ අපි දන්න ක්‍රමයට දෙනවා හැබැයි කවදාකවත් දෙන්නෙත් නෑ මේ කිමිකල්ස් අපි දෙන්නේ පුළුවන් තරම් නියුට්‍රල් එකක් මොනවාක් රසමසවුලු දෙන්නේ මේක කාලා බලන්නේ දෙකින හරි සෞත් වෙන්නේ හරිම නීරසයිනේ හරිම ඒකාකාරීනේ හරිම දියරහයිනේ මොනෝ කරන්න පුළුවන් නම් කව බැන්න කව. පරිම පණ්ඩිසාංශ කියන්නේ සුදු පාන් පෙත්තක් මේක. ජෑම් නැහැ චීස් නැහැ බටර් නැහැ ඒ නැත්තම් මස්ලේ නැතිවට බලුලෙව කන්නේ. කනවනම් දැනගත හැකි අන්න යෝගාවචරයක් කියලා. එහෙම නැතු මේක මස් නැහැ, තෙල් නැහැ, ඇරබෝන් නැහැ කියලා කියන ඉතින් කාන්ටෙල්. ඔයව විතරයි මෙහි තියෙන්නේ. ඒ නිසා භාවනා මධ්‍යස්ථානයක කිසිම ඇට්‍රැක්ටිව් දෙයක් තියන්න එපා. ඒ නිසන්වනේ හදනකොට කිසිම විශේෂ කෙනෙකුට අයිලා බලන්න දෙයක් තියන්න එපා ඒකවල නිසන්වනේ. කුටි ගෙවල් තියෙනවා දේවල්. ගෙදර ගිහිල්ලා ගෙදර බලන්න ඒකමයි මේකේ තියෙන්නේ. ඉතින් නිසන්වන්ට උංගා කමාරුයි එන්න කට්ටියට. ආවට පස්සේ කියන ඉතින් මොකුත් නැහැ නේ. නැහැ තමයි. මොනවත් නැහැ. ඕන්න උදේ ගිහලා බලපන්, හොරෙන් ගිහලා බලපන්, වෙලාවට ගිහලා බලන්න දෙයක් නැහැ. බලන්න දෙයක් තිබුණොත් එන්නේ කාමභෝගී. ඒතිය තියෙනවා නම් කවුරුද ආයවා රියම බුලට්. ඉතින් මේ භාවනා ලෝකේ තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් ටික දිහා බලනකොට පේනවා මේක එක එකන ඇට්‍රැක්ටිව් කරන්න ගියාට පස්සේ එන්න හරියක් එන්න පිස්සු පියාට. කිසිම විදියකට නිකන් වැලමිටෙන් ඇනගටම ඉන්න ඕනේ. මොකටද ආවේ? බලයන්. කිව්වනා එතකොට ඉන්නේ හොඳ බඩු. ඒක ඒ ඇත්තටම කරගෙන යනකොට ඉබේම එනවා ඒක. ඒ මයිලඟ මයිලඟ තියෙන එකත් මට තේරෙනවා මං ඉස්සර එහෙම නැහැ. ඒ පඬිත් සාන්තිකාට මොනම යකාටවත් කිට්ටු කරන්න බෑ. ඒ තැනදී කිසිම දවසක මිනිස්සු දිහා මේ එඬ ලඟ වෙන්න ඉව නැහැ. ඥානාරාම සාන්තිකාට ගියාට පස්සේ ඉතින් ඔන්න මාපුණි සයිසින් කරන්න දෙන්නේ මොකටද? ඔය මොන හරි ඕන්නද බලන්න හොඳයි. තාටියක් කරනකොට අරය මේ හොඳයි. තුන්ගේ දරේ හොඳයි කියනකොට ඵලයන් කියන එක තමයි. ඔය කිසිම දෙයක් ප්‍රොමෝට් කරන්නේ ඒකෙන් තේරෙනවා මේ යන තාලෙන් ගෙන යන්නේ පොල් ගහ කණ්ඩද කෙල් ගහ කණ්ඩද තේනවා අනිච්ච දුක්ඛම් කට්ටිය. ඉතින් මගේ ජීවිතේ මම අවුරුදු 30 ඇතුළත කී දෙනෙක් දැකලා තියෙනවා. ඒව නිකන් පිදුරු ගිනි වගේ ඕගාලා නගිනවා. ඊට පස්සේ බහැලා යනවා. ඊට පස්සේ ඒගොල්ලෝ බනිනවා බුද්ධ ආගමට. මෙච්චර කල් කෙරුවා මෙහෙම කෙරුවා මෙහෙම කෙරුවා මට කිසිම දෙයක් හම්බුන්නේ නැහැ කියලා. ඉතින් මොනවද අර එළුව එලිච්ච පිටිපස්සේ යන්නේ අර බුරුල්ල වැටේ කියලා හිතාගෙන හිවලා. ඒක යනකොට සලතල ගාලා හෙල්ලෙනවනේ. ඉතින් හිවලට හිතනවලු දැන් මේක වැටේ දැන් මේක වැටේ උන්ත මස් ටික කියලා. අනේ යනවා යනවා යනවා යනවා. ඒගොල්ලන්ට බුද්ධඝංකාරෝ කියලා කියනවනම් මට කරන්න දෙයක් ඒගොල්ලෝ යන්නේ මේ තනබුරුල වැටෙන කය යන කට්ටිය. ඉතින් ඒ නිසා පළවෙනි වාක්‍යය හදාගෙන ඔය බේසික් ඉන්ස්ට්‍රක්ෂන්ස් වල හරි කොහේ හරි බලලා සත්‍ය කියන්නේ මොකක්ද කියලා ඩිෆයින් කරගන්න ඊට පස්සේ ඒකට සාදර වෙලා භාවනා කරන්න කියන එකයි මට කියන්නේ. සතිය පිටපු ක්‍රමේ වැරදි නේද? නෑ ඩිෆයින් ඔලුවට දාලා තියෙන්නේ වැරදි තාලට ඒ හේතුවම මේ කොණ්ඩේට වැඩි ඔලුව ක්‍රේල් වෙලා තියෙන වෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේ මේ දැන් අපි සතිය වඩන සතිය අපි භාවනා කරනකොට සතියෙන් සතියෙන් ඉන්නකොට දැන් අපි දැන් කායිකව වශයෙන් දැන් අපි වේදනාවක් එහෙම දැක්කහම දුක්ඛ සත්‍ය දුක්ඛ දුකක් කියලා ස්වාමීන් වහන්සේ මට මතකයි ඒ විදිහට නෑ නෑ එහෙමනම් ආය ඇති වෙන්න බෑ එහෙම වෙන්න බෑ ඒක පොදු ලක්ෂණයක් දුක්ඛ සත්‍ය අනේක ඒ දුක වේදනාව කරන වේදනාවයි ඒක දුක්ඛ සත්‍ය කියලා බාරගත්තොත් එහෙම ඉස්පිරිතාලේ ඉන්න කට්ටියට ටක් ගාලා අවබෝධ වෙන්න බෑ දුක්ඛ සත්‍යය එහෙම අවබෝධ වෙන්නේ නැහැ. වේදනාව. මේ වේදනාව. ඔය ඔය වයර් මාරුවිල්ලෙන් තමයි ඔක්කොම සිද්ධ වෙන්නේ. වේදනාව ආවම දුක්ඛ සත්‍ය කියන. ලීලා එනකොට චම්පා කියන. චම්පා එනකොට කමලා කියන. කමලා එනකොට බාණ්මති කියන. බාණ්මති නයන කියන. නයන එනකොට සඳලේක කියන. ඒ හරියන්නේ නැහැ. නා අපි දැන් අපි ඇත්තම ඉස්සෙල්ලා අපි මුලින් නිකන් සාමාන්‍යයෙන් අහලා තියෙනවා මේ විපස්සනා කරනකොට පොදු ලක්ෂණ පොදු ධර්මතාවයන්ගේ පොදු ලක්ෂණ විදියට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න ඊට පස්සේ පෞද්ගලික බලන්න කියලා නෑ පෙනෙයි කියලා තියෙනවා. ඕගොල්ලෝ බලනවා පේනවා කියන දෙක දන්නේ නැත්නම් ඒ කියන්නේ පැසිව් ඇක්ටිව් දෙක දන්නේ නැත්නම් ඉතින් ඊට පස්සේ කෙහෙල් ගහ පොල් ගහ හඳුනන්න බෑ. ජෙනසි බලන දේ පේන දේ අතර ලොකු වෙනසක් තියෙනවානේ. සචේතනිකව කරන දෙයට බලනවා කියනවා. එතකොට පේන දේ වෙන එකක්. මේ විපස්සනා කියන්නේ හුදු පේන දෙයක්. ඒ දේ වෙන්නේ ඉතලා ඒක දිහා බලන්න පටන් අරගත්තොත් ඉතින් උඹට ඕනේ නම් ඕනේ කුණු හරපක ඕනේ දෙයක් බලන්න පුළුවන්. ඒ දෙක වෙන් කරගන්න තමයි අවිනහස් දැන් අපිට අනුශාසනා කරන්නේ කොහොමද දැන් අපි දැන් වේදනාවක් වේදනාවක් විදිහට බලන්නේ කියලානේ කිව්වේ දැන් කයි දැන් අපිට අපි හිතනවා දැන් මම මට ඇත්තටම මට හිතුණා දැන් දේ භාවනා කරනකොට දැන් කය කකුල් දෙක නවාගෙන ඉන්නකොට වේදනාවක් ඇති වෙනවා ඊට පස්සේ මට ඒ වෙලාවේ හිතුණා දැන් ඇත්තටම කය මේ කය මේ මේ ගැටීම් නිසානේ මේක වේදනාව ඇතිදලා තියෙන්නේ. මේක ඉරියව්ව මාරුණ ගමන් අපහු අපිට ඒක සුඛයක් වෙනවා. ඒ වගේ නිකන් අන්න එහෙම හැඟීමක් ඇති එතකොට මම ඒක නිකන් මම ඇත්තටම මම ඒක වැරදි අදහසක් වෙන්නේ නැති දුක්ඛ සත්‍යයක් මේක දුක්ඛ සත්‍යයක් නේ කියලා වගේ තමයි මට ඒක වැටහුනේ. ඒක තමයි. නෝද ඒක ද්වේෂින්නේ ඔය කතා කරන්නේ දැන්. ඇතුළේ තියෙන වේදනාවෙන් පිළිච්ච මනසකින් ඔය ඔක්කොම අල්ලන්නේ. මේ මේ සාමාන්‍ය වෙලාවෙ වෙච්ච එකක් නෙවෙයිනේ වේදනාවක් ඇවිල්ලා දරා ගන්න බැරි වෙලාවක කියන්නේ පැහැදිලිවම ද්වේෂය ස්පර්ශ වෙච්ච මුලයෙන් අපි මොනවද දුන්නත් ඒක අපිට සාධාරණ දෙයක් දෙයි කියලා හිතන්න බෑ. දෙන්නත් ඉඩ තියෙනවා නමුත් නොදෙන්න තියෙන ඊට වැඩි. සත්‍ය වැටෙන්නේ ඒ වගේ පෙලිච්ච වෙලාවක නෙවෙයි. පෙලිච්ච වෙලාව දෙක මග අරගෙන මග අරගෙන ගොඩාක් පුරුදු කරන්න ඕනේ. ඒ පෙලිච්ච වෙලාවේ මොනවද දැම්මත් ඒක දාන්නේ එක්ක රාගානුසය එක්ක දෝසානුසය. ඉගෙන මෝහානුසය ගැන කතා කරන්න බෑ දෙයක් නෑ. ඉතින් ඒක මේ බෞද්ධාංගකාරයන්ට විතරක් වෙන වැඩක්. බුද්ධාංගකාරයන්ට විතරයි ඒක වෙන්නේ. නමුත් ප්‍රේමයකයි යහන්න මේ සතුමෙන් යන ඕනෙම නැද්ද කියලා පණ්ඩිත සාංශ කියනවා සතුමෙන් යන්නේ කොච්චර තිබ්බත් ඒක කරදරයක් නොවෙන්න පාවිච්චි කරන එක සුතුමිඥානේ කරදරයක් නෑ. එයා දන්නවා ඒක සේවකෙක් විදිහට වැඩ කරන. සුතුමිඥාන පැනලා ස්වාමීක් වෙන්න දෙන්නේ නෑ. අන්න ඒක හැඳුනි වෙන්නේ සුතම ඥානය ඇප්ලයි කරන්න යන භාවනාව. එතනයි වරදි. එතකොට සුතම ඥානය අයිය වෙනවා. ඊට පස්සේ ඒක තමයි පේන්නේ. මොන જાති කිරුවත් ඒ අපි ඔළුවට දාන එක කලරේෂන් එක දුන්නට පස්සේ ඒකම තමයි පේන්නේ. තියා ගහපා දෙනවා ඉතින් පව්. නමුත් කන්ඩිෂන් කළ දෙන්නේ කන්ඩිෂනින් මයින්ඩ් එක කන්ඩිෂන් මයින්ඩ් එක. අපි මේ භාවනා ගැන සතිය කියන්නේ ඩී කන්ඩිෂනින් අන්ලර්නින් ප්‍රොසෙස් එක. ඒක තමයි අමාරුයි. වේදනාව දැනුණාම ඒක වේදනාවක් ඒ කියලා නිතර නිතර බහුල එක නිතර වේදනාවක් වේදනාවක් දැනුණා. දැන් වේදනාවක් දැනුණා සතියෙන් මම ඒක බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? මේ ඇඟෙන් අහන්න මේ බොඩි නොලෙජ් එකෙන් අහන්න දරා ගන්න බැරි එකක් ගැන ඔය කතා කරන්නේ. දරා ගන්න පුළුවන් ගන්න වෙන බොඩි නොලෙජ් එක ගන්න මොකද්ද කරන්නේ කියලා. ඒක slow step slowly mindfully silently කරන්න. සත්‍ය පුළුවන් තරම් කඩා ගන්න නෑතුව. දැන් හැමදෙනේ ඔක පොඩ්ඩක් අපි පැහැදිලි කරනවා නම් අපිට වේදනාවක් එනකොට අපි වේදනාව දිහා බලන් ඉන්නවා. එච්චරයි කරන්න ඕනේ. වේදනාව මොන විදිහේ වේදනාවක්ද මේක පැතිරලා යන එකක්ද ඒ වගේ ඒ වගේ බලන් ඉන්නවා ඇර වෙන කිසිම දෙයක් අර්ථකථනය කරන්න යන්න හොඳ නෑ නේද? මේක වේදනාවේ ඉතිහාසය, වේදනාවේ කාලානුරූප පරිවර්තනය පරිණාමය බලන්න බෑ වේදනාදී අපි මතයක් දැම්මොත්. මේක මේක නොදකින් නොපතන්න දුමකින් කිව්වා. ඉතින් සාරිපුත්‍ර සාන්තිකන පුල්ලුවන් තරම් පෙර පශ්චාත්තාප නොවි නොසැලී ප්‍රතික්‍රියා නොකර නමක් නොදා වේදනාදියා වේදන රෙදි ගලවලා හෙළුවෙන් වේදනාදියා බලන්න. ඒක තමයි අමාරු. ඒක තමයි සත්‍ය කියන්නේ. වේදනාවක් දැනුනහම අපි හිතමු දැන් අපි කකුල් දෙක රිදෙනවා නම් අපි ඒකට ප්‍රතික්‍රියාවක් කරන එක වැරදිද? නේද ඒක මන් දන්නේ මොකද්ද කියන්නේ කියලා. ප්‍රතික්‍රියා කරන්නේ නැතුව ඉන්න ගිහිල්ලා කකුල් දෙක කෑ වේදනාව ගිහිල්ලා මට්ටමක් යනවානේ දරා ගන්න බැරි මට්ටමක්. එතකොට තියෙන භාවනාවක්ක සතියක්වත් නෙවෙයි දොඳරිය හැකි මට්ටමක්. ඒකේ එකක්. අනිත් එක මේ වේදනාව බලාගෙන ඉන්න පුළුවන් වෙලාවේදී වේදනාව දිහා කාලානුරූප වෙනස් වෙන හැටි බලන එක නොදැරිය එක මට්ටමේදී කරන්න බෑ. ඒක වැඩි ක්‍රිටිකල්. එතකොට බොඩි නොලෙජ් එකෙන් අහන්න මොකද්ද කරන්න ඕනේ කියලා. ඒක ඒක දරාගෙන ඉන්න පුළුවන් නම් හොඳයි. බලාගෙන ඉන්න පුළුවන් තාක්කල් අපිට ඒකෙන් තොරතුරක් ගන්න පුළුවන්. මනාපද අමනාපද කපනවද පුච්චනද අනිනවද කොටනවද ගන්න පුළුවන්. හැබැයි ඒක කාලානුරූපව පෙන්වන්න. එක චිත්තක්ෂණයක පෙන්වන්නේ නැහැ. ඒ නිසා වේදනේ අනුව බැලීම කරන්න අනුපස්සනා කියන්නේ ඒකයි. මේ තව ප්‍රශ්න හයක් තියෙනවා මේ ඔඩියන්ස් එකේ විරුද්ධ නෑ අපි අර මේ අන්ලගේ යෝජනාව ගෙනව නම් හරි මේ මොකද්ද අපි අර දවල් කතා කරපේ මොකද ඔව් මම කිව්වා ඒ කියන්නේ අපිට ওই 50ක් එක ගමනක් යනකොට කිසි මොන වෙනස් කරත් ඔගේ pros and cons එනවා. ඒක නිසා ඒක ගන්න කෙනෙක් ඒක බුල්ඩෝස් කරගෙන යන්න ඕනේ එහෙමනම්. එහෙම නැත්නම් යන විදිය තමයි හොඳ විදිය කියගෙන යන්න ඕනේ. මට හිතෙන්නේ මේ වෙලාවේ හැමදේ කාටත් නිදිමත වෙලාවේ හින්දා පොඩ්ඩක් ප්‍රශ්න අහලා මේවා කරලා රෑ භාවනාවට තියාගන්න. නෑ රෑ අපි 9 නතර කරන සීසන් එක. අපිට ඕන නම් 9 ඉඳලා 10 වෙනකන් මේ වගේ ලේරත් කරන වැඩක් දාන්න පුළුවන්. හැබැයි මම දන්නවා ෂුවර් රැට නිින්ද යන්නේ ඊට පස්සේ. මම හිතන්නේ මේක පොඩ්ඩක් අපි මේ කෙයාෆුලි ප්ලෑන් කරොත් හන්දේ පෑ දෙකකින් සීමා කරන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රශ්න කිටියෙන් ලියනවා නම් නෑ නෑ අනුලා කියන කතාවේ තියෙන මේ ට්‍රෙන්ඩ් එකේදී අපි ඇබ්සෝබ් කරනවා වැඩි. මේ ඇබ්සෝබ් මේ ට්‍රෙන්ඩ් එක තියාගෙන ඉමු අපිට ෆ්‍රී. ඒ කියන්නේ මේ පාරමිතා ගන්න කයි වාරුවකට යනවා. ෆ්‍රීලෑන්ස්. ඒකට තමයි අපි යන්න හදන්නේ. ඒකට අපි මේ අපි මේ වගේ හැඟුම් හදා මේ මේ හෙලිපැඩි එක නැත්තම් ඇලු මුදහැරි නැත්තම් අපි අතර දිස්නතයක් හිටිනවනේ. වටවණ්ඩ හදන ගතියක් මේ පැටවිල්ලක් නැහැ. මේකේ එකමදී ආයතන. කොච්චර වැරදුනත් අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද මෙතන කවුරක්වත් නැහැ වැරදි නොකරපු කෙනෙක්. ඒකේ යන්න ඕනේ. අනේ ඇට්මොස්ෆියර් එක අපි කියන්නේ ඒකට කයිවාරුව කියලා. ධර්ම සාකච්ඡා දාන්න යන්නේ නැහැ. කයිවාරුව ඒ කයිවාරුවට යන්න ගිහලා කොට කරන්න බෑ. සර්නස් මයිට ඒක වැදගත් කියලා මොකද දැන් පෞගේ දවස් එක තුන බැලුවම අපෙන් මොකක් ආවේ නැහැ ස්වාමීන් වහන්සේ කියන වහන්සේම කියලා මිසක් මට ඒ විදිහට සමහර දේවල් සම්පූර්ණ ප්‍රශ්නට උත්තර ආවේ නැහැ කිව්වද අපේ අදහස් ප්‍රකාශ කරේ නැහැ ඊට වඩා අර ෆ්‍රීලැන්ස් යන්නේ ඒක තමයි ඉතින් අපි ප්‍රකාශ කරනවා අපි වැඩි හදා ගන්නවා ඒක මම හිතනවා හොඳයි ඒක ගන්න බෑ ඒක පදමක් අපි මේකෙදිත් කියලා තියෙනවා ඕනම කෙනෙකුට ප්‍රශ්නට උත්තර දෙන්න පුළුවන් යන්න නම් සමාරුගේ තියෙනවනේ සබකෝල ගතිතහ සංනිවේදන ප්‍රශ්න තියෙනවා. ඒ ඊට පස්සේ ඔක්කොමලා එක මට්ටමකට ෆ්‍රීලැන්ස් යනවයි කියන එක ගන්න බෑ. ඒක අපිනකේ අයකිනික අවබෝධයක තුල ඇති වෙන මේ පවුලේ වකේ ඉන්න ගෲප් ඇක්ෂන් එක තුල එන්නේ. ඒක මලක් පිපෙනා වගේ වැඩයි. ඒක අපිට කවුරක්වත් සංවිධානය ඒක පක්ෂිකව කරන්න බෑ. ඒක වෙනවනම් හොඳයි. ඒක තමයි අපි මේ සත්බ්‍රහ්මචාරීන් කියලා කියන්නේ. අපි ඔක්කොම එකම බෝට්ටුවේ යන කට්ටිය. සත්බ්‍රහ්මචාරී. එකම බ්‍රහ්මචාරී රකින්න කට්ටිය. එහෙම නැත්නම් අරය උසස් මෙයා පහත් ඒව බෑ මේකේ. මේ පරණ කෙන අලුත් කෙන ඒ කතාව පොයි ඔක්කොම පොයි. බොරු. ඔක්කොම මිනිස්සු. ওই කවුරකටත් අන් ඇවිල්ලා නැහැ. කවුරු හරි එහෙම කියනවනම් මම දන්නවා පැහැදිලිව කෙලෙසයක් වවලා තියෙනවා. භාවනා කරගෙන යනකොට කවදාකවත් අපිට මේ අප්මන්ෂිප් එකක් එන්නේ නැහැ. අපිට තේරෙන්නේ තවදුරටත් manussත්වයේ manussත්වයේ තුල මේ මර්ජ් වෙන ගතිය තමයි තියෙන්නේ. ඒක නිසා දෙපැත්තක් ඒකේ තියෙනවා. හීනමානී නිසා සමාරු කරනවා, අදිමානී නිසාත් කරනවා. මතර ඔය කියන කජිවාරෝ තුල ওই දෙකටම ඉඩ නැහැ. දෙක දෙකම මැරිලා යනවා. manussකම මතුවේ. හාමුදුරනේ මං හිතක් මේකේ දැන් අපි වෙලාව සීමිත කරනවා නේද ප්‍රශ්න අහන්න ඕන අහන්න බෑ මොකද ප්‍රශ්න 15ක් තියෙනවා ඒකට තව කෙනෙකුට විතර ප්‍රශ්න අහන්න කියොත් අර ප්‍රශ්න ටික කරන්න බැරි වෙනවා ඒකට කාලය සීමිත ඒකට අපිට ඕන කරන අර ක්වලිටි එක අපිට ඕන කරන එකට එනවා අපි මම ඒක සිතුවනවාද ප්‍රශ්න තිබුණා අපි සාකච්ඡාව විතර කරගෙන යන්න බෑ නෑ එතකොට වෙන්නේ ගොනුවක් නැති වෙනවා එතකොට තේමාවක් නැති වෙනවා ප්‍රශ්න යනවා නන්නත්තර වෙනවා. ඒ නිසා අපි මූලික තේමාවක් දාලා ප්‍රශ්න ටිකක් ගන්නවා. ප්‍රශ්න ටික ඒකෝර තේමාව වෙන්නේ ප්‍රශ්න තියෙන්නේ. ඒකෙදී යනවා අපි මේකෙදී දෙනවා ඕන තරම් කතා කරන්න. හැබැයි මට මේ පැනපු ගමන් දෙවැටෙන් එළියට ගිය ගමන් කණ්ඩ දෙයක් ගහලා දාන්න ඕනේ ආයේ දෙවැට ඇතුළට. අන්න ඒක ඒක තමයි හැබැයි දැන් මෙතන දැන් භාවනාවට සම්බන්ධ ප්‍රශ්න තියෙනවා වෙන අනිත් ප්‍රශ්න තියෙනවා. ඔව්. දැන් ෆ්‍රීලාන්ස් කරන්න ගියහම හැම පැත්තෙම එක එක ප්‍රශ්න අහනවනේ. එතකොට අර ගොඩක් අය ඉල්ලා ඉන්නේ දැන් මෙතන භාවනා කරන්නනේ. ඒ ඒගොල්ලන්ගේ ප්‍රශ්න වලට උත්තර ලබා ගන්න බැරි වෙනවා. ඒක තමයි ඒකේ ඩිස්ඇඩ්වාන්ටේජ් එක. ඇඩ්වාන්ටේජ් එක හැබැයි හැමෝටම නිදහසේ කතා කරන්න ඇට්මොස්ෆියර් එක ඒක ඒක නෙවෙයි මම ප්‍රොමෝට් කරන්නේ. මම ප්‍රොමෝට් කරන්න හදන්නේ මේ ප්‍රශ්න ටිකමයි. මේ මේ සිස්ටම් එකමයි. නමුත් අපිට ප්‍රති උත්තර අහලා කට උත්තර අහලා වැඩේ කරන්නේ ටයිම් ප්‍රෙෂර් එක දාන්න එපා. මේ තීමාව යන්න ඕනේ. මේ ස්ටෑන්ඩඩයිසේෂන් එක යන්න ඕනේ. ඒක අපි බොහෝම අමාරුවෙන් ඇති කරගත් එකක්. ඒකේ මම සතුටින් ජීවත් වෙන්නේ. මේ රේන්ජ් එක හොඳයි. ඔය ෆ්‍රීලෑන්ස් කිය ගමන් අපි යනවා ඔය එක එක න ගුරුවරු ගැන කතා කරන භාවනා ක්‍රම ගැන කතා. එතකොට මමත් අනම්මනම් කියලා මමත් කොමිට් වෙනවා. මේ රේන්ජ් එකේ මම අරසයි. අද බැලුවොත් හාමුදුනේ දැන් ඔව් ඒ කියන්නේ හිටපු දැන් තමයි ඇවිල්ලා තියෙන්නේ. ආන්දනේ අද බැලුවොත් එහෙම තව ප්‍රශ්න හතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඈ? සෝමනස් මේ කියන ක්‍රමයේ මම ක්‍රිකට් කීපෙකට ගිහිල්ලා තියෙනවා මට හිතෙනවා හැමෝටම කතා කරන්න බෑ. මම උන පෙන්දර කතා කරන්නේ මට අන්තිම ප්‍රශ්නයක් නෑ කතා කරන්න කියන තරකට එනකොට. ඒක හොඳයි තමයි. ඒක තමයි විවුර්ත වෙනවා කියන්නේ. ඒක තමයි සද්ධාව කියන්නේ. ඒ තමයි සැකයක් නැතිකම කියන්නේ. ඒකේ එන්න ඕනේ හැබැයි මේ දී ඇති නීති පද්ධතියක් කරතේ. හැබැයි මම සාමිනහසගේ මහසී විතරයි හන්නේ අනිත් කන්නේ මහසී මුකුත් නැහැ ඕගොල්ලන් ඉන්නවා සාමිනහසේ. නෑ ඒක එහෙම බැරි නම් කාට හරි අකමැති නම් ඒක ගියාට ප්‍රශ්නයක් නෑ. එහෙම නිකන් මේ වරදණ්ඩයක් දාන්න යන්න එපා. වේදනාව ගැන අපි එක ගමු. එතන ස්වාමීන් වහන්සේ ප්‍රායෝගික වීම තමයි අපිට වැදගත් වෙන්නේ. දැන් මගේ අදහස ඒ කියන්නේ දැන් මෙහෙම දෙයක් ආවම අපි කොහොමද කරන්නේ? ඒකට ඒ මේ ෆ්‍රීලාන්ස් කෙනෙකු ඒක සොනතරක් ගන්නවා. ඒක උසුලේ වන්නේ මේ ඒ කියන්නේ ඒක කොහොමද අපි විසඳගන්නේ කියලා. ඒකට අපේ භාවනාවට අදාළයි. හැබැයි මේ වගේ දෙයකදී කොහොමද ඒක මූල ධර්මයයි ඒකත් යොදාගෙන ඒක අපි හසුරව ගන්න භාවනා කරගෙන යනවා. ඔය ඒක එක රැයකින් එළිවෙන එකක් නෙවෙයි. ඒක එක සැරයක් අහනවා. ඒ මොඩකම ආයෙසරයක් කරලා බයි දාට ඉතින් පොඩ්ඩක් හොඳයි. ඒ තව ගොඩක් මොඩකම් තියෙන. ඒක නැවත නැවත අපි විශ්වාස කරන්න ඕනේ අපි අතර. අපි බාලන්ත පන්තියේ ඉන්නේ ඔක්කොමලා. ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ gedara තියෙන ප්‍රශ්න ඕ අදාළ නැති ප්‍රශ්නේ අපිට මම කියනවා චර්යායන සම්පායති කියලා. Tamange අර්ථයෙන් තපේලා උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්න විතරයි අහන්නේ. Tamange මේ අපදානේන සම්පායති. තමයි අත්දකපු දෙයක්. කවුරුහරි ඇහුවොත් හරස් ප්‍රශ්නයක් උත්තර දෙන්න පුළුවන් පාඩ නැත්නම් අල්ලපු ගෙදර ප්‍රශ්නය අනම්මනම් බෑ ප්‍රායෝගික වුණත් බෑ දැන් මේ මේ යන විදිය මේ විදිහටම ගිහිල්ලා හම්බුනේ නමෙන් පස්සේ අවශ්‍ය නම් ওই විදිහට ෆ්‍රීලාන්ස් ඩිස්කෂන් එකක් බෑ බෑ බෑ බෑ එහෙම බෑ ඒකට මම කැමති නෑ ඒකට කරන්න බෑ එතකොට අපි මේ මෙච්චර ලස්සනට හදාගත්ත අපේ මේ ව්‍යාකරණ අපි කඩාගත්තා වෙනවා ෆ්‍රීලාන්ස් දෙන්නේ නෑ මම හම්බෙන්න එන්නත් එපා කවුරක්වත් ඔව් එහෙමනම් හැමදේම මේක බැරි නෑ හැමදේම දැන් මෙච්චර දරුණු සත් එක නෙවෙයි තියෙන්නේ. නෑ නෑ හොඳටම ප්‍රියංකර හැකි ලෙඩෙක්. <laughs> දොස්තරලා ඉන්න ඕනේ තරම්. තව ප්‍රශ්න 6යි තියෙන්නේ. හරි හරි හරි. අපි මම හිතන්නේ පොඩ්ඩක් ඉන්න. ආ ඔව් කවුරු කියනවනේ ඉතින් බොන වතු ටික. ඔව් අන්න හරි ඒක දෙන්න ඕනේ මොකද මේ මේ ප්‍රේම කතා කරන්නේ නැහැ කවදාවත් නම් මේ පස්සේ පැත්තේ වැඩිට. ඒක ඒක ඇත්ත වාම නේ නෑ නම් පස්සේ නෑ ඉන්නේ නෑ හැබැයි අපි ඕනෙයි නෑ. නෑ මටත් හිතුණා මටත් හිතපු ගමන් ප්‍රේම එක ප්‍රේම කරන්න යන්න උනොත් එහෙම මටත් නම් මේන් පැත්තේ ඉඳලා බෑ. ආ ඒ ප්‍රශ්න වල අපි මේ විදිහට නම තව මේ ගරු ස්වාමීන් වහන්සේ අද දින භාවනා අධ්‍යක්ීම් ගොනු කර කිව්වොත් ඒ ශාරීරික වේදනා සමග කළ සටනේ. ඉඳගෙන සිටියත් සිටගෙන සිටියත් කොටින්ම කිව්වොත් මොන ඉරියව්වේ සිටියත් ඇතුළතින්ම নিরතුරුවම ඇත්තේ පිළීමකි. විශේෂයෙන්ම ඉඳගෙන කරන පෑයක භාවනා කාලයක් තුළ දන්නා සියලු මෙනෙහි කිරීම තරමින් භාවනාව ඉදිරියට ඉදිරියට ගෙන ගියත් අවසාන ජයගන්නේ වේදනාවයි. ක්‍රමයෙන් විරාගානුපස්සීව මේ මේ දෙස බලනු විනා වෙනත් මගක් නැති බව වැටහේ. කෙසේ නමුත් වේදනාව පවතින සෑම විටකම සතිය ඊටමත් බලවත් බව නම් හැඟේ. ඒත් සියුම් මේ පිළිබඳ ද්වේෂයක් සිතේ ඇති වෙනවා දෝයි සිතේ. මේ ගැන ඔබ වහන්සේගේ අදහස් දැනගනු කැමැත්තෙමි. ඔබ වහන්සේට දීර්ඝායස වේවා. ඔය ඔන්න ඔය ද්වේෂය තමයි ඥානය කියන්නේ. වේදනාව පිළිබඳ අපිට ද්වේෂ සහගතව වැටහෙනවා. මේ වැටෙන්නේ භාවනා කරපු නිසා. නැතත් ඉන්නේ ඕතන තමයි. දන්නේ ඒ නිසා අපිට පුළුවන් නම් මේක දිහා බලන්න මේ භාවනා කරනකොට ලැබෙන වේදනාව. අපිට ඒක වෙනදට වෙට ඉන්න පුළුවන් නම් භාවනා දියුණුවා. හැබැයි ඒකෙන් කියන්නේ වේදනාව පැංගිරි ගතිය අඩු වෙලා තියෙනවා, පෙළෙන ගතිය අඩු වෙලා තියෙනක නෑ එහෙම කන්නේ. ඉන්න පුළුවන්. ඉතින් ඒකට අපි කියන ඉවසන ගතිය. එච්චරයි අපි බලාපොරොත්තු වෙන්නේ. මීළඟ ප්‍රශ්නේ අවසරයි ගරු ස්වාමීන් වහන්ස ඊයේ දිනේ හා අද දින පරියංක භාවනාවේ අත්දැකීම් මෙසේ ඉදිරිපත් කරමි. ආස්වාසය ආස්වාසය ලෙස මෙනෙහි කෙලිමි. ආස්වාස වාතයේ ඇතුළු වන බව නිරීක්ෂණය කෙලිමි. උණුසුම් බවක් වැටහුණි. ආශ්වාසයේ නාස්පුඩු දෙකෙන්ම ඇතුළු වන බව වැටහුණි. ප්‍රාශ්වාසයේ ඇතුළු වන බව නිරීක්ෂණය කළෙමි. ප්‍රාශ්වාසයේ ආශ්වාසයට වඩා කෙටි බව නිරීක්ෂණය කළෙමි. හුස්ම දෙස සිහියෙන් හා අවධානයෙන් බැලී බැලිමි. ආශ්වාස හා ප්‍රාශ්වාස අවබෝධ වූයේ එම ක්‍රියාව එම ක්‍රියාවන් අවසානයේය. වාර 20ක් 30ක් අත පමණ ආශ්වාසය හා ප්‍රශ්වාස නිරීක්ෂණය කළ හැකිය. අතරින් පතරදී සිත බාහිර අරමුණු හා ශරීරයේ වෙනස් වීම වලට ඇදී යයි. මම ශාරීරික වේදනා නිරීක්ෂණය කළේ. වේදනා අඩු වැඩි වීම පමණි. උරහිසේ වේදනා දැනුනි. හිරිවැටීම් ශරීරයේ ගැස්සීම් හා හිරිවැටීම් දැනේ. මාගේ සමාධිය හොඳය යයි සිතේ. ඉඳහිට දවසේ වැඩ සැලසුම් කළෙමි. දෙවන ආනාපාන සතියට පැමිණීම හද්දේ ඊතා වේගෙන් ගැස්සෙන්නට විය. දෙතුන් වතාවක් එසේ වන විට හෘදය කම්පණය වේ යයි සිහි කළෙමි. වරහන් ඇතුලේ මරණ බයක් නම් දැනුනේ නැත. එය සාමාන්‍ය තත්වයට පත්විය. දනහිසේ වේදනාවක් ඇති විය. එය වේදනාවයයි මෙනෙහි කළෙමි. වරහන් ඇතුලේ දනහිස හන්දිය. එය ක්‍රමයෙන් තද වේදනාවක් විය. එය මෙනෙහි කළෙමි. වේදනාව අඩු විය. නැවත නැවත ඇති විය. නැවත ආශ්වාස හා ප්‍රශ්වාසයට හිත යොමු කෙලිමි. මෙවිට ප්‍රාශ්වාස දීර්ඝ බවත් වරහන් ඇතුලේ ආශ්වාසයට වඩා ආශ්වාසයට වඩා උණුසුම් බවක් හා වේගවත් බවක්ද දැනුනි. මාගේ කමඨහන් සුද්ධ කර දෙන මෙන් ඉතා ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔය මේක ඉස්සරහට යනකොට පේනවා අරමුණෙන් අරමුණට මාරු වීමේ වෙනසකුත් තියෙනවා මේකේ. එකම අරමුණක් තියා බලනකොට අරමුණ ඇතුලේ වෙනස් වීම වගේකුත් පේනවා. ඉතින් මේ සියල්ලටම එඬ දීලා බලන්න හිටියොත් මේ කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. මේ වෙනස් වීම තමයි තියෙන්නේ. ඉතින් හුඟක් වෙලා මේක දිහා බලනකොට ඒකට වළක්වන්න බැරි විදිහට ඒකේ. ඒ වෙනස් වීමට වෛර කරන්නත් එපා, පතන්නත් එපා. ඒ දෙකේදිම වෙන්නේ ස්වභාවික ගලණේ බාධා වෙනවා. ඒ නිසා මේක තමයි භවනාව කියලා කියන්නේ. ඒ නිසා බලන්න වෙනදට වඩා සද්ධාවෙන් වෙනදට වඩා සීලය ගැන සති මේ අදිෂ්ඨාන කරන සතියෙන් මේ තුන නිසා තමයි මේක හම්බුනේ කියලා මෙන්න මේක වැඩි වෙන තාලෙ. මේ විදියට ඇති දෙයට මූණ දීලා ඉන්න වෙලාව වැඩි වෙන තාලෙ කරන්න පුළුවන් නම් අපි ඒකට භාවනා කරනවා කියලා කියනවා. අවසර ස්වාමීන් වහන්සේ දැන් වේදනාවක් එන වෙලාවේදී ඒ වේදනාව මේ මැඩලගෙන ආනාපාන සතියේ ඒක මෙනෙහි කරන එකද හොඳ නැත්නම් ඒ ධර්මවන වේදනාව දිහා බලාගෙන ඉන්න එකද හොඳ ස්වාමීනි? අපේ ප්‍රධාන කර්මස්ථානයේ ආනාපානෙනේ. එහෙමයි. වේදනාව අමුත් එක්නේ. වේදනාව එන්න කියලා අප කෙනෙක් නෙවෙයි ආනාපානෙත් එන්න කියලා නෙවෙයි නමුත් අපි givisගත්ත කෙනා. ඒතකොට වේදනාවට පස්සේ වේදනාව තියෙද්දි ආනාපානෙ බලන්න පුළුවන් නම් පුළුවන් තරම් බලන්න වේදනාව තියෙද්දි තහරහා ආනාපානෙ බැලීම. එතකොට අපි මේ වේදනාවට ඵලයන් කියන හදනව නෙවෙයි වේදනාව කියන්නේ එක ඝණයක් නෙවෙයි අතරමැද තියෙන ඇහිදල් අතෙන් ආනපානෙ බලනවා. ඒකට යම් වෙලාවක වේදනාව ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඒක දරා ගන්න බැරි මට්ටමට යනවා. ඒ වෙලාවේදී ආනපානෙ බලන්නත් බෑ අපේ හිත සම්පූර්ණ වික්ෂිප්ත වෙනවා. ඒතකොට අපි දන්නවා මේ වේදනාව ඇවිල්ලා ටික ටික ටික ටික වැඩි වෙලා ගියා. එතකොට අපිට සිද්ධ වෙනවා දැන් ආනපාන කියන විස්තර එක පැත්තක තියලා මේක ඉවර කරන්න එපායි. ඒකට බොඩි නොලෙජ් එකෙන් අහන්න මොකද්ද කරන්න ඕනේ කියලා. ඒක නැත කෙරුවට ආයසරයක් එකේනවා. නමුත් ඒ අතර තියෙන අල්ලපනලේ ආයෙත් ආනපානේ බලනවා. අන්න ඒ විදිහට මේ වේදනාවේ එන එක වළක්වන්නත් බෑ. ඒ වගේම වේදනාවේ මම ඔක්සිජන් 100ක්ම කාගෙන ඉන්නවමයි කියලා දලදඬු වෙලත් බෑ. ඒකට ඉඩ දෙන්නේ අපේ අර. අපි නිසා යම් තැනකදී සුදු කොඩි දාලා යටත් වෙන්න ඒ යටත් වෙනකොට බොඩි නොලෙජින් අහන දැන් මොකද්ද කරන්න ඕනේ? නැගිටලා ඵලයන්. ආ එන නරබිල්ලක්ම දෙනා වෙනකොට සිවි මේ අපි රූපිට රූපේ දීලා බේරෙන්නේ. නෑ පිටරයක් දීලා නැත්තම් චිත්‍රයක් කරන එක න නරබිල්ලක් මිලනකොට එහෙම අත්පය පොඩ හොල්ලලා බේරලා නැතර කරගන්න බැරිද කියලා අහනකොට කියන දිගරමං එනම් කවුරු. <laughs> අවන්දි කැරියා. ඒ ඒකට වේදන නැතුණට තව පොඩ කියලා එනවා. මේ වෙලාවේදී අපි ඒත් එක්ක බලන ගමන් බලනවා මෙයත් එක්ක 100 100ක්ම යටත් වෙනවා වෙනකොට පුළුවන් ද අතරමැදි අවස්ථාවල පුළුවන් තරම් මේ වේදනාවත් මුණට මුණ දාලා තියාගෙන ඉන්න බලන්න හැබැයි කවදාවත් අතපය දිගාරින්නේ නැහැ කියන හෝ වේදනාව එන්නකොටම වේදනාව මෙනෙහි කරන්න හෝ යෑම නෙවෙයි අනුමත කළ යුත්තේ අවසරයි ස්වාමීන් වහන්සේ මට තියෙන ප්‍රශ්නේ හම්බුනේ දැන් මට ආනාපාන සති කියන්නේ හුස්ම රැල්ල බලන්නට මේ දැන් දැන් තියෙන ප්‍රශ්නයක් ඒක ප්‍රකට වෙන්නෙම නැහැ. හුස්ම වැටෙනවා කියලා අන්තම් තේරෙන සමහරලාට. ඉතින් දැන් හැමෝම මේක ලියද්දී ලියනවා දිග පළල ආස්වාසේ පාස්වාසේ ගොඩක් විස්තර. මම දැන් මට අද කරේ විශේෂයෙන්ම වාඩිලා ඉන්න අර පස් තද වෙන රත් වෙන තැනට හිතුවේ මොකක්ද? තේරුණේ. මම වාඩි ඉරියව්වේ පස්ස තද වෙන තැන එතන මට හරි ලේසි හිත යොමු කරන්න. ඊට පස්සේ භාවනාවේ වෙනසක් කියන්නේ චංචන කම්පල ගතිය එක එක මේවා කළු පාට වෙන ඒ ආකාරයෙන්ම භාවනාව යනවා. ඒක අර හැපෙන තැනම වෙන එකක්ද නැත්නම් ඊට පරිබාහිර වෙන එකක්ද? මගේ ප්‍රශ්නේ හැමදෙරනේ දැන් මම ඒක කරාට කමක් නැහැ නේද කියන්නේ මම මම am i losing ඒ කියන්නේ අර ආනාපානය අතහැරිලා ඒක දිග කොට බලලා දැන් හාමුදුරුවෝ කිව්වා ආනාපානේ ගෙවියාම බලන්න ඕනේ. කියන්නේ ඒ පුරුද්ද මට මගහැරෙනවනේ මම මෙහෙම කරන්න ගියාම. ඒක සතිය තියෙනවා කියලා ෂුවර් එකක් තියනවාද? සතිය තියෙනවා කියලා. එහෙම හඳුනන්නේ. එච්චරයි පළවෙනියම තියෙන ඔය සතියට පේන අරමුණු වල තාරාතිරම් බලන්න යන්න එපා. මේ කවදාකවත් නැති සතිය තියෙනවා. බලන්න ඒක අඛණ්ඩව මොන ආනපානේ හෝ පිම හැපිරෙන තැන හෝ කම්පන ජාල මොකකින් හරි සතිය හුරු කරගන්නකෝ. ඒ අජිතත අරමුණ වෙන අරමුණත් එක්ක තාරාතිරම් මනින්න යන්න එපා. එනිසා බලන්න පුළුවන් තරම් සතියත් එක්ක වැඩි වෙලා ඉන්නේ. එතකොට හුරු වුණාට පස්සේ අපිට එනවා ලොකු ඉඩපාඩුවක්, choice එකක් එනවා පස්සේ. නිසා දැනට සාතික කරලා දෙන්න සාතික කරන්න උත්සාහ කරන මේ හැපෙන තැන වශයෙන් හෝ කම්පන චංචල වශයෙන් හෝ ආනපනෙ තියෙනවා වැට විස්තර දැනීම වශයෙන් හෝ මට දිගට සතිය දිගට කියන්නේ වෙනදාට වැඩි සතිය තියෙනවායි ඒක පිළිබඳ සැකයක් තියෙනවද? නැහැ හම්බුනේ. එච්චරයි. ඒක වැඩෙනකොට අනිත් හරි ඔක්කොම කටයුතු සම්පාදනය වෙනවා. simple as that. ඊළඟ ප්‍රශ්නය um, second attempt at observing could um, could observe the process of inhalation and exhalation easy and fast no distra- uh, distortion of wave patterns could see various bright colors moving, shifting and flickering and changing shapes. I don't know if this is my active imagination or it's a stage of uh, improvement which need advice. So still if you have the connection, if the uh, inhalation and exhalation at the eye shot, you are on the correct path. keeping that aside and if you are going to worry about the secondary object that you are in the wrong path. මීළඟ ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ අරමුණ ආනාපාන සති කයෙහි සිට පිහිටවීම පරයන්ක එක ඊයේ රාත්‍රී පරයන්කයට වාඩි වූ සැනින් හිත ලීන වී නිින්ද වැනි තත්වයට වැටි අවදි වූයේ සීනෝ නාද වීමෙන් පසුවේ පරයන්ක දෙක අද උදේ අලුයම පරයන්කයේ විශේෂ වූකි පරයන්කේ එකේලත් අත්දැකීම අනුව මෙම පරයන්කයට කිසිදු අපේක්ෂාවක් තොරව අපේක්ෂාවක් තොරව වාඩි වූෙමි වූයෙමි ආශ්වාස ප්‍රාශ්වාස ආරම්භන සම වී ඇති බැවින් කයේ සිත පිහිටුවා භාවනා කරගෙන ගියෙමි විනාඩි 10ක් පමණ සිටී සිටීමේදී හිත නින්දට වැටුනි නින්දෙන් අවදි වූ සැනින් හිත කය වෙන වෙතට ගියේය ඒ ගැන හිතේ යම් සතුටක්ද ඇතිවිය පරයන්කය තුල මෙලෙස හිටින් නින්දට වැටුණු අවස්ථා වූ අතර අපහසුතාව තොරව නැවත හිත කයට යොමු වී කයෙහි ඇති ආකාර වරහන් ඇතුලේ සටහන් දුටු වෙමි. පරයන්කේ ඉතිරි කොටස පහසු අතර සිතෙහි විසිරීමද අඩුවිය. මේ අවස්ථාව වාර්තාවට ඇතුළත් කිරීමට සිටුවේ මා නිින්ද සමග ආරවුල් කරගත් අයකු බැවිනි. නිදිමත සතියට හසු කර ගැනීමට හැකියිය යන හැකියවීම ගැන මම සතුටක් ඇති වූ බවත් මට සතුටක් ඇති වූ බවත් මෙලෙස ඉදිරිපත් කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. ඔය මේකේදී අර හැකි සංඥාවාවට සම්පූර්ණ පරිචය සම්පූර්ණ වශීභාවේ නැහැ. ඒ නිසා මේක වැරද්දක් නෙවෙයි. මේකට වෙන්න දෙන්න හැම වෙලාවෙම නිින්දෙන් අවදි වෙන වෙලාව ගැන පොඩ්ඩක් වැඩි අවධානයෙන් දීලා අවදි වෙනකොටම Taman අන්‍ය විහිිත හිතකින්ද නැත්නම් මට කරන්න තියෙන දැන් ආනපානට යන්නේ කියලා ආනපානට ගියාට පස්සේ ආනපානේ අර තිබුණු තාටම සාන්තව හිතේනවනම් තමන් මේක වශී කරගෙන තියෙන්නේ. ඒ නිසා මේ නින්දට සූදානම් වීම යෑම තා නින්ද වීම වැරද්දක් නෙවෙයි මේක අභ්‍යාස පන්තියක්. මේක ස්පෙෂල් ටාස්ක් එකක් කියලා ගියොත් අර හැකි සංඥාව එන්න එන්න වැඩෙන්න පටන් ගන්නවා. මීළඟ ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේ ආනාපානයේ ගෙවි ගිය පසු ඒ පිළිබඳ දැනීමක් නැත. දැන් සිත යොමු කළේ දැන් සිත යොමු කළ යුත්තේ කුමක් සඳහාද? ගෙවි ගිය ආනාපානයේ දෙසම බැලීමටද question mark. ඔය දැන් අපි බලන්න ඕනේ අරමුණක් සහිතව දැකපු සතිය තියෙනවා. දැන් අරමුණක් නැතුව සතිය පවත්වන්න පුළුවන්ද බැරිද කියන එක තමයි ඊගව අභ්‍යාසය. අරමුණක් හොයන එක නෙමෙයි. අරමුණක් සහිතව කෙරුවා. දැන් අරමුණක් නැතුව කරන්න පුළුවන්. අපි ලෑල්ලක් අරගෙන ඉරන්ඩෝනේ ලකුණු කරලා තියෙනවා. දැන් ලකුණ ඉවරයි අපිට පුළුවන් ද ඒ ඉර දිගේම කපාන යන්න. ඉර නෑ දැන්. ඉර ඉවරයි. ඒ ඒ ගත්ත ලයින් එක දිගේම කපාන යන්න පුළුවන්. කීයට දෙනවනේ සම්කේති ගයිඩන්ස් එකක් අපිට. ඉර ඉවරයි යන්න පුළුවන්. නැත්නම් උන්න ආ ඉර ගහගෙන යන්න පුළුවන්. නමුත් අපිට ඕන කරලා තියෙන්නේ අරමුණක් නැති සතිය අරමුණක් ඇති සතියට වැඩිය කාර්යක්ෂමයි කුසලතාවකින් යුක්තයි. ඒ නිසා තවදුරටත් අරමුණක් හොයන්න එපා. තවදුරටත් සතිය තියෙනවද කියන එක පොඩ්ඩක් පරීක්ෂා කරන එක තමයි කරන්න ඕනේ මේ වෙලාවේ. ඒ කියන්නේ ආය හුස්ම දිහා බල බල ඉන්න හොඳ නැහැ නේද? උනොත් වෙන්නේ හොද හොද මඩේ දැම්ම වෙනවා. ඇට්ටුණා වෙනවා. මේ ගාව තියෙන අභ්‍යාසයේ සෙල්ලක්කාර අභ්‍යාසය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ මේ කායට සිත දැමීම ඒ කියන්නේ මේ හුස්ම රැල්ල ගෙවිලා කයට සිත දැම්මම එතකොට කයේ තියාගෙන ඉන්නවා. ඒක විකල්පයක්ද එහෙම නැත්නම් ඒ කියන්නේ ඒක නිකන් අපි අර අකමැති හින්දා කයට හිත ගේනවද? නෑ අතරමැදි ස්ථානයක් විදිහට ගන්න පුළුවන් කළ යුත්තේ නම් අරමුණක් නැතුව සතිය තියෙනවා ඒක ප්‍රූව් කරන එක. ඒක යෝගාවචර පිළිගන්න කැමති නැහැ කියලා හිතන්න. එහෙම නැත්නම් එහෙම බෑ කියලා හිතන්න. එහෙමනම් ආනපාන නැතුණත් කන ඉඳගෙන ඉන්න බව දන්නවනම් ඒත් ඇති. ඒකේ වෙලාවට නිකන් අර උතුරුතරුව වගේ Tamanට පේනවා යන ඩිරෙක්ෂන් එක හරි කියලා. කොයි වෙලාවක හරි එක පුරුදු කරලා පුරුදු කරලා කිසිම අරමුණක තියාවක් නැතුව සතිය තියෙනවා කියන එක දැනගන්න පුළුවන් නම් ඒක ඊටත් වැඩිය ශ්‍රේෂ්ඨයි. ඒ කියන්නේ දැන් මට තේරෙනවා මම කරද්දි දැන් අර අරමුණ ඉවරින් හින්දා ඒක බලන්න කැමැත්තක් ඇත්තෙම නැහැ. කයට ඒ වෙනුවට ඉක්මනට එන්න කැමති. එතකොට ඒක එහෙම කරන එක සුදුසුද එහෙම නැත්නම් අරමුණට බලන්න කැමැත්ත හෝ අකමැත්ත හෝ කායට එන්න ඕන එක තමයි කෙලෙසේ කියන්නේ. ඒකටද උදව් කරන්නේ. එහෙම නැත්නම් ඉන්න බෑ පුළුවන් ඔබට එහෙම නැතුව ඉන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ ඉන්නවා. දැන් මායයටද යන්නේ මේ බුදුහාමුදුරුවන්ට යන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. ඒක නිසා අර අරමුණ නැතුනට කය හැරි ඉන්න එක යම් ප්‍රමාණයක අරසාවක් තියෙනවම තීත්‍රද හොඳ එකකුත් තියෙනවා කියන්නේ මම මේ හදන්නේ. ඒ නිසා වැඩිපුර උත්සාහ ඕන මේ අර ආනාපාන කෙවිච්ච තැනම එතනම ඉන්න උත්සාහ කරන එක තමයි මොනවද මට මේ මොනවා කරබ කවුළු කරබර කරා සතිය ගන්නවද කියලා බලන්නකෝ අරමුණ තිබුණා නෑ කයට ගියා මොන දෙයකට ගියත් කමන්නේ මොන දෙයකට වුණා සතිය කැඩෙන්නේ නැත්තම් අපිට ෆුල් මාක්ස් හම්බ වෙනවා ඒ හුස්ම නැති වුණ නැති වෙලා තියෙන తත්වය ඒ දිහාම බලාගෙන ඉන්න කියන නේද අපේක්ෂා කරගෙන යනවා ආයේ හුස්ම හොර මේ හුර හුර හුස්සලා බලන්න යන්න කියන එකයි හම්බු කියන්නේ. මට මට පහසු වුණේ මගේ එක්ස්පීරියන්ස් එකට මම කතා කරන්නේ. කියන්නේ මගේ හිත හරියට විසිරලා තියෙන්නේ. මුළු ලෝකෙ පුරාම හැමතිස්සෙම සිතුවිලි ගලනවා ගලනවා ගලනවා. ඒ විස්තිච්ඡ සිත එකතෙන් කරගන්න මට පහසුණා අර මම දැන් මෙතන ඉන්නවා කියලා මගේ ශරීරයට ගත්තා. මොකද මට හුස්මට එකපාර ගන්න බැරුණා ස්වාමීන් වහන්සේ. ඉතින් ශරීරයට ගත්තාම මම දැන් වාඩි වෙලා මට මෙහෙම මගේ ශරීරය නිකන් පේන ගතියක් පේනවා මේ වාඩි වෙලා ඉන්න තැන, ටක් වෙන තැන, අත තියෙන තැන එහෙම මම ස්කෑන් කර කර කර කර කර කර ගොඩ කල් හිටියා. ඒ ඉන්නකොට ඉන්නකොට ස්වාමීන් වහන්සේ ඒ අර ලෝකෙ විසිරිච්ච හිත මේකට ගත්තා කියලා මට දැනුණා. ඒක මම කරා නෙමෙයි ඒක කෙරුණා වගේ දහසක් වුණා. ඊට පස්සේ අර ලෝකෙ සිට ශරීරයට ගත්තාම ශරීරය දිහත් බලාගෙන නිකාංගේ නිකන් ඒක දිහා බලාගෙන ඉන්නකොට ඒ හිත හිමින් හැරේ අර දැන් ශරීරය නිශ්ශබ්ද වෙලා අර ඇතුලේ මොකක්දෝ හෙලවෙනවා කියන එකක් හුස්ම එහාට මෙහාට යන එකක් දැනෙන්න ගත්ත සංහස. එතකොට අන්න එහෙම ගිහිල්ලා දැන් අර ලෝකෙත් ගියා ඊට පස්සේ ශරීරෙත් නැති වෙන ගතියක් වගේ තමයි දැනුනේ. දැන් හැබැයි හුස්ම රැල්ල එහාට මෙහාට යන ගතියක් පේනවා. එතකොට ඒ හුස්ම රැල්ලෙත් දිගටම දිගටම ඒකත් බලාගෙන ඉන්නකොට ඒකත් සියුම් වෙන ගතියක් දැනුණා. අන්න ඒ ක්‍රමය හරිය ලස්සනයි කියලා මට අද මම සන්තෝෂෙන් කියන්නේ ඒක හරි ලස්සන ක්‍රමයක් සම්මාස. මොකද දැන් මම පිටතර දක්ෂ කෙනෙක් නෙමෙයි. මට සමාධියක් කියන එකක් හරියට එන්නේ එන්නේ නැහැ. මම සමාධිය ගන්න කියලා ඉස්සර ගොඩක් භාවනා කරා. නමුත් මට ඒක ගන්න පුළුවන් ශක්තියක් මට නැහැ. හැබැයි මට අර මගේ හිතත් හරියට විසිරෙන කෙනෙක්, හරිම ඇක්ටිව් කෙනෙක් මම. එතකොට ඒ විසිරුණු සිත ස්වාමින්වහන්සේ කියපු විදිහට අර සිරුරට ගන්නවා කියන එක නම් හරීම පහසුයි කියලා මට දැනුණා. මම හිතන්නේ ඒක හරි වටිනවා හම්දනේ. ආධුනික අපි ඔක්කොටම නෝන මාත්‍යන්නේ. <laughs> ඒ ඔය වටිනවා වටිනවා. ඒක මගේ හොඳ හොඳ මම මේ ඔක්කොටම කියන්නේ ඒක සමහරට මේක ඔයගලන්ට වැරදෙන්න පුළුවන් නමුත් මට ඒක හරියට. නෑ මේකට දෙන්න තියෙන නිදර්ශනේ තමයි ඒ අරමුණ නැති වෙනකොට සැකයක් එනවා. දැන් මොකද්ද කරන්නේ? ඒක තමයි කෙලස් කියන්නේ. ඒ කෙලස් වලට අපිට රබර් සූපුව දෙන්නත් පුළුවන්. ආනපනේ නැවත එනකන් ඉන්න පුළුවන්. එනතන් කය මතු වෙනකන් ඉන්න පුළුවන්. මොනවා නමුත් අවධාන ඵලෙ වෙන තියෙන්නේ මේ රැකේ තමයි කෙලස් කියන්නේ. ඔබට පුළුවන් ඒරෝඩයිනමස් වල මොනවත් නැතුව ඉන්න. අතරමැද ඔය ඕනේ අපි ඒක දඳා ක්‍රමසාවිදි පාවිච්චි කරලා ගමන්නේ ආපු පාර මතක් කරන්න පුළුවන්. ආනපනේ ගිවිච්චරි මතක් කරන්න පුළුවන්. කය කයේ ස්වභාවය මතක තියාගන්න පුළුවන්. ඒ කොයි එකත් කරන්නේ අර සැකේ තියෙනවනම්. හැකේට Tamanට ගැළපෙන ක්‍රමයක් හදලා දෙනවා. ඒකේ එක එකනා එක එකනට ස්පෙસિෆයි. ඒක කවදා හරි වෙලාවක් එනවා. ඒ හැකෙමුත් පස්සේ ආය ආනපනවත් ඒකක් සියුම්. මේ කාය දැන් පිළිබඳ දැවටන එකත් එන්න එන්න සියුම් වෙනවා. අන්තිමට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අපිට පුරුදු වෙනවා. මොනමත්ම අරමුණක් නැහැ. හැබැයි නිින්ද ගිහිල්ලා නැහැ. මැරිලා නැහැ. ක්ලාන්ත වෙලා නැහැ. තී නැති වෙලා නැහැ. නැත්තම් තීය තියෙනවා. කියලා ඒක තමයි අපිට ගන්න තියෙන කෙලෙස් අඩුම තත්ත්වේ. ඒකට යන්න මීට වඩා කෙලෙස් අඩු තිනකට ඕන දෙයකට කොම්ප්‍රොමයිස් කරන්න. මීට වඩා කෙලෙස් අඩු ඕන එකක් කොම්ප්‍රොමයිස් කර කර ඒක යන්නේ දිගටම මේ අඩු වෙන ගෙවෙන පැත්තට තමයි. සම්නසර ඇති තැන ඉඳන් නැති තැනට යන්නයි. නිත්‍ය සංඥාවෙන් ඉඳන් අනිත්‍ය සංඥාවට යන්නයි. දන්න තැන ඉඳන් නොදන්න තැනට යන්නයි කියන සංකල්පය හරි ලස්සනයි. ඒ කියන්නේ ගොරෝසු තැන සිට සියුම් තැනට යනවා. ඒ සඳහා තමන් මීට වැඩිය සියුම් ඕන දෙයක් රිෆියුජ් කරගන්න. ඊට වැඩිය තව සියුම් දෙයක් ඕන එකක් ගන්න. මේ Taman දැනගන්න මේව ගත්තත් නැතත් වෙන්නේ ගෙවන් වීමක් කියන එක. රූප ධර්මයන්ගේ ගෙවන් වීමක්. ඒ ඒ යෝගාචරයාගේ මහත්මයේ දෙවෙනි ප්‍රශ්නේ ඊ රාත්‍රී 8:09 භාවනාවේදී ආනාපානයේ දිගටම තිබුණු අතර ඊට සමාන්තරව විවිධ දේ ගැන කල්පනා කරමින් සිටි බව දැනුනි. මෙය පිරිසුදු කිරීම සඳහාගත් උත්සාහය සාර්ථක නොවිය. මේ සිදුවන්නේ ශ්‍රද්ධාව හා වීරිය අතර අසමතුලිතතාවයක් නිසාද අද උදේ 10 11 අතර පරයන්කයේද මෙසේම විය. දිගින් දිගටම මෙම தત્ත්වය පැවතීම නිසා යම් අසතුටක්ද උදා වී ඇත. මේ මගහරවා ගැනීමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ත්වන් සර්. ඔය මතුවෙන අසතුට එහෙම නැත්තම් මන්දෝත්සාහී බව පශ්චාත්තාපේ එන්නෙන් අඩු වෙනවනම් දිනුවා. එච්චරයකට කියන්නේ. පශ්චාත්තාපේනවා. ඒක බෑ ඉස්සර දැන් ඉතින් දන්නවා ඉතින් මමට කරන්න දෙයක් නැහැ. ඒක කරගෙන යනකොට ඒ පශ්චාත්තාපයත් ගෙවිලා ඒක අඩු වෙන බව වාර්තා කරගන්න පුළුවන් නම් ඒක ඉතින් ලොකු 3 dimensional observation එකක් තියෙන්න ඕනේ. ඒක දිහා බලන්න බෑ ඒක තියා එන වෙලාවේ දැනගන්න ඕනේ ඊයේත් පශ්චාත් වුණා අදත් පශ්චාත්තාප වුණා ඉතින් කරණ දැන් මේ පශ්චාත්තාපේ වෙන්දට වැඩිය වශී වෙන ගතියක් තියෙනවා පාලනය වෙන ගතියක් තියෙනවා අඩු වෙන ගතියක් තියෙනවා නම් ආ ඒකත් ජයසිරි මංගලම් කියලා අනේකයි තියෙන්නේ ඒකට ක්‍රමයක් නැහැ මොහිට කරන්න විතරයි පුළුවන් නේද මොහිට කරන්න ඕනේ ඒක සමහරවිට ප්‍රශ්නේ ලිවි මම ඒක පළවෙනි කොටසේ අර ආනාපානය සිඳී ගිය අවස්ථාවේ ස්වාමීන් වහන්සේ දැන් කර්මස්ථානය දිවුණාට පස්සේ අපි නිරීක්ෂණ බලාගෙන උපකල්පන අඩු කරලා ඒ විදිහටම දිගටම සතියපත් ඔය conceptual statement එකක්. ඔගේ කියන්නේ අපි මෙහි ඉඳලා හඳට යන්න හදනකොට සතිය ගුරුත්වාකර්ෂණය නැති තැනදී මොකද කරන්න ඕන කියලා මෙහෙදී ඇහුවට එතෙන්ට යනකම් ඒ ගිය ඇස්ට්‍රොනෝට්ට කරන්න දෙයක් මිසක් මෙහි ඉන්න කාටවත් උපදෙස් දෙන්න බෑනේ. මේ ගුරුත්වාකර්ෂණ තියෙන ලෝකයක් නම් මේ කතා කරන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ගුරුත්වාකර්ෂණ නැත්තෙන්ට යන්න වෙනවා. අපිට හිතා ගන්න පුළුවන්. නමුත් මේක කළ යුතුයි කියන්නේ බෑ ගිය කෙනා තමයි ඔරිජිනල් මිනිහා යා ගන්න ක්‍රමය. නිසා අරමුණක ඉන්න තාක්කල් අපි ගුරුත්වාකර්ෂණේ ඉන්නේ. අරමුණක් නැති වුණාට පස්සේ ගුරුත්වාකර්ෂණේ නැහැ ඉන්න පුළුවන්. ඒකෙදි මෙහෙදි ගන්න උපදේශ ඔක්කොම මේ හම්බෙන්න ඉන්න බබාට කේන්දර හදන්න හදනවා. තම බබා හම්බෙලා නැහැ. යන්න අප්පා ඕනේ මගුලක් වෙච්චවයි කියලා ගම්මෝගෝ චිකාගෝ කියලා යන්නේ කනේ සීන්නේ. From Jambi to the old pond plop. ක්‍රම ඔක්කොම ගිහිල්ලා ක්‍රම නැත්තනකට වැටෙන්න ඕනේ. මොනම ක්‍රමයක්වත් නැහැ. පුළුවන් නම් කව බැන්න කව. පුළුවන්. යන්න ඉස්සෙල්ලා ඔය ලියන්න තියෙනවල ඔබ ඔබ බලනවා කියලා කියන්නේ බය. ඔය අඩි 6ක් උස වුණත් ඔබ බයයි. සැකේ සද්දාව නැහැ. ඉතින් අපි ඔක්කොම ළඟ තියෙන ලෙඩ නෙමෙයි. මොකටද බය වෙන්නේ? අපි මොකටද කියන්නේ? බය තමයි. ඒ නිසා මේ වෙලාවේදී බුදුහාමුදුරුවෝ නියමිතට බුදුහාමුදුරුවෝ රැස්වී තන දකින්න මොනම ලෑස්තියක් නැතුව යන්න. ගියාට පස්සේ කරගොල ඇතරිය වගේ වෙනවා. අන්න ඒ වෙලාවේදී ක්‍රමසහවිදි ඔක්කොම එතෙන්දී එනවා. ඔය කවුරු මොනව ඇහුවත් ඔය එකම දෙයක්වත් එතෙන්ද එතෙන්දී වළංගු වෙන්නේ නැහැ. මේ ගියෙත් බුදුහාමුදුරුවෝ නිසා. මේ හම්බෙච්ච දේ ඒ විදිහටම ඔරිජිනල්ම රස බලන එකයි තියෙන්නේ. හරිම ඉලෙක්ට්‍රික්, හරිම ඉන්ට්‍රින්සික්, හරිම ඉම්ප්‍රොම්ප්ටු. හරිම රීජුවනේෂන්. ඔය අහා ගියාට පස්සේ ඒක නිකන් මේ ඉඳුල් වෙච්ච එකක් වගේ. මම හිතන්නේ වයසත් වැඩි දැන් ඔකට. ස්වාමීන් වහන්සේ මේ හැබැයි දැන් ස්වාමීන් වහන්සේ කිව්ව දේ අපට පස්සේ ප්‍රශ්න අහන්න හිතෙන්නේ නැහැ. මොකද මේ මේක අදාළ දැන් ආ ප්‍රශ්නේ මීට කලින් මම ප්‍රශ්නයක් අහුවර බ්ලයිට් ෆ්ලිකරින් වගේ පේනවා කියලා. දැන් ආනපාන කරද්දී. ආනපාන කරද්දී ඉතින් මේ මට දැනගන්න ඕනේ ඒක දිහා දැන් මේ සැරේ දෙපාරක් වුණා. මේ අද වෙද්දී ඒක දිහා මම බලාගෙන ඉඳලා මේ මට තරහක් ආවා. මම කල්පනා කරා මේ මොන වදයක්ද මේක මට මේ මගේ බ්‍රෙත් ඉන්හෙලේෂන් එක්ස්ප්‍රෙෂන් දිහා ගන්න බලාගෙන ඉඳියන්න මේක ඇවිල්ලා මගේ මූණ ඉස්සරහට නටනවා මේ ඒකට දැන් ස්වාමීන් වහන්සේ විස්තර උත්තර දුන්නේ ආන්ටි ප්‍රශ්නය අහද්දි මොකද කරන්න කියලා මේ ස්වාමීන් වහන්සේ කියන එකට ද්වේෂයක් ඇති කරගන්නත් එපා ඒකට ආසාවක් ඇති කරගන්නත් එපා කියලා ඉතින් ස්වාමීන් වහන්සේ එහෙම දැන් ඕක දිහා තරහා වෙලා ඉඳලා ටිකක් වෙලා ගියාම ආපස්සට මතක් වුණා දැන් මේක දිහා බලලා තේරුමක් නැහැ දැන් බලන්න ඕනේ ආපෝ එක්ස්ලේෂන් ඉන්හලේෂන් තියනවාද කියලා. ඒතකොට ඒකත් තිබ්බා. ඒක දිහා බලාගෙන ඉඳි ආපෝ අරකට හිත යනවා ස්වාමීනාංශ. එතකොට ඒක තමයි දැන් පළවෙනි බබා හම්බුනාට පස්සේ ඒකත් ලොකු දෙයක් නේ. අත්තම්මත් ගෙනාලා නැන්දම දෙවෙනි බබා හම්බෙච්චා මොකද කරන්නේ? විසිකොන්නද පළවෙනි එකා? දැන් ඌත් ඔච්චර කරුවත් අර පොඩි එකා තනිය ඉරකට මූත් ඉල්ලනවා තනිය. එහෙම නෝ. දැන් ඊට පස්සේ ওই මගුල තියෙ තුන්වෙනි බබා හම්බ වෙනවා. කාලා වරෙන්කෝ. යකෝ මේ ඔක්කොම එකක්වත් කරදරයකට ගන්න එපා. ඒක පුළුවන් නිසා තමයි හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා වේලාවක ඒක අවධානය ඉල්ලුවා. මේක අවධානය තමයි දැනගන්න ඕනේ නෝම් එක මොකක්ද කියලා. මට පුළුවන් වෙච්ච වෙලාව හැකනම් හැම වෙලාවෙම මූල කර්මත්තානේ රිප කරන්න. වෙන ඕන එකක් ඇවිල්ලා හැක නැහනේ. ඕනේ දෙයකට යන්න දෙන්න. මේ හැකයක් තියෙනවා නම් විතරයි අපි මූල කර්මත්තානේ මේ උරගා බැලීම සඳහා ප්‍රත්‍යක්ෂණය කරන්න පාවිච්චි කරන්නේ. දැන් රිස්ක් ලව කෙනෙක් කියන්නකො. දැන් ඕන දෙයක් වෙච්ච මොනම දෙයක්වත් වෙන්නේ මේ මේ මේ මේ අපි ප්‍රශ්නේ විසඳන්න හදන්නේ සැක සැකේ දුරු කරන්න. මේ මූල ධර්මානුකූල වගවීමක් කරන්න. ඒක සඳහා මූල කර්මස්ථානේ ගන්නවා. සැක නැහැනේ. රිස්ක් ලව එනවා ෆ්ලිකරින් දිහත් බලන්න ආනපන දිහත් බලන්න හැබැයි දැනගන්න මොන හරි සැකයක් ආපු වෙලාවක ආනපන ඇස්පන අපිට තියෙනවා ඇහි දුරේ තියෙනවනම් අයි ෂොට් එකේ තියෙනවනම් we are in the safe range. අපි ඉන්නේ ගෝචර අධ්‍යත්ත භූමියේ. ඉතින් එතන තමයි thrill එක තියෙන්නේ භාවනාවේ. ඔක්කොම කලින් කියලා දීලා ගියාම පස්සේ කිසිම නෑ ගතියක්. තියෙන්න ඕනේ නිකන් මේ අහස් ගුරුපත්තු කරවක උඩෝ කියලා ඩෝ ගාව ඉවරයි. දහවයිද තියෙන බය වෙන්න බෑ. අර වගේ නහා කියලා නෑනේ තාම. ඒ වගේ පිනොන්දයක් ගන්න නැත. මොකද්ද අප මේ ජීවිතය ඇති වෙදී මේ ඔක්කොම ප්‍රෝග්‍රෑම් කරපු ලයින් එක වැඩ කරනවා අපි නිකන් චිම්පන්සි වගේ. උ ගහන එකයි තියෙන්නේ බඩ පිනුවක් දෙකක් ඉඳලා ඉන්න. ඒකේ නෝ ඉස්සරහට එනකොට බලන්න ඒකේ රිස්ක් ලවින් එහෙම නැත්නම් නොවල්ටි එකට එහෙම නැත්නම් අන්නෝන් එකට ඒ තියෙන ඇලර්ට්නස් එක විතරමයි මනුස්සකම කියන්නේ. අනේ ඔය ඇල නන්නෝන් එකට නවල් ටිකට බය නම් ඉතින් සාමාන්‍යයෙන් කියන්න වෙනවා තීසනෙක් කියලා. මුද්‍රෙන් අපිට දෙන්න හදන්නේ manussකම. එකකටවත් බය වෙන්න එපා. ඔබ බුද්ධෝත්පාද කාලිකම සද්ධාව දෙනවා. සීල තියෙනවා. සතිය තියෙනවා. මරණ මර්චයි. කම්මෝගෝචිකාවෝ යන්නේකයි තියෙන්නේ. අවසාන ප්‍රශ්නේ මේක මේ මූලධර්ම වලටත් කිට්ටුයි. නමුත් ඒක තමයි අන්තිමට තිබ්බේ. හැබැයි කෙටි ප්‍රශ්නයක් හින්දා මම ඉදිරිපත් කරන්න. ගරු ස්වාමින් වහන්සේ කරුණාකර පැහැදිලි කර දෙන්න නින්දේදී සතිය පවත්වන්න පුළුවන්ද? මේ මෝඩ ප්‍රශ්නයක්ද දන්නේ නැහැ. නින්දේදී දකුණට හෝ වමට හැපි වමට හැරි නිදියන විට මම දැන් දකුණට හැරෙනවා මම දැන් වමට හැරෙනවා යයි සිටිය සිටිය සතිය පවත්වා ගන්න පුළුවන්. නමුත් ඒ වෙලාවේ නිින්දෙන් අවදි වී වරහන් ඇතුලේ බාගෙට යයි සිටේ. දෙවැනි ප්‍රශ්නේ ඔබ වහන්සේ පැවසුවේ සෝවාන් වන විට බුදුන් දහම් සංඝ වෙනුවෙන් අචල ශ්‍රද්ධාවක් පහළ පහළ වූ බවයි. මේ ශ්‍රද්ධාව හටගන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති වූ විටද මම අහලා තියෙනවා අචල ශ්‍රද්ධාව කියන්නේ තමන්ට තමන්ව මරන්ට ආවත් අපේ බුදුන් වහන්සේ දර්ශනය තුළ පැහැදීම නොවෙනස් වන බවයි. ඒ කියන්නේ එවිට මමයා නැති බව නේද? කරුණාකර මේ පැහැදිලි කර දෙන්න. මූලධර්ම ප්‍රශ්නයක් නම් තමයි වරහන් ඇතුලේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය දෙවෙනි ප්‍රශ්නේ තියෙන විදිහට මේ සෝවාන් වීම සඳහා උපමාන දෙකක් තියෙනවා. බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නේ කෙරේ තා තමන්ගේ සීලය පිළිබඳව සැක නැහැ. අවික්කප්පසයි. එහෙම නැත්නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡ සීලබ්බත පරමත නැහැ. ඉතින් මේ දෙක අතර සංසන්දනය කරන්න බැරි කමක් නැහැ. නමුත් මේ දෙක මේ උපමාන දෙකක්. පළවෙනි කොටසට කියන්න තියෙන්නේ අපි සිහිනේදී නින්දදී සතිය පැවැත්වීම පිළිබඳව අපි ආධුනිකවට කතා කරන්නේ හොඳට සිහිය තියේදී සතිය පවත්වන්න කියනවා. තියලා ඒක ගෙවෙන්න අරින්න කියනවා. ගෙවෙනවා. ගෙවෙනකොට මොකද වෙන්නේ කියලා බලන්න. ඒකට යන්න තියෙන ටික ටික. මොහොතට බයිනකොට තමයි කැමෙත් තැනට යන්න පුළුවන්. මේ වලලු කර මට්ටමට ධනහිස් මට්ටමට එන්න එන්න මට්ටමට කියලා අපෝ ඕනනම් එන්න පුළුවන් කොට. හැබැයි අන්තිමටම යන්න පුළුවන්. ඒ නිසා ඉස්සල්ලාම ප්‍රශ්න පටන් ගන්න දන්න දැනේ. ඇන්නුවල ඒක ඉවර වෙන්නේ දොඳන්න තැන. ඒ නිසා කවදාකවත් මෙතන පය පැකිල්ල වැටෙන්න දෙයක් නැහැ. ක්‍රමකෝ යන දේ ඉස්සලා නින්දේ පරිද කතා කරන ඉස්සලා හොඳට බලන්න අනිකුත් වෙලාවලත් පවතින සතිය වැඩි නම් ඒක අපිට ඇඟෙන්නේ ওই වෙනත සතිය පවත්වන්න බෑ කියන තැන් වලත් හැකි සංඥාව එන්න පටන් ගන්නවා. ඒක ඒක සතිය ආවේනික ලක්ෂණයක්. මගේ ආවේනික ලක්ෂණයක් නෙවෙයි. ඒ නිසා පුළු පුළුවන් තරම් බලන්න නින්දෙදී සතිය නැත්තම් අරමුණක් නැත්නම් සතිය පවත්වන කෙනාට අරමුණ තියෙන හැම වෙලාවෙම වෙනදාට වඩා දවල් එළියේ. එහෙම නැත්තම් ලයිට් එක දාගෙන ඉන්නා වගේ තේරෙන්න පටන් ගන්නවා නම් එහෙනම් අත පැත්තට කියලා අර පැත්තට හිතන්න බලන සාපේක්ෂව. අතනින් පටන් ගන්නට නම් බෑ. අද දිනට નિયમિત ලිඛිත ප්‍රශ්න ඉවරයි. ඔව්. ඔව්. අවසරයි ස්වාමීන් වහන්ස මේ ප්‍රශ්නේ මම අද ඉදිරිපත් කරපු ප්‍රශ්නයකට සම්බන්ධ ඇත්තටම ප්‍රශ්නයක් නෙවෙයි පැහැදිලි කිරීමක් අහගන්න ස්වාමීන් වහන්සේගෙන් මම අර සක්මන් භාවනාව ගැන අහපු ප්‍රශ්නේ මම අර ඇවිදිනකොට මගේ ඉන දෙපැත්තයි වලලු කරයි තද වෙන ගතියක් දැනුණා ඊට පස්සේ මම ඒක බලන් උත්සාහ කරාම මට හිතුණා මේක නේද ස්වභාවික తত্ত্বය සතිමත්ව ඉන්නකොට නේද ඒක පෙනුනේ කියන්නේ. ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර ආසේවන ප්‍රත්‍ය කියලා වචනයක් මම දැනගන්න කැමති ස්වාමීන් වහන්සේ ආසේවන ප්‍රත්‍ය කියන්නේ මොකද්ද කියලා. පළවෙනි වතාවට ඇසුරු කරන වෙලාව. මේක ඉස්සල්ලාම Tamanට දැනෙච්ච වෙලාව. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක ඊට පස්සේ ඒක දිහා ඒක දැනන දැනුමෙන් ඊගාවට කරන වැඩ පිළිවෙල භාවනාව කියනවා. එහෙමයි ස්වාමීනි. භාවනාව කියන්නේ සක්මන් භාවනාවේදීම දැන් ඉතල දැක්කනේ. එහෙමයි ස්වාමීනි. ඒක ඔප්පු කරනවද නිෂ්ප්‍රභා කරනවද? ඒතකොට ඒක භාවනාවක් වෙනවා. එහෙමයි. ඉතලම ආධේවනේ වෙන්නේ නැතුව අපි කරන්නේ නිකන් රෙජිමෙන්ටේෂන් මෙකැනිකල් වැඩපිළිවෙලක් විතරයි. වෙලාවක පොඩ්ඩකට නිකන් තේනවා මේක තමයි මේ භාවනා කෙරුවේ නැත්තම් මේ මඟුලවත් දන්නේ නැහැ. අනිත් වගේ පොඩි දෙයයි මේකේ වැටෙන්නේ. ඊට පස්සේ ආයෙනම් දිගට භාවනා කරනකොට මීට වැඩි දෙයක් භාවනා කරන්න පුළුවන්. ඒක ඒ කියන විශ්වාසයෙන් ගියාම. ඒකට එතකොට ආසීවන ප්‍රත්‍ය භාවිත භාවනා ප්‍රත්‍ය බවට පත් වෙනවා. එහෙමයි සර්. ඒකාන්තයේ ඕන වේදනාවක් නෑ ඕනම විෂයකට මේ අපේ එක්ස්පීරියන්ස් තියෙන ඕනම දෙයකට ඒක ඇතුල් වෙන මේ චිත්ත නියාමයක් ඇතන තියෙනවා. මෙනෙහි කිරීම කියන එකයි ඉංග්‍රීසියෙන් noting කියන එකයි පොඩ්ඩක් විස්තර කරන්න සමිඳහන්ස. noting labeling and knowing කියලා. ඔව්. ඔයකේ හොඳම රචනයක් තියෙනවා පණ්ඩිතාංශික බොහොම ලස්සන විස්තර කරනවා. ඒකට කියන්නේ මානසිකරණය කියලා මානසිකර මානසිකාරය මානසිකාරය කියන වචන තමයි මෙහි කිරීම කියලා අපි කරන්නේ. ඒ කියන්නේ අපිට යම් කිසි සීමාන්තික අරමුණු තියේදී අපි එක දෙයකට අවධානය යොමු කරන්න ඕනේ. ඇඩ්වර්ට් කරන්න ඕනේ අපි මානසිකාරය යොදවනවා. ඊට පස්සේ නම කියලා කතා කිරීම ඒකට කරන තව රේන්ෆෝස්මන්ට් එකක්. එතකොට ඒක දැනගන්න හම්බෙන අනිත්‍යවට වැඩි කෙනෙක් එන්ඩවුමන්ට් එකක්. මෙනෙහි කරන දේ පිළිබඳ වැඩිපුර අපිට දැනගන්න ලැබෙනවා. මොකද අනිත් ඒවා ලීන වෙනවා මේක ප්‍රකට වෙනවා. ඒ වෙදී සාමාන්‍යයෙන් ඔය තියෙන ටෙක්නික් තමයි. sampling technique වගේ. So I know sir relating to Anula's question when you read the Anapanasati uh, Lord Buddha has said that the monk will go to a root of a tree sit down and then he'll know, He knows that he's breathing in and he knows that he's breathing out. I wonder why he used the word knows and not feels. If you know only, next step is become valid. If you do not know, the next step, long one, short one, cannot happen because he is taking the argument in the positive way. Once you come into know, then you know its characters. If you do not feel or know, you can't feel the characters. So this is a kind of a promoting positive kind of a statement. නෑ ඒක තමයි කිව්වේ noting labeling knowing note කරපු දේ විතරයි අපි දැනගන්නේ අමුතුවෙන් අපි මේ සක්මන් භාවනාව කරද්දී දැන් කකුල වදිනවා කියලා මම දැනගන්නවා මම මෙනෙහි කිරීමක් කරන්නේ නැහැ. මම වෙන්න පුළුවන්. නොවින් එන්න පුළුවන් මෙනෙහි නොකර. නමුත් සක්මනක් තියෙනවා, සද්දක් තියෙනවා, වේදනක් තියෙනවා, ඔක්කොම තියෙන වෙලාවේ අපිට දැන ගැනීමට ඕන දේ විතරයි අපි નોට් කරන්නේ. එතකොට ඒක විතරයි දැනගන්නේ. එතකොට මේ මේ කතා කරන්නේ බොහෝ අරමුණු ඇවිල්ලා අන්දමන්ද වෙච්ච යෝගාවචරේකුයි. එකම අරමුණක් තියෙනවා නම් not in no win no labeling under ඔක්කොම coincidence. ඔක්කොම තියෙන නිසින නිමස් වෙනවා. මේ සමාන වචන වෙනවා. අවුලක් තියෙන වෙලාවේ තමයි නෝට් කරලා ඒක පික් කරනවා පික් කරපේක විතරයි අපිට දැනගන්න පුළුවන්. Swami, just uh, Swaminansi, just uh, just uh, observation that I've been making with uh, practicing the both the walking meditation and the sitting meditation is that. Um, Swaminathan would have probably said all this in your uh, discussion, but I have had a bit of difficulty understanding some of the words, or most of the words really, except for two vocation. So can I have a clarification, please? Because uh, when just in these last few days, I've noticed that the mind and the body are so closely connected that uh, when you walk and you have the mind constantly um, in sync with the walking, then the awareness increases. As soon as it moves away, the awareness wears off. So even pertaining to Sarat's question, if you have the awareness, the body awareness, then the feeling, everything sort of comes together. As soon as you move away, even in the day-to-day things, like when you're eating, you have the intention to eat, you move the hand and you see that moving and keep the mind there, then the awareness is there. As soon as you just lose that, then the awareness goes. Awareness just, goes to where? Uh, so no, the mindfulness goes away or the awareness you lose that. Awareness goes to where? No, you do, uh, I don't know where it goes but... That means it is taking another thing. That is the awareness there. Awareness never goes. Yeah, awareness is there constantly. Yeah. So therefore, as you have a choice, awareness with your choice or not, make worries for you. If you are choicelessly be aware, it never make worries. And the other thing is uh, being aware of the defilements stops you making a story out of the defilement. It's just... No, making about defilement, you have to define defilement first. Yeah, that's... There is like no defilement as such on the earth. It depends on your circumstances. It is supposed to be a value system. So if you are going to recognize this as definition, that's a hate. That is not awareness. That's so Swami, say, say I get angry and I know that I'm angry and then I realize I'm angry and don't do anything, you know, just hold it and let it pass away without making a story. Is that not due to awareness or is that how do you explain that? You mean anger is, for your education, anger is necessary. Without, you, without that you can't learn. So under such circumstances, are you going to destroy anger? No, that's just part of nature. That's so therefore you have to define what anger. So as a human being, I have all those things, anger, jealousy, greed and all that. Recognizing that and not hanging on to that. Is you know that, that hanging on or not depending on value system. Anger itself is not good or bad. Yeah, anger which is going to the bad, that because there's a certain part of anger necessary for you to live, you have to learn, you have to research. That anger is good. So therefore you can't talk anger as such because it has many shadows, many, many nuances. How does one know what is bad? Keep on doing choiceless awareness and then mindfulness will teach you what is beneficial and what is not. Your rational mind always misleading you. Let the mindfulness to take the helm. Then, then you will take a kind of a impartial decision. Now your decisions are partial because of your conditioning, of your value system, of your personality. So that may be not, that is not perfectly correct. Maybe some partial corrections. So give the, give the helm to mindfulness and that is the the lack of faith, doubt, or un, lack of experience is preventing us. But give unconditionally mindfulness, then you are on safe hands. Okay, අදත් පැය තුනක් කරන් තියෙනවා. ඒ නිසා අපි මේ ධර්ම දේශනාවටමයි එකතු වෙන්න වෙන්නේ ඊට පස්සේ. තව තියෙන අපිට පැය එකමාරක් නේ. ඒ නිසා එහෙම නැත්නම් අපිට විනාඩි 45 වගේ සෙෂන් දෙකක් තියන්න පුළුවන්. ඒත් බෑ ඊට පස්සේ ආයෙ ධර්ම දේශනාව කරන්න වෙනවා. ඒ නිසා බෑ එකමාර තියාගමු දැන් ගොඩක් ලා වාඩි වෙලා හිටපු නිසා මේ ඊට පස්සේ ධර්ම දේශනාවට අපි එකතු වෙන්නේ පාමාරට. හොඳයි. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. මේක අපේ ධර්ම සාකච්ඡාවේ නිමාව.